ඉන්නවා. අපි සාකච්ඡා ආරම්භ කරමු. ඉතින් අද දවසේ 9 වෙනි දවසේ සාකච්ඡා මාලාවේ ඉතින් අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න ගැටළු තියෙනවා සාකච්ඡා කරමු සහ මේ ආර්ය කර්මස්ථාන ශික්ෂා පරිශීලනය කරන්න ලේසි වෙන්න සහ මේ ගැන දැන් අලුත් කෙනෙකුට දැන් භාවනාවට සම්බන්ධ වෙන අලුත් කෙනෙකුට මේ කර්මස්ථානවල අදහස මොකක්ද කියන එක තෝරගන්න අපහසුතාවයක් තියෙනවනේ ඒකටත් උදව්වක් වශයෙන් මේ කර්මස්ථාන අපි භාවිතා කරන සමහරට සියල්ලම නැති වෙන්න පුළුවන් නමුත් ඒක සමානව තමයි අනිත් ඒවත් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ දේවල් වල විස්තරයක් කොහොමද අපි විදර්ශනා කරන්න ඕනේ? මොකක්ද ඒකේ අදහස කියන එක පොඩ්ඩක් පෙන්වලා දෙන්න කියන එක දිගින් දිගට තිබුණු ඉල්ලීමක්. ඉතින් ඒක නිසා අපි උදේවරුේ මේ අවස්ථාව ගන්න ඒ ආර්ය කර්මස්ථාන විග්‍රහ කරගන්න. එතකොට ඒත් එක්කම ඊට කලින් අපි පොඩ්ඩක් මේ කතා කරපු සාකච්ඡාවේ මේ දවස් 8ක් තිස්සේ කතා කරපු සාකච්ඡාවේ සාරාංශයක් විදියට එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේගේ එකම සහ ප්‍රධානතම ඉගැන්වීම කියන මේ ආස්වාදාදීනව නිස්සරණ ගැන පොඩි සාරාංශයක් මොකද අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙකුට හෝ අහන කෙනෙකුට හෝ අහලා දැනගෙන තියෙන කෙනෙකුට ඉතින් වඩාත් තහවුරු කර ගැනීම සඳහා ඒක වැදගත් වෙන නිසා අපි එහෙම සාරාංශයක් කතා කරගෙනම මේ කර්මස්ථාන වලට යමු. මොකද කර්මස්ථාන වල තියෙන්නේ ඔය අසා දැනගත්තු ආස්වාදාදීනව නිස්සරණ කියන ධර්මෙම තමයි. එහෙම නැත්නම් අනිච්ච දුක්ඛ අනාත්ත කියන ධර්මයේම තමයි වෙනත් එකක් නෙමෙයි. එතකොට ඒ ගැනත් අපි සාකච්ඡා කරගෙනව මේ කර්මස්ථාන ටික විග්‍රහ කරගන්න බලාපොරොත්තු වෙමු. එතකොට මෙතනදී අපි තෝරගන්න ඕන දෙයක් තියෙනවා. දැන් මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මේ අපිට වැටහෙන එකක්. වැටහෙන එකක් කියන්නේ මේ අපි එදිනෙදා කටයුතු කරද්දී මේ අපේ ජීවිතෙත් එක්ක සම්බන්ධ සමීප අපි ගැන කියපු කතාවක් තමයි මේ ධර්මය කියලා දේශනා කරලා තියෙන්නේ. එහෙම නැතු අපිට තේරෙන්නේ නැති අපිට නොතේරෙන මේ ඇහැට කනට පේන්නේ නැති අමුතුම එකක් නෙමෙයි. ඒකෝර දැන් අපි හිතමු මෙහෙම එකක් අපි දැන් ඔන්න අපායක් ගැන කවුරු හරි විස්තර කරනවා. මේ විදිහ අපායක් තියෙනවා. මේක මෙහෙමයි මෙහෙමයි කියලා. දැන් අපිට ඒක තේරෙන්නේ නැහනේ මොකද අපිට පේන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ. ඉතින් කියන එක එක්ක විශ්වාස කරලා නැත්නම් අවිශ්වාස කරලා නිකා ඉන්න පුළුවන්. එතකොට ඒ වගේ එකක් නෙමෙයි. එතකොට ඒ සමහර අවස්ථාවල බුදු වහන්සේට ඇවිල්ලා සමහර අය කියනවා මෙන්න මෙහෙම මෙහෙම අපායක් ගැන කියනවා. ඒක ඇත්තද? එහෙම එකක් තියෙනවද කියලා අහනවා. බුදුහාමුදුරේ වෙලේ දෙන උත්තරය මොකද්ද කියන්නේ? මට එහෙම එකක් තියෙනවද නැද්ද කියලා කොච්චර කිව්වත් උඹට තේරෙනවද? උඹට එහෙම එකක් ගැන අදහසක් තියෙනවද? ඊට පස්සේ කියනවා නෑ කියලා. ඊළඟට ආයෙත් ප්‍රශ්නයක් අහන මේ මේ වගේ දිව්‍ය ලෝක තියෙනවද? බ්‍රහ්ම ලෝක තියෙනවද? ඊට පස්සේ අහන උඹට ඒව ගැන කිව්වට උඹට තේරෙනවද? පේනවද? එහෙම එකක් ගැන අදහසක් තියෙනවද? නෑ කියනවා. ඊළඟට සමහර අවස්ථාවල අහනවා මේ පෙර භවයක් ගැන මෙහෙම මෙහෙම කියනවා. පෙර අපි මෙහෙම ආපු කතාවක් ගැන ඒක ඇත්තද? ඊට පස්සේ බුදුහාමුදුරහන පෙර භවයක් ගැන දැන් කොච්චර කිව්වත් උඹට ඒක තේරෙනවද? ඒක පේනවද? ඊට පස්සේ නෑනේ කියනවා. ඒ මතු භවයක් ගැන අහනවා. ඒකත් ඒ විදිහටම කියනවා. කියලා බුදුහාමුදුරෝ කියනවා උඹට දැන් මේ ඉන්න එක ගැන තේරෙනවනේ. දැන් ජීවත් වෙලා ඉන්නවා. දැන් අපි ජීවත් වෙලා ඉන්නවා. ජීවත් වෙන බව තේරෙනවා. ඒ බව දැනෙනවා. අන්න ඒක තේරෙනවද නැද්ද? අන්න ඒක තේරෙනවා. <clears throat> එතකොට ඔන්න උතනින් අරගෙන මේ දහම තෝරගන්න කියලා ඉවරලා අන්න විස්තර කරනවා මොකක්ද? දැන් අපි මේ ජීවත් වෙලා ඉන්නවා. අපිට මේ අවස්ථාවේ ඒක තේරෙනවනේ. ඔන්න අපි පෙර ගැනවත් මතු ගැනවත් ඉන්නවද නැද්ද ගැනවත් මොකක්වත් ඕනේ අපිට තියෙන අත්දැකීමක්. මොකක්ද අපිට තියෙන අත්දැකීම? මේ අපි ජීවත් වෙන බව අපිට තේරෙනවා. තේරෙනවනේ හැම කෙනෙක්ටනේ. මේ Taman ජීවත් වෙන බව Tamanට තේරෙනවා. ඒක අපිට තියෙන අත්දැකීමක්. දැන් අපි මෙහෙම ජීවත් වෙද්දී අපිට නොඑක ආකාරයේ දුක් කරදර වලට මුහුණ පාන්න වෙනවා දුක් වෙන අවස්ථා තියෙනවා ඒ වගේම අපි සතුට වෙන අවස්ථා තියෙනවා ওই විදිහට අපි ජීවිතේ ගෙනියනවා ඉතින් මෙහෙම ජීවත් වෙන බව අපි දන්නවා. අපිට අත්දැකීමක් තියෙනවා මේ ජීවත් වෙන්න අපි නොඑක් දේවල් අපිට අවශ්‍යයි කියලාත් නේ. අපි ඒ වයස් මට්ටම අනුව ඒ කෙනාට ඒ ගැන අත්දැකීමෙන් එයා දන්න දේවල් ටිකක් තියෙනවා. මෙන්න මෙහෙම තමයි ජීවත් වෙන්න ඕන. ජීවත් වෙන්න අපිට මේ දේවල් අවශ්‍යයි. දැන් පොඩිම දරුවෙක් අත දරුවෙක් දන්නේ මොනවද කරන්න ඕන කියලා නේ. ඉතින් අර අම්මා තාත්තා එකතු වෙලා තමයි ඒ දරුවට අවශ්‍ය ටික ජීවත් වෙන්න අවශ්‍ය ටික සපයලා දෙන්නේ නේ. එක්ක කිරි ටික දෙනවා ඊට පස්සේ ඝන ආහාර දෙන්න ගත්තම ඉතින් ඒවා දිය කරලා හරි <clears throat> කැඳ විදියට හදලා හරි දෙනවා. ඊට පස්සේ ඝන ආහාරයක් දෙනවා. ඔහොම ඔහොම ටික ටික පුරුදු කරනවා. දැන් එහෙම <clears throat> උස්මහත් වෙන දරුවා පස්සේ යා ටික ටික තේරුම් ගන්නවනේ මේ දේවල් කරන්න ඕනේ මේ දේවල් නොකර ඉන්න ඕනේ මෙහෙමයි ඉන්න ඕනේ කියන එක යා දැනගන්නවා. දැනගෙන එයා ක්‍රියාත්මක වෙනවා. හැබැයි එහෙම ගිහිල්ලා වැඩි හිටි වයසට ආපු කෙනෙක් ගත්තාම එයා දන්නවා ජීවත් වෙන්න මොකක්ද කරන්න ඕනේ, කොහොමද ඉන්න ඕනේ, මොකක්ද වෙන්න ඕනේ. අන්න එහෙම එයාගේ අත්දැකීම් මත සහ එයා ඒ ලැබපු දේවල් මත එයා එකක් හදාගන්න මෙන්න මෙහෙම තමයි මේක යන්න ඕනේ. මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ. ඉතින් ඒක එක්කිනාගේ එක්කිනාට වෙනස් වෙනවානේ. එක්කෙනා එක්කෙනාට වෙනස් වෙනවා. ඉතින් එක්කෙනෙක් හිතා ගන්නවා මොකක් හරි දැන් ඔය තාත්තා දිහා බලාගෙන හරි ආ තාත්තා විදියට තමයි මම ඉන්නේ. ඊට පස්සේ තව කෙනෙක් හිතා ගන්නවා තාත්තා වගේ වෙන්න හොඳ නෑ මම මේ වගේ වෙනවා. ඉතින් වෙන එකක් හිතා ගන්නවා. එහෙම මොන මොනා හරි ටිකක් හිතාගෙන ඒකට අවශ්‍ය කරන කටයුතු ටික කරගෙන ජීවිතේ ඒ පැත්තට ගෙනියන්න උත්සාහ වීරය කරනවා. ඉතින් ඕක තමයි මේ අපි කරන්නේ නේ. අපිට ඕකේ අත්දැකීමක් තියෙනවා එහෙම කරන බවට. එතකොට මෙන්න මෙහෙම යද්දී අපි බැලුවොත් එහෙම මේක තව ටිකක් විග්‍රහ කරලා දැන් මෙහෙම ගත වෙන කාලයේදී අපි කැමති නැති දෙයක් තියෙනවා. මොකක්ද අපි කැමති නැත්තේ? මේ දුක් විඳිනවට කැමති නැහැ. දැන් අපිට මේ අවස්ථාවේ තියෙන අත්දැකීමක් ඒකනේ. දැන් ඒක තේරෙන්නේ නැති එකක් නෙමෙයි. දැන් කව කාගෙන් හරි ඇහුවොත් දුක් විඳිනවට කැමතිද කියලා? ඒ කියන්නේ මේ මොහොතේ දුකක් විඳිනවට කැමතිද? කවුරුත් කැමතිද? කැමති නෑ. දුක් විඳිනවට කැමති නෑ කවුරුත්. එහෙනම් අන්න මේ ලෝක සත්‍යයේ පොදු කැමැත්තක් තියෙනවා දුක් විඳින්න අකමැති බව. දුක් විඳින්න කැමති නෑ පොඩ්ඩක්වත්. එතකොට එයා මොකද්ද කරන වැඩපිළිවෙල කියලා බැලුවොත් එහෙම අන්න එයා වැඩපිළිවෙලක් කරනවා මොකටද? දුක් විඳින්න නැතුව ඉන්න. එතකොට දුක් කියලා ගත්තාම අපිට තේරෙන දුක් ටිකක් තියෙනවා මොනවාද අපිට තේරෙන දුක්? මේ ලෙඩ වෙනවා නේ. ඊට පස්සේ නොඑක් අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙන්නේ නැතුව යනවා. අපි මොනවා හරි දෙයකට කැමැත්තක් තියෙනවනේ ආසාවක් තියෙනවනේ ඒක අපිට නොලැබී යනවා ඒවට කරදර බාධක එනවා ඉතින් ওই වගේ නොඑක ආකාරයේ දුක් තියෙනවා ඉතින් ඕක තව ටිකක් ඕලාරික මට්ටමින් අපි විශේෂ කරලා කිව්වොත් එහෙම දැන් කෙනෙක් බලාපොරොත්තු වෙනවා රස්සාවෙන් හොඳ පඩියක් ගන්න. එහෙම නැත්නම් වෙළඳාමක් කරලා හොඳ ආදායමක් ලබන්න. නමුත් එයා හිතන විදිහට වෙළඳාම සිද්ධ වෙන්නේ අන්න එයා දුක් වෙනවා ඊට පස්සේ. දැන් නිරෝගී භාවයෙන් ඉන්න බලාපොරොත්තු වෙනවා හැබැයි ලෙඩක් හැදෙනවා. දැන් හිතා ගන්න බැරි තරම් සමහර වෙලාවට ඉතින් මාරාන්තික විදිහේ ලෙඩක් හැදෙනවා. එතකොට එයා දුක් වෙනවා. ඉතින් ඒ පවුලක් එක්ක තමන් මේ සමගිව සමාදානෙ දිගටම ඉන්න බලාපොරොත්තු වෙනවා. නමුත් කවුරු හරි පවුලේ සමාජිකයෙක් මරණයටපත් වෙනවා. නොහිතන අවස්ථාවක. එතකොට දුක් වෙනවා. එතකොට ඔය වගේ මේ අපි එදිනදා ජීවිතේ අපි මේ ගත කරන කාලයේදී අපි මේ ආපු කාලයේදී අපිට ඔය වගේ අත්දැකීම් තියෙනවා. එතකොට එවැනි දුක් වලට කවුරුත් කැමති නැහැ. එවැනි දුක් වලට කවුරුත් කැමති නැහැ. එතකොට මේ දුකෙන් මිදිලා ඉවර වෙලා සතුටක් හොයාගෙන යන ගමනක් තමයි අපි මේ ක්‍රියාත්මක කරන්නේ. එතකොට හැම අවස්ථාවකම බැලුවොත් කෙනෙක්ගේ ඉදිරි වැඩපිළිවෙලක් තියෙනවා. දැන් කරන වැඩපිළිවෙලක් තියෙනවා. මතුවට කරන්න බලාපොරොත්තු වෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ සියලු වැඩපිළිවෙලවල් කරලා බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒ තමයි මේ දුකින් මිදලා ඉවරලා සතුටෙන් ජීවත් වීම කියන කාරණාව. එතකොට ඔන්නෝක අත්දැකීමෙන් ලබන මේ සියලු සත්වයෝ දැන් අපි මිනිස්සුය කියලා ගමුකෝ දැන් අපි හැම කෙනෙක්ම ඕක අත්දැකීමෙන් ලබලා හැම කෙනෙක්ම ඔන්න ඔය අදහසේ පිහිටලා ඉන්නවා. එතකොට මේ අදහස ඉෂ්ට කරගන්න ක්‍රමවේදයේ තම තමන්ට අනුව ආවේනික වෙන්න පුළුවන්. හැබැයි පොදු අදහස ඕක තමයි. මොකද්ද? දුකෙන් මිදිලා සතුටෙන් ඉන්න ඕනි කියලා දැනුත් වැඩ කටයුතු ටිකක් ක්‍රියාත්මක කරනවා. මතුවටත් මෙන්න මේ වැඩ ටික මම කරලා ඉවරලා සතුටෙන් ඉන්නවා කියලා අදහසකින් වැඩ කටයුතු ටිකක් ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ වෙනකොට හැම කෙනෙකුට මෙහෙම අදහසක් තියෙනවා. දැන් අපි එක උදාහරණයක් කිව්වොත් එහෙම ඔන්න කෙනෙක් හිතාගෙන ඉන්නවා දැන් මේ මට සතුටින් ඉන්න නම් මේ දුක් කරදර දුරු වෙන්න නම් දැන් එයාට තියෙන දුක් කරදර ටිකක් තියෙනවා. අපි හිතමු සමහරලාට කුලියට ඉන්නේ. එයාට ගෙයක් නැහැ. ඉඩමක් නැහැ. කුලියට තමයි ඉන්නේ. ඉතින් කාලයක් හිටියාම අවුරුද්දක් දෙකක් හිටියාම මේ ගෙදර කට්ටියගෙන ඉතින් ගෙදර ඕනේ අපිට කියලා ඊට පස්සේ වෙන තැනකට යන්න වෙනවා. ඉතින් බඩු ටික ඔක්කොම උස්සගෙන යනවා. ඉතින් මේක මෙයාට දැන් කරදරයක් වෙලා. එහෙම ඉන්න කෙනා අදහසක් ගන්නවා අදිෂ්ඨානයක් ගන්නවා. අපි හිතමු ඉගෙන ගන්න වයස කියලා. එයා හිතනවා මම ඉගෙනගෙන ඉවරලා හොඳ රස්සාවක් කරලා මේ අපිටම කියලා ඉඳමක් අරගෙන ගයක් හදා ගන්නවා. එතකොට නම් අපිට සැනසීමෙන් ඉන්න පුළුවන්. මේක මහ වදයක් කුලියට ඉන්න එක. සැරෙන් සැරේ යන එක. එතකොට එයා මොකේට උත්සාහ වීරය කරන්නේ? අන්න එයාගේ ජීවිතය එයා ගත්තා දුක කියන්නේ මෙන්න මේකයි. මේක තමයි මට තියෙන දුක. මේකෙන් මිදලා ඉන්න නම් මොකක් කරන්න ඕනේද? අන්න තමන්ගේම ගයක් ඉඩමක් අරගෙන ඉවරලා ඒකේ පදිංචි වෙන්න ඕනේ. එතකොට නම් සැනසීමෙන් ඉන්න පුළුවන්. ඊට පස්සේ අන්න එයා හිතාගත්ත මේ එයාටත් ඕනේ දුකෙන් වැළකීලා සතුටෙන් ඉන්න. එතකොට මේ දුකෙන් වැළකීලා සතුටෙන් ඉන්න පුළුවන් ක්‍රමේ තම තමන්ට ආවේනිකව තම තමන් හිතා ගන්නවා. එයා හිතාගත්තේ ඒ ක්‍රමේ. හිතාගෙන ඒක ඉෂ්ට කරගන්න යා වැඩපිළිවෙලක් කරනවා ඊළඟට නේ. අන්න හොඳට ඉගෙන ගන්නවා විභාග පාස් වෙනවා ඊට පස්සේ රැකියාවක් හොයාගෙන රැකියාවට යනවා. ඒකේ මහන්සියලා වැඩ කරනවා. ඒකේ හම්බෙන මේ පඩිය එක්ක ඉතුරු කරනවා. එහෙම නැත්නම් ඒකට අදාළ මොකක් හරි ලෝන් එකක් දාලා හරි ඒ සල්ලි අරගෙන ඉවරලා ඊටමක් අරගෙන ගෙයක් හදලා ඔන්න එයා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. එතකොට ඕකට සමහරලාට ඉතින් අවුරුදු කීපයක් ගත වෙන්නත් පුළුවන් නේ. අවුරුදු 5ක් 6ක් ඉතින් 10ක් විතර වෙන්නත් පුළුවන්. නමුත් ඒක තමයි එයාගේ ටාගට් එක. එයා ඒක වෙනුවෙන් අනිත් ඒවා දෙවෙනි කරනවානේ. අනිත් ඒවා බැහැර දානවා. දැන් සමහරලාට දැන් එයාට හිතෙනවා මේ කොහේ හරි ගිහිල්ලා ඉතින් කොහේ හරි ට්‍රිප් එකක් ගිහිල්ලා ඉතින් හොඳට කාලා බීලා විනෝද වෙලා එන්න. නමුත් එයා හිතනවා මේක කරොත් එහෙම මගේ වැඩේ කරගන්න බෑ. ඒ කියන්නේ මං ගයක් හදන්න ඕනේ, ඉඩමක් ගන්න ඕනේ. ඊට වඩා හොඳ මේ සල්ලි ටික මං ඉතුරු කරගත්තා. අන්න එයා ඒ ටික ඉතුරු කරගන්න. එතකොට යම් යම් එයාට හිතන අනිත් ඒවා මොකද කරන්නේ? දෙවනි කරලා එයාගේ ටාගට් එක වෙනුවෙන් වැඩ කරනවා, ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ එයා ඒක ඉෂ්ට කරගන්නවා. එතකොට ඔන්න ඔය එක උදාහරණයක් විතරයි. එතකොට හැම කෙනෙක්ම ඔන්න ඔය වගේ යාට තියෙනවා ඒ අවස්ථාවට අනුකූල වෙච්ච මේ අදහස් ටිකක් ඉදිරියේදී මම මෙන්න මේ ටික කරනවා කියලා. මොකටද ඉදිරියේදී ඒ ටික කරන්නේ? දැනට තියෙන හෝ එයි කියලා හිතෙන දුකකින් මිදිලා සතුටෙන් ඉන්න හිතාගෙන. ඕක තමයි පොදු කැමැත්ත. එතකොට දැන් ওই වගේ දේවල් අපි කරනවා ඉදිරියටත් හිතන් ඉන්නවා. ඔන්න උතන තියෙනවා එක ගැටලුවක්. මොකක්ද ගැටලුව? අන්න අපි ටිකක් බුද්ධිගෝචර හිතුවොත් එහෙම ගැටලුව හොයාගන්න පුළුවන්. අපි හිතමුකෝ මෙහෙම එකක්. දැන් ඔය ඉඳමක් ගන්න, ගෙයක් ගන්න හිතපු කෙනා ඉඳම අරගෙන ගේ හදා ගන්නවා. දැන් ඔන්න හදාගෙන ඉවරයි ඒකේ පදිංචියට යනවා. දැන් පදිංචියට ගියාට පස්සේ එයා හිතුවේ එතකොට ප්‍රශ්න ටික ඉවරයි සැනසීමෙන් මට ඉන්න පුළුවන් කියලා. හැබැයි ගියාට පස්සේ ඔන්න දැන් මාසෙ ගාන ඉතින් ණය ටික ගෙවනවා. ගෙවද්දි හිතෙනවා අයියෝ මේ ණය කොච්චර තියනවද? මේකට මේ ණය මේ සෑහෙන්න තියෙනවා. ඉතින් ඒකට පඩියෙන් කැපිලා ගියාම ජීවත් වෙන්න හරියට මුදලක් ඉතුරු වෙන්නේ නැහැ. ඔන්න බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. සමහර වෙලාට ඉතින් රැකියාව ඉවරලා තව අර part time job එකක් මොකක් හරි කරනවා. එක්ක වාහනයක් hire කරනවා හරි මොකක් හරි එකක් කරනවා. එයි එහෙම කරන්නේ. අනේ ජීවත් වෙන්න මුදල් මදි කියලා. ඊට පස්සේ ඔන්න ටික දවසකින් Tamanට අදහසක් එනවා. මේ ණය තියෙන එක මහා කරදරයක්. මහා දුකක්. මේ ණය ටික ඉවරුණාම නම් මට සැනසීමෙන් සතුටෙන් ඉන්න පුළුවන්. අන්න එයා බලන්න තව එකක් දැන් ගොඩ නගා ගත්තනේ. කලින් තිබ්බ ඉඩමක්ගයක් ගත්තාම මේ Tamanටම කියලා සැනසීමෙන් සතුටෙන් ඉන්න පුළුවන් කියලා. දැන් ඒක ගත්තට සැනසීමෙන් සතුටෙන් ඉඳලා දෙයක්. ඈ ඉඳලා නැහැ. මේක අපි හැමෝගෙම ජීවිතයේ අත්දැකීමක් නේ. ඔය එක උදාහරණයක්. ඒක Tamanට තියෙන උදාහරණයකට ගලප ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? අන්නේ ආයෙත් ගණන් හදලා බලනවා. ආ මේ ණය ටික තව අවුරුදු 3ක් තියෙනවා. මේ අවුරුදු 3ක් ගියාම තමයි මේ ණය ටික ඉවර වෙන්නේ. කමන්නේ එතකම් මම මේක අදිනවා මෙත. එතකම් මම දුක් විඳිනවා. එතකම් කට්ට කනවා කියලා. එයා ඉන්නේ ණය ටික ඉවර වෙනකම්. ඇයි? ණය ටික ඉවරුනහම සතුටෙන් සැනසුමෙන් සැහැල්ලුවෙන් එයාට ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන නිසා. අන්න අවුරුදු 3ක් එහෙම හිටියාම සතුටෙන් ඉන්න පුළුවන් කියලා හිතලා මේ ටික ඉතින් දුක් විඳිනවා. අන්න දුක් විඳලා ඉඳලා අපි හිතමු ওই ණය ටික ඉවර කරා කියලා. දැන් ඉවර කරපු කෙනාට සතුටෙන් සැනසුමෙන් ඉන්න පුළුවන් වෙයිද? මොකද හිතෙන්නේ? ඈ එහෙම ඉන්න බෑනේ. අන්න අත්දැකීමෙන් අපිට දෙනවා එහෙම ඉන්න බෑ. එතෙන්ට ගියාට පස්සේ යාට තව මොකක් හරි එකක් ප්‍රමුඛ වෙන්න ගන්නවා. අපි දැන් ওই ටික කරලා ඉවරලා දැන් දරුවෙක් කොහොම ඉඳලා ඉගෙන ගන්න කාලේ ඔහම අදහසක් ඇවිල්ලා එයා ඕක කරලා ඔන්න දැන් ණය ටිකක් ගෙවලා ඉවරනවා. ණය ටිකක් ගෙවලා ඉවරනවා ඔන්න ඉතින් එයාට තව අදහසක් එනවා. බැලුවා එයාට සතුටක් සැනසුමක් නැහැ. හරි අඩුපාඩුවක් දැනෙනවා. මොකක්ද බැලුවාම? අන්න තමන් මේ තනිකඩ වෙන්නේ. කසාදයක් බැඳලා නැහැ. තමන්ට ගෑර ළමයෙකුත් නැහැ. ඊට පස්සේ ඉතින් දෙස් දෙවල් තියෙනවා. ගෙදර මොකක් වුණත් ඉතින් කියන්න ගන්නවා මං ගෙදර වෙනුවෙන් තමයි පවුල වෙනුවෙන් ඔක්කොම කරේ. මගේ තරුණ කාලෙත් ඔක්කොම කැප කරා. හොඳම කාලේ මං කෙල්ලෙක් එක්කවත් යාළුුන්නේ මං මේ වෙනුවෙන් තමයි ඔක්කොම කරලා තියෙන්නේ. දැන් සතුට වෙනවද දුක් වෙනවද? ඈ දුක් වෙනවා. සතුට වෙන්නේ නැහැ දුක් වෙනවා. ඊට පස්සේ ආ ඒකට වෙහෙසෙනවා. වෙහෙසිලා ඉවරලා ඔන්න තව ලෝන් එකක් දාලා ඉවරලා ලක්ෂ ගාණක් වියදම් කරලා වෙඩින් එකක් ගන්නවා. දැන් ගත්තාම හරි කියලා හිතනවා. හැබැයි ඒක අරගෙන ටික දවසකින් තමයි තේරෙන්නේ ඒකේ තියෙන අඩුපාඩු එහෙම නැත්නම් ආදීනවේ. ඒතකොට මෙන්න මේ විදිහට ඔය මම දැන් කීපයක් කිව්වේ මේ අත්දැකීම අපි හැමෝටම තියෙනවනේ. ඕකම නෙමෙයි තම තමන්ට දේවල් ඇති. තමන් දෙයක් හිතා ගන්නවා මේ දේ මං කරාම මට සතුටෙන් සැනසීමෙන් ඉන්න පුළුවන් කියලා හිතෙනවා. ඊළඟට ඒක ළඟා කරගත්තට පස්සේ ඒක අත්පත් කරගත්තට පස්සේ සතුටෙන් සැනසීමෙන් ඉඳලා නැහැ. ඊළඟට හිතනවා මේක නෙමෙයි මෙන්න මෙහෙම එකක් මං කරගත්තා නම් මෙහෙම එකක් මං ඉෂ්ට කරගත්තා නම් මට සතුටෙන් සැනසීමෙන් ඉන්න පුළුවන් කියලා තව අදහසක් එනවා. ඊළඟට ඒක ඉෂ්ට කරගන්න උත්සාහ වීරය කරනවා. ඉතින් ඒ ඒ වයස්වල ගත්තාම ඒ ඒ කාලයට අනුකූලව යම් යම් ওই වගේ දේවල් හිතා ගන්නවා. ඉතින් ඔය එකපාරක් ඒ විදිහේ මේ පෝස්ට් එකක් දාලා තිබ්බා. ඒක කියනවා මේ දැන් ඕ ලෙවල් කරන ළමෙක්. නේ යා හිතනවා ඕ ලෙවල් වලට දැන් පාඩම් කරනවා විභාග ලියන්න ඕන මෙන්න. ඕ ලෙවල් ඉවරුනහම නම් මට හොඳ සතුටින් ඉන්න පුළුවන්. ඒ ලෙවල් නම් ලේසියිනේ. විෂයන් තුනයිනේ තියෙන්නේ. ඉතින් මේක 9ක් 10ක් විෂයන් තියෙනවා. හරි අමාරුයි. ඒ ලෙවල් කරගන්න එක මහ වැඩක් නෙමෙයි. ඕ ලෙවල් තමයි අමාරු. දැන් ඒක පාස් වුණ කෙනාට ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න ඒ ලෙවල් පටන් ගත්තාම ඒකේ රඟේ තේරෙනවා. ඊළඟට හිතෙනවා ඒ ලෙවල් තමයි අමාරුම. ඒ ලෙවල් කරගත්තාම ඔක්කොම හරි. එයාට සමාජෙනුත් ඒ අදහස දෙනවනේ නේ. දෙමව්පියන් විසින් වැඩිහිටියන් ගුරුවරුන් ඉතින් ඔක්කොමලා කියන ඒ ලෙවල් කරගත්තාම ඔක්කොම හරි. දැන් ඔන්න එහෙම හිතලා ඉවරලා මැරිලා මැරිලා ඒ ලෙවලුත් පාස් වෙනවා. පාස් වෙලා කැම්පස් යනවා. කැම්පස් ගියාම තේරෙනවා ඒ ලෙවලුයි කැම්පසුයි අහසයි පොළොවයි වගේ. අනේ ඊට වඩා මහා දුක් කරදර ටිකක්. ඉතින් අර මහා දුකක් විඳින්න වෙනවා. ඊට පස්සේ කැම්පස් එකේ ඉන්නකම් මොකද්ද අදහස? කොහොම හරි ඩිග්‍රිය කම්ප්ලීට් කරා නම් වැඩේ ගොඩ. ඩිග්‍රිය වරුණාම අන්න සතුටෙන් සැනසුමින් ඉන්න පුළුවන් නේ. අර ඉගෙනීම මල් මේ කටුවිත්තකේ ප්‍රතිඵලය මල්ලිත්තකේ කියනවනේ. හැබැයි මල්ලිත්තක් හම්බෙච්ච කවුරුත් ඉන්නවද ඉගෙන ගත්තට පස්සේ? ඉගෙන ගන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ යථාර්ථය. හැබැයි ඊට පස්සෙත් කටුවිත්තක්ම තමයි. ඇයි ජොබ් එක කියන්නේ මල්ලිත්තක් නෙමෙයි කටුවිත්තක්ම තමයි. මොකද්ද අන්න එතෙන්ට ගියාම ඊට පස්සේ තේරෙනවා එතන දින දුක් කරදර කන්දරාව. ඉතින් ඒ ටික කරනවා. ඒ ටික කරන ගමන් හිතනවා මෙහෙම නැතුව දැන් අපි තමු එක්සිකියුටිව් කෙනෙක් හරි වෙනවා ඊට පස්සේ හිතනවා ඉතින් අනිත් අය දිහා බලාගෙන එහෙමනේ තීරණය ගන්න. ආ මැනේජර් කෙනෙක් වුණා නම් හරි එයා හොඳට කූල් එකේ ඉන්නවා. වැඩකුත් නැහැ. හැබැයි මැනේජර් වුණාම තේරෙනවා ඊට වඩා හොඳ එක්සිකියුටිව් වෙලාම හිටියා නම් කියලා. මොකද ඒ තියෙන කරදර බාධක ටික. ඉතින් ඔය වගේ හැම වෙලාවෙම මොකද කරන්නේ? කවදාවත් සහනයක් ලැබිලා නැහැ. එතනින් ඉස්සරහට මෙදා වෙද්දි සහනයක් ලැබෙයි මේක කරාම සහනයක් ලැබෙයි කියලා ඉස්සරහට තියෙනවා. ඉතින් ඒ පෝස්ට් එකේ තිබ්බා ඊළඟට ඒ පුළුවන් කාලේ හොඳට හම්බ කරගන්නත් ඕනේ. අවුරුදු 60න් පස්සේ තමයි නියම ජීවිතය කියලා එතනින් තමයි ඉවර කරන්නේ. ඇයි අන පෙන්ෂන් ගියාම තමයි ජීවිතේ විඳින්න පුළුවන් කියලා එතනින් ඉවර කරනවා. මට මේ පෝස්ට් එක දැක්කහම මේ ආව අදහසක් එහෙම හිතන අයත් ඉන්නවාද කියලා. ඒ කියන්නේ මේ 60න් පස්සේ තමයි ජීවිතේ විඳින්න පුළුවන්. එතකොට තමයි හොඳම කාලය කියලා හිතන අය ඉන්නවාද කියලා මට එහෙම හිතුන්නේ නැහැ. මං හිතුවේ ඒක එහෙම එකක් නෑ ඉතින් කියලා. හැබැයි එහෙම තියෙන බව තේරුම් ගත්ත ඔය පිටරට පදිංචි වෙලා ඉන්නේ මේ බණදහම්ම ගනුගමනය කරන ඒ කෙනෙක් ඉතින් ඒ ඒගොල්ලන්ගේ වෙනත් සිද්ධියක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ දුවෙක් වෙන එක්කෙනෙක්. එයා සාමාන්‍ය රැකියාවක් කරන. එයාට හොඳට මේ ඉගෙනීමක් තියෙන සුදුසුකමක් තියෙනවා. නමුත් කරන්නේ සාමාන්‍ය රැකියාවක්. එතකොට මේ ගෙදරයි හැමතිස්සෙම මෙයාට බල කරනවා මොකක් කියලාද? හොඳ රස්සාවකට යන්නේ. ඇයි එහෙම කරන්නේ නැත්තේ? මෙයාගේ අදහස තමයි නෑ මට මේකෙන් හම්බෙන මුදල ඇති. මට ඕනේ මේ කාලා බීලා මේ ජීවිතේ ගෙනියන්න විතරයි. ඉතින් එයා යම් අවබෝධයකින් ඒක කියනවා. මට මහා ගොඩවල් ඕනේ එතකොට මේ කරදර බාධක දාගෙන ඒ වගේ රස්සා කරගෙන මගේ මානසික නිදහසයි මේ අනිත් තියෙන ඒ කාලය සහ ඒ නිදහස මට නැති කරගන්න ඕනේ නෑ. ඉතින් එයා ඒ අදහස ඉඳගෙන ජීවත් වීමට අවශ්‍ය මුදල් හොයා ගන්නවා. හැබැයි gederin බල කරනවා මොකටද? අන්න මෙයාට අර හොඳ රස්සාවක් කරන්න හොඳට හම්බ කරන්න කී කී බල කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ එක්ක කතා කරාම ඇයි එහෙම කියන්නේ කියලා නෑ අතපය හයිය තියෙන කාලේ පුළුවන් කාලේ හම්බ කරලා ඉතුරු කරගන්න ඕනේ මොකද පෙන්ෂන් ගියාම තමයි ජීවිතේ හොඳම කාලේ උදා වෙන්නේ ඉතින් ඒ කාලෙට අර සතුටු වෙන්න ඕන නම් මුදලක් හම්බ කරගෙන තියෙන්න ඕනේ අන්න ඒක නිසා දැන් මහන්සිලා වැඩ කරන්න ඕනේ කිව්වා ඉතින් අන්න එදා තමයි මම තේරුම් ගත්තේ එහෙම අදහස් තියෙන අය ඇත්තටම ඉන්න බව එතකොට එහෙමත් තියෙනවා 60න් පස්සේ තමයි හොඳම කාලේ කියලා දැන් බලන්න හැමදේම මේක පස්සට දානව නේද ඈ ටික ටික පහු කරනවා. ඒ කියන්නේ මේ සැප විඳිනවා කියන එක කල් දාන්න වෙලා තියෙනවා. ඇයි කිසිම දෙයක් ළඟා කරගත්තාට තමන් අත්පත් කරගත්තාට කවදාවත් සැපක් හම්බෙලා නැහැ. ආස්වාදයක් හම්බෙලා නැහැ. තෘප්ත වීමක් වෙලා නැහැ. පිරීමක් වෙලා නැහැ. ඒකින්ද හැම අවස්ථාවෙම අපි පිරෙන්න බලාපොරොත්තු වෙන කාරණාව, තෘප්ත වෙන්න බලාපොරොත්තු වෙන කාරණාව තව ටිකක් ඉස්සරහෙන් තමයි තියන්නේ. අනාගතයට තියලා තියන්නේ. මේක කරාම තමයි මම පිරෙන්නේ. මේක කරාම තමයි මම තෘප්ත වෙන්නේ. මේක කරාම තමයි මට සතුටින් ඉන්න පුළුවන්. ඒක හැමතිස්සෙම අපිට වඩා පියවර කිහිපයක් ඉදිරියෙන් තියෙනවා. අපි එතෙන්ට ගියාම ආයෙත් සතුට කියන එක, තෘප්තිමත් වෙනවා කියන එක තව පියවර කිහිපයක් ඉදිරියෙන් තියෙනවා. ඉතින් අවසාන කාලේ වෙද්දී තේරෙනවා කෝ තාමත් මේක කරගන්න බැරි වුණා. දැන් ඉතින් අපිට කරගන්න හම්බෙන්නේ පිනක් දහමක් කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ ඊළඟ භවයේ හොඳ තැනකට යන්න කියලා. එක්ක දෙවියෙක් වෙන්න නැත්නම් බ්‍රහ්මයෙක් වෙන්න නැත්නම් හොඳ පවුලක හොඳ තැනක හොඳ සල්ලි භාගේ සහිතව මිනිසෙක් වෙලා උපදින්න. මොකටද? අර Tamanට මේ ජීවිතේ කරගන්න බැරි වුණ ටික කරගන්න ඕනේ ඒක කරොත් තමයි තෘප්තිමත් වෙන්න පුළුවන් කියලා තව අදහසක් ගන්නවා. ඉතින් ওই ටික ක්‍රියාත්මක කරනවා. ඉතින් ආයෙ මැරිලා ඉපදිලත් කරන්නේ ওই ටිකමද නැද්ද? ඈ ওই ටිකම තමයි. ඔන්න ඔය අත්දැකීම අපිට දැන් තියෙනවා. ඕක කතා කරාම Tamanට තේරෙන දෙයක්. Tamanටම වැටහෙනවා නේ. ඉතින් ඒ අත්දැකීමෙන් තොර එකක් කාට හරි තියෙනවා නම් ඒක කියන්නේ එහෙම නෑ. මං නම් සතුටෙන් සැනසීමෙන් ඉන්නවා මේ දේවල් ලබාගෙන. දැන් එහෙම ඉන්න අය ඉන්න පුළුවන්. නමුත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද? ඇයි මේ අපි කොච්චර බලාපොරොත්තු වුණා සතුටෙන් සැනසීමෙන් ඉන්න? ඒ දේවල් ළඟා කරගත්තාට අපි තෘප්තිමත් වෙන්නේ නැත්තේ. අපි පිරෙන්නේ නැත්තේ. ඔන්න ඕක තමයි බුදු වහන්සේ පෙන්නලා දෙන්නේ. අපිට තියෙන ප්‍රශ්නේ. මේ අපි ගමනක් යනවා තෘප්තිමත් වෙන්න කියලා හිතාගෙන. එහෙම නැත්නම් මේ හය පොළ පිනවන්න හිතාගෙන අපි ගමනක් යනවා. මේ යන ගමනේදී අපි බලාපොරොත්තු වෙන කිසිම දෙයකින් මේක තවම පින වෙලා ඉවර නෑ. එතකොට ඒ ඒ අවස්ථාවලදී හැබැයි අපිට අත්දැකීමක් තියෙනවා පින වෙනවා වගේනේ. දැන් සමහර රූප බැලුවාම, ශබ්ද ඇහුවාම අපිට සතුටක් එනවද නැද්ද? සතුටක් එනවනේ. අපිට සතුටක් එනවා. බොහොම සතුටක් දැනෙනවා. එතකොට අපිට හිතෙනවා මේක පින වෙනවා. එතකොට ඒ වගේ පින වෙන දේවල් හොයාගෙන අපි යනවා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා අපි දිගින් දිගට මොකද වෙන්නේ? මෙන්න මේ අත්දැකීම නිසා මොන අත්දැකීමද? ඇහෙන් රූප බැලුවහම අපිට සතුටක් එනවා. කනෙන් ශබ්ද අහලා අපි සතුට වෙනවා. නහයෙන් ගඳ සුවඳ විඳලා දිවෙන් රස විඳලා කයින් ස්පර්ශ විඳලා මනසින් හිතුවේලි හිත හිත අපි සතුට වෙනවා. මෙන්න මේ සතුට වෙනවා කියන අත්දැකීම අපි හැමෝටම දිනනවා. මෙන්න මේ අත්දැකීම නිසා මොකද කරන්නේ? එවැනි සතුට විය හැකි දේවල් අපි බලාපොරොත්තු වෙනවා. ඒව හොය හොය යනවා. ඉතින් මෙන්න මෙහෙම හොය හොය යන ගමනේදී තමයි බුදු පියාණන් වහන්සේ පහළ වෙලා පෙන්වන්නේ මේ හොය හොය යන්නේ මොකක්ද? ඒකේ යම්කිසි අඩුපාඩුවක් වරදක් ආදීනමක් තියෙනවා නම් ඒ මොකක්ද කියලා පෙන්වලා දෙනවා. එහෙනම් මෙන්න මෙහෙම හැම වෙලාවෙම දුකෙන් මිදිලා සතුටෙන් හිටිය යුතුයි කියන තීරණය අරගෙන මේ මේ දේෙන් තමයි මට සතුට වෙන්න පුළුවන් කියලා යම් යම් දේවල් හදාගෙන මේ ගමන් කරන ක්‍රමවේදෙට මේ අපි යන ගමනට කියනවා ආස්වාදේ කියලා. අන්න ආස්වාද පරේෂණයක් කරමින් අපි යනවා. ඒ කියන්නේ ආස්වාදයක් විඳින්න තමයි ලෝක සත්‍යයේ පොදු කැමැත්ත වෙන්නේ. ඒක අර වෙන කැමැත්තක් නෑ. එකම කැමැත්ත ඒකයි. මේ කරන කියන ඒ සියලුම කටයුතු කරලා ඔන්න ආස්වාදයේ විඳීම තමයි බලාපොරොත්තු වෙන්නේ. අන්න ආස්වාද පරේක්ෂණය. අපි ආස්වාද පරේක්ෂණය තමයි කර කර ඉන්නේ අනන්ත අප්‍රමාණ කාලෙක දානවරාග සංසාරයත් තිස්සේ ආස්වාද පරේක්ෂණය කරනවා. මොකක්ද ආස්වාද පරීක්ෂණේ? මේ මේ රූපෙන්, ශබ්දෙන්, ගන්ධයෙන්, රසයෙන්, ස්පර්ශයෙන් සිතුවිලි වලින් මට ආස්වාදයක් දෙයි. මේ ඇස කනාසයේ දිව ශරීරයේ මන පිනෝ ගන්න පුරෝ ගන්න පුළුවන් වෙයි කියලා හිතලා ඒ දේවල් රැස් කරන්න, ගොඩ ගහ ගන්න, එකතු කරන්න, පරිහරණය කරන්න බලාපොරොත්තුෙන් මහා දුකක් වේදනාවක් විඳ විඳ මේ සංසාර ගමන යන්නේක. ඔන්න අස්සාද පරිස්සනේ. ඉතින් බුදු වහන්සේ බලනවා මෙන්න මේ පරිශ්‍රණයෙන් අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙනවාද? මේක කරගන්න පුළුවන්ද? පුළුවන් නම් මොකක්ද ඒකට ක්‍රමවේදේ. බලන්න මේ අපිට තියෙන ප්‍රශ්නේ තමයි බුදු පියාණන් වහන්සේ උත්තරේ දෙන්නේ. අපිට කියන්නේ මේ ලෝක සත්‍යයට හැමෝටම තියෙන ප්‍රශ්නෙට උත්තරේ දෙනවා. අන්න ඒ උත්තරේදී කරනවා අරිය පරීක්ෂණය. මොකද්ද පරීක්ෂණේ? අන්න මේ සියලු සත්වය බලාපොරොත්තු වෙනවා ඇස කන නාසය දිව ශරීරය මන කියන හය පොළ පිනව ගන්න. කොහොමද පිනව ගන්න තියෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම පරිහරණය කරමින්. ඔන්න ක්‍රමවේදේ. එතකොට මේ ලෝකේ මේ තාක් දක්වා නිර්මාණය වෙලා ක්‍රියාත්මක වෙලා හැදිලා තියෙන ක්‍රමවේදය බැලුවාම ඔන්න ක්‍රමේ මොකක්ද අපිට සතුරු වෙන්න තියෙන්නේ? ඇහෙන් රූප බලලා. වෙන ක්‍රමයකට සතුරු වෙන්න බෑනේ. ඇහෙන් රූප බලලා සතුට වෙන හැරෙන්න ඇහෙන් ශබ්ද අහලා ගඳ සුවඳ විඳලා එහෙම ක්‍රමයක් නැහැ. එහෙනම් ඇහැට තියෙන ක්‍රමයක් සතුට වීම සඳහා මොකද්ද? රූප බලලා සතුට වීම. කනට තියෙන ක්‍රමයක් මොකද්ද? සද්දාලා සතුට වෙන එක. නාහයට ක්‍රමයක් තියෙනවා ගඳ සුවඳ විඳලා සතුට වෙන එක. දිවට ක්‍රමයක් තියෙනවා රස විඳලා සතුට වෙන එක. කයට ක්‍රමයක් තියෙනවා ස්පර්ශ විඳින එක. මනසට ක්‍රමයක් තියෙනවා හිතන එක. ඉතින් මෙන්න මේ කරුණු හයෙන් විතරයි අපිට සතුටක් ලබා ගන්න පුළුවන්. එතකොට අපි මේ ක්‍රම හයට සතුට වෙනවා. දැන් මෙන්න මේ අවස්ථාවේදී මෙහෙම සතුටු වෙවි යන ගමනේදී කොච්චර සතුටුණත් ආස්වාද වින්දා මේ පින වෙන්නේ නැත්තේ මේ පිරෙන්නේ නැත්තේ තෘප්තිමත් වෙන්නේ නැත්තේ ඇයි අන්න මේ කාරණාව බුදු පියාණන් වහන්සේ විශිෂ්ට ඥාණයෙන් දැනගෙන අවබෝධ කරගන්න කාරණාවක්. ඒතකොට බුද්ධත්වයේ ලබන්නේ ඔන්න ඔය කාරණාව තමන්ම විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගෙන. ඉතින් ඒ බව සඳහන් වෙන සූත්‍ර දිනවා අපි පළවෙනි දවස්වල මේවා පෙන්වලා සාකච්ඡා කරලා තියෙනවා. එතකොට බුදු පියාණන් වහන්සේ මෙන්න මේ ආස්වාදේ ආදීනව දැනගෙන නිස්සරණය කළේ නැති තාක්කල් තමන් සම්මා සම්බුද්ධ වුණ බව ලෝකෙට ප්‍රකාශ කළේ නැහැ. අන්න එහෙනම් බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් උනේ මෙන්න මේ ආස්වාදයේ ආදීනවය තෝරගෙන. ආදීනවය කියන්නේ මේකේ තියෙන අඩුපාඩුව. අවුලක් තියෙනවා, වැරැද්දක් තියෙනවා. මොකක්ද වැරැද්ද? අඩුපාඩුව, අවුල. අපි ඇහෙන් බලාපොරොත්තු වෙනවා රූප බලලා ආස්වාද විඳින්න. හැබැයි එහෙම බලාපොරොත්තු වෙන්නේ ඇයි? ඇහැට පුළුවන් ඇත්තට රූප බලන්නත් විතරයි. ඒ වගේ රූප බැලුවාම අපිට ආස්වාද එන නිසා අපිට අත්දැකීමක් සහ අපේ දැක්මක් අපේ දෘෂ්ටියක් තියෙනවා රූප වලින් අපිට ආස්වාදයක් ගෙනෙල්ලා දෙනවා කියලා. අන්නේ දැක්ම ලෝක සත්‍යය තුළ පොදුවේ පවතින දැක්මක්, දෘෂ්ටියක්. ඒක නිසා තමයි එවැනි ආස්වාද දෙනවා කියලා හිතෙන රූප පසුපස්සේ හොයාගෙන යන්නේ. ඒ වගේ රූප පරිහරණය කරන්න, ඒව ලං කරගන්න උත්සාහ වීරය කරන්න. ඒ වගේම තමයි යම් යම් ශබ්දවල ආස්වාද තියෙන බව අදහසක් තියෙනවා, දෘෂ්ටියක් තියෙනවා, දැක්මක් තියෙනවා. ඒ නිසා එවැනි ශබ්ද පරිහරණය කරනවා. එවැනි ශබ්ද හොයාගෙන යනවා. ඒ වගේ ඒවා ලබා ගන්නවනේ. ඒවා සල්ලි දීලා හරි ගන්න උත්සාහ වීරය කරනවා. ඒ වගේම ගඳ සුවඳ රස ස්පර්ශ කියන මේ හැම එකක් පස්සෙම ආස්වාද දෙනවා කියලා හිතාගෙන යනවා. එතකොට එන්නේ දැක්ම දෘෂ්ටිය හරි එකක් නෙමෙයි. ඒක වැරදි එකක්. කොහොමද ඒක වැරදි කියලා කියන්නේ? අන්න යම් රූපයකින් ආස්වාදයක් දෙනවා නම් ඒක හරි එකක් නම් ඒක ඇත්ත එකක් නම් ඒ රූපයෙන් හැම කෙනෙකුටම ආස්වාද දෙන්න ඕනේද නැද්ද? හැම කෙනෙකුටම ආස්වාදයක් දෙන්න ඕනේ. ඇයි ඒ රූපෙන් ආස්වාදයක් දෙනවා නම් හැමෝටම මේකෙන් ආස්වාදයක් දෙන්න ඕනේ. හැබැයි අපිට තවත් අත්දැකීමක් පේනවා යම් රූපයක් දැකලා කෙනෙක් ආස්වාද විඳින අතරතුර තව කෙනෙක් ඒ රූපෙම දැකලා මොකක් විඳිනවද? දුකක් විඳිනවා. දැන් කෙනෙක් ආස්වාදයක් විඳිනවා කෙනෙක් දුකක් විඳිනවා. අන්න ඒක දිහා බැලුවාම තේරෙනවා කාරණාවක් මොකක්ද? මේ රූපයෙන් ওই දෙකම එකවර දෙන්න බෑ. මේ එකක් තමයි දෙන්න ඕනේ. එක්ක ආස්වාද දෙන්න ඕනේ නැත්නම් දුක දෙන්න ඕනේ. ඒ වගේම සමහර ශබ්ද අහලා දැන් සමහර සින්දු අහලා ඉවරලා කෙනෙක් බොහොම සතුටු වෙනවා. නේ? කෙනෙක් බොහොම ආස්වාද විඳිනවා. හැබැයි ඒ සින්දුවම අහලා ඉවරලා තව කෙනෙක් මොකද කියන්නේ? අපෝ මේ සින්දුව වැඩක් නැහැ. මෙලෝ රහක් නැහැ. කිසිම වැඩක් නැති සින්දුවක් නේ. එහෙම කියලා ඉවරලා ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒක දැම්මොත් එහෙම කේන්ති යනවා යාට. ඉතින් ඒ වගේ කෙනෙක් එකම සින්දුවක් කෙරෙහි ආස්වාදයෙන් බැඳෙන්නත් එකම සින්දුවක් කෙරෙහි තරහ ගන්නත් ද්වේෂ ගන්නත් හේතුවක් තියෙන්න ඕනේ. ඒ සින්දුවේ තියෙන එකක් නම් ආස්වාදයේ දීම හරි තරහ ගැනීම හරි ද්වේෂයේ ද්වේෂය ඇති කිරීමේ හැකියාව හරි ඒක හැමෝටම පොදුවේ දෙන්න ඕනේ. මොකද යමක යම් කිසි දෙයක් තියෙනවා නම් හැමෝටම මේක ඒ විදිහට ලැබෙන්න ඕනේ. දැන් අපි කිව්වොත් එහෙම ලුණු ටිකක් අරගෙන මේ තියෙන ලුණු මේකේ කෑවහම ලුණු රහක් එනවා කියලා. දැන් ඒක සත්‍යයක් නම් මොකක් වෙන්න ඕනේද? අන කවුරු මේක කාලා බැලුවත් ලුණු රහක් යාට දැනෙන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ ලුණු ටිකක් අරගෙන අපි මේ තියෙන්නේ ලුණු මේ ටික කාලා බලන්න මේකේ ලුණු රහක් එනවා කිව්වොත් කවුරු කෑවත් ලුණු රහක් එනවද නැද්ද? එනවා. එහෙනම් ඒ කියලා තියෙන්නේ සත්‍යයක්. මේ තියෙන මේ සුදු පාට කුඩු ටිකක් අරගෙන මේක ලුණු කියලා කියපු එක එහෙනම් සත්‍යයක්. මොකද ඒකේ ලුණු රහ හැමෝටම එන නිසා. එතකොට රූපයක් අරගෙනලා මේ රූපෙන් ආස්වාද දෙනවා කියලා කිව්වොත් එහෙම ඒක සත්‍යයක් නම් මොකක් වෙන්න ඕනද? හැමෝට මේ රූපේ දැක්කහම මොකක් එන්න ඕනේද? ආස්වාදයක් එන්න ඕනේ. හැබැයි එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. එහෙනම් අන්න රූපයෙන් ආස්වාදයක් දෙන්නේ නැති බව අපිට ඒ උදාහරණ හරහා අපේ අත්දැකීම හරහා පෙන්නලා දුන්නාම අපිට තෝරගන්න පුළුවන්. එහෙනම් රූපවල ආස්වාදයක් නැහැ. හැබැයි නැති ආස්වාදයක් එහෙනම් විඳින්නේ කොහොමද? අන රූපේ නැති ආස්වාදයක් එහෙන් රූප බලලා මනෝමූලිකව නිර්මාණය කරන් විඳිනවා. අන්න මනසින් නිර්මාණය කරන් තමයි ආස්වාදය විඳින්නේ රූපේ තියෙන එකක් නෙමෙයි. කොහොමද නිර්මාණය කරගන්නේ? රාගයෙන් බැඳිලා. ඒතර රාගයෙන් බැඳුනහම මොකද වෙන්නේ? රූපයක් කෙරෙහි ඒ රූපේ ආස්වාද දෙන රූපයක් විදියට පේන්න පටන් ගන්නවා. ඉතින් මොකක් හරි ගැන අපි ඒ විදියට බැඳුනහම මොකද වෙන්නේ? ඒක ඒ විදියට අපිට පේන්න පටන් ගන්නවා. ඔන්න ඕකට කියනවා පටිච්ච සමුප්පන්නයි කියලා. පටිච්ච වෙනවා කියන්නේ කැමැත්තෙන් බැඳෙනවා. කැමැත්තෙන් බැඳුන විදියට සමානව උත්පාදනය වෙලා පේනවා. සම උත්පාදනය වෙනවා. සමුප්පාදේ. අන්න පටිච්ච වුණාම සමුප්පාද වෙනවා. පටිච්ච සමුප්පාදය. එතකොට රාගයෙන් බැඳුනොත් එහෙම රාගයෙන් පටිච්ච වුණොත් රාගික වස්තුවක් විදියට හොඳ එකක් විදියට ඒක අපිට පේනවා. දේශයෙන් බැඳුනොත් එහෙම හොඳ නැති එකක් විදියට නරක එකක් විදියට ඒක අපිට පේනවා. ඉතින් ඔන්න ඔය විදියට අපේ මේ හිතේ ගන්න දෘෂ්ටියත් එක්ක මේක හොඳ එකක් ආස්වාද දෙන එකක් කියලා හිතලා ඒක පරිහරණය කරොත් ඒකට බැඳුනොත් එහෙම අන්න ආස්වාදයක් උදා වෙනවා. රාගයෙන් බැඳුන නිසා. එතකොට ඒ ආස්වාදයේ රූපේ තිබ්බ එකක්වත් ශබ්දේ තිබ්බ එකක්වත් නෙමෙයි. ඒ වගේම තමයි මේක හොඳ නැති එකක් නරක එකක් කියලා ද්වේෂයෙන් බැඳුනොත් එහෙනම් මොකද වෙන්නේ? අන්න ඒක හොඳ නැති බව නරක බව ඒක දැක්කහම දුකක් එන බව Tamanට දුක් කරදරයක් එන බව දාහයක් එන බව වැටහෙන්න ගන්නවා අන්න ඒකත් මනෝමූලිකවම නිර්මාණය කරගන්න එක එතකොට අපි ඕක විවිධ ගන්න අදහස් එක්ක දෘෂ්ටීන් එක හදාගන්න දෙයක් මිසක් බාහිර තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ හයෙන් එකකවත් තියෙන එකක් එහෙම නෙමෙයි. එතකොට රූපයක ඇත්තටම තියෙන උපේක්ෂාව ගෙනෙත් දෙන හැකියාවක් විතරයි. තරහක් ගන්නවත් රාගයක් ඇති කිරීමේ හැකියාවක්වත් රූපය තුල නැහැ. රූපය දැකලා ඉවරලා තමන්ගේ තියෙන දෘෂ්ටි අනුව එක්ක රාගයෙන් පටිච්චලා නැත්නම් ද්වේෂයෙන් පටිච්චලා තරහක් හරි ආස්වාදයක් හරි නිර්මාණය කරගන්නවා. එහෙනම් ඕක තමයි ආස්වාදේ යථා ස්වභාවය. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මවල තියෙන එකක් නෙමෙයි. මනෝමූලිකව නිර්මාණය කරගන්න එකක්. එතකොට මෙන්න මෙහෙම නිර්මාණය කරගත්තාම මේකේ තියෙන අවුලක් තියෙනවා මොකද්ද? දැන් එහෙන් බලාපොරොත්තු වෙන්නේ රූප බලලා ආස්වාද විඳින්න. හැබැයි රූපේ ආස්වාද නැත්තම් එහෙන් බලාපොරොත්තු වෙන මේ ආස්වාද විඳීමේ කැමැත්ත කවදාවත් ඉෂ්ට කරගන්න පුළුවන්ද? එහෙම ඉෂ්ට කරගන්න බැරි වෙනවා. ඇයි රූපේ ආස්වාද නැති නිසා එහෙන් රූප වල ආස්වාද විඳීමේ කැමැත්ත කවදාවත් ඉෂ්ට කරගන්න බැරි වෙනවා. ඉතින් ඔන්න ඔකට කියනවා අනිච්චයි කියලා. අනිච්ච කියන්නේ මොකද්ද? කැමැත්ත ඉෂ්ට වෙන්නේ. ඒතර මොන කැමැත්තද ඉෂ්ට වෙන්නේ නැත්තේ? මෙන්න මේ ස්පර්ශ ආයතන 6 තියෙන කැමැත්ත. ස්පර්ශ ආයතන 6 තියෙන්නේ මොකද්ද කැමැත්ත? එහි කැමැත්තක් තියෙනවා මොකද්ද? රූප බලලා ආස්වාද විඳීමේ කැමැත්ත. කනේ කැමැත්තක් තියෙනවා මොකද්ද? ශබ්ද අහලා ආස්වාද විඳීමේ කැමැත්ත. ඊළඟට නාසයේ කැමැත්තක් තියෙනවා ගඳ සුවඳ විඳලා ආස්වාද විඳීමේ කැමැත්ත. දිවේ කැමැත්තක් තියෙනවා රස විඳලා ආස්වාද විඳීමේ කැමැත්ත. කයේ කැමැත්තක් තියෙනවා ස්පර්ශ ලබලා ආස්වාද විඳීමේ කැමැත්ත. මනස කැමැත්තක් තියෙනවා සිතුවිලි හිතලා ආස්වාද විඳීමේ කැමැත්ත. දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ හයෙන් එකකවත් ආස්වාද නැති නිසා එහෙන් රූපවල ආස්වාද විඳීමේ කැමැත්ත කවදාවත් ඉෂ්ට වෙනවද? ඈ? ඉෂ්ට වෙනවද නැද්ද? ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ ඉෂ්ට වෙන්න හේතු නැහැ. මොකද රූපේ ආස්වාද නැති නිසා. ඔන්න ඕකට කියන අනිච්චයි කියලා. එහෙනම් මෙන්න මේ ස්පර්ශ ආයතන හයේම කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ. කණෙන් ශබ්ද අහලා ආස්වාද විඳින්න කොච්චර බලාපොරොත්තු වුණත් ශබ්දේ ආස්වාද නැති නිසා කණෙන් බලාපොරොත්තු වෙන ආස්වාද විඳීමේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ. නහය කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ. දිවේ කයේ මනේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ අපි ක්‍රියාත්මක කරන අස්සාද පරීක්ෂණය කියන මේ මේ දෙයින් මට සතුටක් සැපක් විඳගෙන ඉන්න ලැබෙයි කියලා හිතන කැමැත්ත කවදාවත් ඉෂ්ට වෙන එකක්ද? ඒක ඉෂ්ට වෙන්නේ නැහැ කවදාවත්. ඉෂ්ට වෙන්නේ නැති වෙන්න හේතුව මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම වල ආස්වාද නොමැති නිසා. ඉතින් ඒව එකකවත් ආස්වාද නැත්තම් Taman බලාපොරොත්තු වෙන ආස්වාද කැමැත්ත කවදාවත් ඉෂ්ට කරගන්න බෑ. අන්න එහෙනම් මේ පවතින ක්‍රමයේ තුල අපි මේ ක්‍රියාත්මක කරන මේ වැඩපිළිවෙල තුල අපි බලාපොරොත්තු වෙන එකම ආස්වාද කැමැත්තවත් ඉෂ්ට කරගන්න බැරි නම් මේ වැඩපිළිවෙල මේ අපි ගමන් කරන මේ දුක් විඳගෙන යන මේ වැඩපිළිවෙල අස්සාද පස්සේ යන වැඩපිළිවෙල දේවල් බලාපොරොත්තුෙන් ගොඩ ගහ ගන්න කරන උත්සාහයන් වීරයන් ඇතුළු මේ සියලුම වැඩපිළිවෙල හොඳ වටින එකක්ද නැත්නම් දුක් ගෙනලා දෙන නොවටිනා ආසාර එකක්ද අනාසාර එකක් දුක් ගෙනලා දෙන නොවටිනා ආසාර එකක් එහෙනම් මෙන්න මේ වැඩපිළිවෙල අපි කොච්චර ක්‍රියාත්මක කරත් අපිට සුවේකින් සැනසීමකින් සතුටකින් ඉන්න නම් හම්බෙන්නේ නැහැ. දුකට කරදරයටපත් වෙනවා මිසක් සතුටෙන් සැනසුමින් ඉන්න හම්බෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව ආස්වාදයේ ආදීනවයක් තියෙනවා. අනිච්චයි දුක්ඛයි අනත්තයි කියන එක. ඉතින් මෙන්න මේ අනිච්ච දුක්ඛ අනත්ත කියන ආදීනවේ දැක්කනම් අන්න අපි මේ ලෝකේ ජීවත් වෙලා වැඩක් නැහැ කියන අදහස එනවා. ඇයි මොකටද අපි ජීවත් වෙන්නේ? ජීවත් වෙන්නේ අස්සාද විඳින්න. අස්සාද බලාපොරොත්තුෙන්. මේ හය පොළ පිනවන්න බලාපොරොත්තුෙන් තමයි ජීවත් වෙන්නේ. ජීවත් වෙලා කවදාවත් මේ හයපොළ පිනවන්න බෑ කියලා දැනගත්තාම අන්න එහෙනම් තවත් ජීවත් වෙලා වැඩක් තියනවද? වැඩක් නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? මේකෙන් මිදිය යුතුයි. අන්න මේකෙන් මිදෙන්න නම් මොකක් කරන්න ඕනේද? ජීවත් වෙලා වැඩක් නැහැ කිව්වට හරියන්නේ නැහැ. අපි ඒ විදිහට හිටියොත් එහෙම ඉතින් මැරිලා ආයේ උප්පත්තිය ලබනවා. එහෙනම් මේ සංයෝජන සහ මුලින් ප්‍රහාණය වෙන්න ඕන. මේ උපතට හේතු වෙන මේ අවස්ථාවල් ක්‍රියාත්මක වෙන්න හේතු වෙන යම් කිසි ශක්තියක් තියෙනවා නම් ගොඩ නැගෙන අන්න ඒක ප්‍රහාණය විය යුතුයි. අන්න එහෙනම් අපි දකිනවා මේ ශක්තිය නිර්මාණය වෙන්නේ. මේ සංසාර ගමනක් යන ඉදිරි පැවැත්මක් හදලා දෙන ශක්තිය නිර්මාණ වෙන්නේම මොකෙන්ද? මෙන්න මේ අස්සාද බලාපොරොත්තු නිසාම තමයි. ඒ කියන්නේ ඇස කන නාසය දිව කය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇසුරු කරමින් පිනවිය යුතුයි කියන අදහස නිසා. මෙන්න මේ අස්සාද බලාපොරොත්තු නිසා තමයි සංසාර ගමනක් සකස් වෙන්නේ. මේ ඉදිරි ගමන ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය සියලුම ශක්තිය ජනිත වෙන්නේ ඔන්න උතනින්. ඔන්න ඔය අදහසට කියන අවිද්‍යාව කියලා. මේ අදහසේ පිටලා අවිද්‍යාපත්‍ය සංකාර කරාම ඔන්න ඔය පටිච්ච සමුප්පාද චක්‍රේ ක්‍රියාත්මක වෙලා අන්න භවයක් නිර්මාණය වෙනවා. උප්පත්ති භව කර්ම භව කියලා. එහෙනම් ওই විදිහට අபிසංකාර පටිච්ච සමුප්පාදයක් ක්‍රියාත්මක කරන තාක්කල් මොකද වෙන්නේ? ඒ කියන්නේ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් පටිච්ච වෙලා සිතුවිලි ක්‍රියාත්මක කරන තාක්කල් මොකද වෙන්නේ? ශක්තියක් නිර්මාණය වෙනවා. මෙන්න මේකට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. අන්න පංච උපාදානස්කන්ධයක් නිර්මාණය කරා නම් උපාදානපච්චය භව කියලා කර්ම භව, උප්පත්ති භව සකස් වෙනවා. එහෙනම් සංසාරේ ඉදිරියට ගෙනියන ශක්තිය දිගින් දිගටම නිර්මාණය වෙනවා. එහෙනම් මේක නතර කරලා දාන්න ඕනේ නම් මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ ශක්තිය නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල නතර කළ යුතුයි. එහෙනම් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම පස්සේ රාගෙන් දේශයෙන් මෝහයෙන් හඹා යන වැඩපිළිවෙල නතර කළ යුතුයි. ඕකට කියනවා නිරෝධ කරනවා කියලා. උදා කරන්නේ නැහැ. රාගයෙන් දේශයෙන් මෝහයෙන් සිතුවිලි උදා කරන්නේ නැතුව ඉන්නවා. රාගයෙන් දේශයෙන් මෝහයෙන් සිතුවිලි උදා කරේ නැත්තම් ශක්තියක් ජනිත වෙන්නේ නැහැ. ශක්තියක් ජනිත වුණේ නැත්තම් සංසාර ගමනක් ඉස්සරහට යන්න හැකියාවක් හම්බෙන්නේ නැහැ. එහෙනම් ওই විදිහට නිරෝධ කරාම මොකද වෙන්නේ? මෙන්න මේ නිරෝධ කරන්නේ අපි අනිත්‍ය දුක්ඛ අනාත්ත වලට අනුව. ඒ කියන්නේ මේ අසා දැනගත්තු ශ්‍රී සද්ධර්මයට අනුව. එහෙම නැත්නම් මේකේ ආදීනවේ දැකලා මේක දුරු කළ යුතුයි කියන අදහසේ පිහිටලා කරන වැඩක්. එහෙනම් මොකද වෙන්නේ? ප්‍රකෘතිමත් ඥානය කියන මේ ලෝකේ යථාර්ථය පිළිබඳ ඥානය තමයි මෙනෙහි කරන්නේ. සත්‍ය මත තමයි පිහිටලා ඉන්නේ. දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මල ආස්වාද ඇත කියලා ඒව පස්සේ යනවනම් ඒක සත්‍යයක්ද අසත්‍යයක්ද? ඒක අසත්‍යයක්. එහෙනම් අසත්‍ය මත ඒ එහෙම කටයුතු කරනවා නම් කරන්නේ. එහෙම නැත්නම් ඔන්න සත්‍ය මත පිළිහිලා කටයුතු කරනවා නම් අනිච්ච දුක්ඛ අනාත්ම බව දැනගෙන ඒ මත පිළිහිලා කටයුතු කරනවා. අන්න එහෙනම් එහෙම කටයුතු කරන කෙනෙක් ඒ අවස්ථාවේ ලෝකේ පවතින යථාර්ථය මත සත්‍ය මත ප්‍රකෘතිමත් ඥානය මත පිළිහිලා තමයි කටයුතු කරන්නේ. එහෙනම් ඒ ඒ අවස්ථාවේ තමාගේ ප්‍රඥාව අවදි වෙනවා. ප්‍රඥාව අවදි වෙන යම් මට්ටමක් ඇද්ද මේ ලෝකයේ පැවැත්ම හොඳයි සාරයි වටිනවා කියලා මේක පස්සේ යන්න නිර්මාණය කරපු ශක්තිය නැවත පැමිණීමේ හැකියාව. මේ ශක්තිය නැවත නැගීමේ හැකියාව කියන එක නැතුව යනවා. කොහොමද නැතුව යන්නේ සංයෝජන බිඳීමේ. සංයෝජන බිඳිලා යන්නේ නැවත නැගෙන්නෙම නැති විදියට. ඕකට කියනවා සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙනවා. එහෙනම් අපි මෙන්න මේ යථාර්ථය දැක්කට පස්සේ මේ යථාර්ථය මත පිළිහිටලා කටයුතු කරන එක තමයි දිගින් දිගටම කළ යුතු වෙන්නේ. මේ යථාර්ථය මත පිළිහිටලා කටයුතු කරනවා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ත අනුව කටයුතු කරනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත අනුව කටයුතු කරන කරන හැම අවස්ථාවෙම අපි යථාර්ථය මත පිළිහිටලා ඉන්නවා. ඒ කියන්නේ ප්‍රකෘතිමත් ඥානයවත් ප්‍රඥාව. ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න නැවත මෙලොවට එන යම් සංයෝජනයක් තියෙනවා. ඒක මොකද වෙන්නේ? දුරු වෙවි දුරු වෙවි යනවා. ගිහිල්ලා අවසානයේ සියලුම සංයෝජන දුරු වුණාම ආරියත් ඵලයටපත් වෙනවා. මොකද අපි යථාර්ථය මත පිහිටලා ඉන්න තාක්කල් අපි අවිද්‍යාවෙන් වැහෙන්න, මුලාවටපත් වෙන්න, මුලා සහගත දේවල් ක්‍රියා කරන්න තියෙන හැකියාව ටික ටික මොකද වෙන්නේ? අඩු වෙවි අඩු වෙවි අඩු වෙවි යනවා. ඒ කියන්නේ අපි රැවටෙන එක අඩු වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම වල ආස්වාද ඇත කියලා අපි රැවටෙන එක ඒ ආස්වාද නැති බව නැවත නැවත මෙනෙහි කරන්න කරන්න මොකද වෙන්නේ? රැවටෙන එක අඩු වෙලා යනවා. ඒ නැති බව අපි මෙනෙහි කරන නිසා. ඒ පැත්ත අපේ වර්ධනය වෙන නිසා. ඒ පැත්ත බලවත් වෙන නිසා. එහෙනම් සත්‍ය පැත්ත බලවත් කරන්න නම් ඒ ප්‍රකෘතිමත් ඥානයේවත් අනිච්ච කියන දහම අපිට නැවත නැවත ඉක්මනින් මෙනෙහි වෙන්න නම් අපි මොකක් කරන්න ඕනේද? ආසේවිතා භාවිතා බහුලී කතා කරන්න ඕනේ. නිතර නිතර භාවිතා කරන්න ඕනේ, සේවනය කරන්න ඕනේ. ඉතින් ඕක තමයි බුදු පියාණන් වහන්සේගේ දේශනාව මෙන්න මේ අනිච්ච ආසේවිතා භාවිතා බහුලී කතා කරාම මොකද වෙන්නේ? අන්න සෝවාන් කෙනා සකු르දාගාමී වෙනවා, සකු르දාගාමී කෙනා අනාගාමී වෙනවා, අනාගාමී කෙනා අරියත් වෙනවා. එහෙනම් මෙන්න මේ ලෝකේ අසාරත්වය දැකලා මේ හය පොලේ ආස්වාද කැමැත්ත කවදාවත් ඉෂ්ට කරගන්න බෑ කියලා දැක්කනම් අන්න මෙලොවින් මිදිය යුතුයි කියලා තීරණේ ගත්තු කෙනාට මිදෙන්න මගක් තියෙනවා පිළිවෙතක් තියෙනවා මොකක්ද මග මොකක්ද පිළිවෙත අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කිරීම ඉතින් ඕකටම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා කියලත් කියන්නේ. එහෙනම් භාවනාවක කියලා අපි කරනවා නම් කරන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේ අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කිරීම, සිහි කිරීම. ඒ කියන්නේ ලෝකේ ආදීනවේ, කාමයන්ගේ ආදීනවේ, පංච උපාදානස්කන්ධේ ආදීනවේ. මේ සලායතනවල ආදීනවේ නැවත නැවත මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරන ගමන් නිවනේ ආනිසංස නිවනට තමයි අපිපත් වෙන්න ඕනේ. නිවන තමයි පූර්ණේ කරගන්න ඕනේ. එහෙනම් නිවනේ ආනිසංසත් මෙනෙහි කරනවා. එහෙනම් අපි වඩන ඕනම කර්මස්ථානයක නිවන් මඟ වැඩිමිට කරන එකක් නම් ඒකේ ලෝකයේ ආදීනවයි සහ ඒ වගේම නිවනේ ශාන්තිය කියන එක නිවතේ නිවනේ ප්‍රනීතභාවය කියන එක එහෙමත් නැත්නම් නිවනේ ආනිසංස කියන එක මෙනෙහි විය යුතුයි. එහෙනම් ලෝකයේ ආදීනව මෙනෙහි කරන්න කරන්න හිත ලෝකයෙන් මිදෙනවා. නිවනේ ආනිසංස මෙනෙහි කරන්න කරන්න හිත නිවනේ පිහිටනවා. ඉතින් මේ විදිහට මග වඩන්න වඩන්න කෙලෙස් සහ මුලින් සිඳි සිඳි යනවා. සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙනවා. ප්‍රහාණය වෙලා ප්‍රහාණය වෙලා සියලු කෙලෙස් දුරු වුණාම ඔන්න උතෙන් අපි කියනවා අරිහත් ඵලය පූර්ණේ වුණා කියලා. අන්න එහෙනම් නැවත උපතක් හටගන්නේ. එතන පරිණිරවාණයෙන් පස්සේ මේ සියලුම දුකෙන් මිදිලා යනවා. එහෙනම් අපි බලාපොරොත්තුුනේ දුකෙන් මිදෙන්න. දුකෙන් මිදෙන්න හැබැයි අපි ක්‍රියාත්මක කරපු ක්‍රමෙයි වැරදි. අපි ක්‍රියාත්මක කරපු ක්‍රමය මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම පරිහරණය කරපු එක. කවදාවත් මේවා පරිහරණය කළ දුකෙන් මිදෙන්න පුළුවන්ද? අන්න දුකෙන් මිදෙන්න බෑ. ඉතින් මෙන්න මේක දැනගත්තාම අපේ දැක්ම අංශක 180කින් හැරෙනවද නැද්ද? ඈ හැරෙනවා. දැන් මෙන්න මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පරිහරණය කරමින් ආස්වාද විඳින එක. සාමාන්‍යයෙන් සත්වය සැපයි කියලාද කියන්නේ දුකයි කියලාද කියන්නේ? සැපයි කියලා කියන්නේ. හැබැයි මෙන්න මේ ආස්වාද බලාපොරොත්තු නිසාමයි මේ සංසාර ගමනක් හැදිලා පිනවන්න බැරි ආයතන හයක් හැදිලා මේක පිනවන්න කියලා බාහිර හයක් හැදිලා මේවා කොච්චර පසුපස්සේ ගියත් හඹාගෙන ගියත් පිනවන්න බැරි විදිහකට මේ ලෝකේ සකස් වෙලා තියෙනවා මේ සකස් වෙලා මේ ගමනක් යන්නේ ආස්වාද බලාපොරොත්තු නිසාමයි කියලා දැක්කනම් මෙන්න මේ ආස්වාදයේ ඇමක් වගේ උගලක් වගේ දකින්නවද නැද්ද අන්න දකින්න එහෙනම් එහෙම දකින්න කෙනාගේ දැක්ම අංශක 180කින් හැරුණාද නැද්ද හැරුණා. ආස්වාදයේ සැපයි කියන කෙනාම දැන් ආස්වාදයේ දැක්කහම කියන මොකක් කියලාද? දුකයි කියලා. දුකයි කියන්නේ කොහොමද? මේ රිදෙන අර්ථක ඉන්නේ මේ වේදනාර්ථක ඉන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් දකින ආස්වාදය තමයි ඇම. ආස්වාදය තමයි උගුල. අර මාළුවෙක් බාන්න ඇමක් ගහලා දැම්මහම ඇම හරි රසවත් එකක්. මාළුවා ඉතින් ඇම හරි රසවත් සැප වේදනාවක් දෙනවා කියලා ඇම භුක්ති විඳිනවා. ඇම භුක්ති විඳහම මොකද වෙන්නේ? අන්න මරණය හෝ මරණය සමාන දුකටපත් වෙන්න වෙනවා. හැබැයි මෙහෙම මේක ඇමක් බව මේක ඇතුලේ කටුවක් හැඟවිලා තියෙන බව මාළුවා දැක්කනම් මාළුවා කවදාවත් ඇමට සැපයි කියනවද නෑ අන්න යථාර්ථය දැක්කහම කෙලින්ම අංශක 180කින් හැරෙනවා දෘෂ්ටිය අංශක 180කින් හැරෙනවා සැපයි කියපු ඇමට දැන් කියනවා මොකක් කියලාද දුකයි කියලා අන්න යම් කිසි කෙනෙක් ඔතන කියනවා යම් පරේක් කියලා පරේක් කියන්නේ ආර්ය නෝන කෙනෙක් දැන් පරයොයි ಜಾති දෙකක් ඉන්නවා. පරයෝ කියන්නේ පෘ탁ජන, ආර්ය නොවන. එතකොට යම් පරේ සුඛතෝ හෝති. තදරියා දුක්ඛතෝ ආහු. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් පරේක් සැපයි යමක් කියනවා නම් ආර්ය විසින් මොකක් කියනවද? එයට දුකයයි කියනවා. දැන් පෘ탁ජනිය විසින් එහෙමත් නැත්නම් ලෝකයා විසින් ආස්වාදයේ සැපයි සැපයි කියලා කියනවා. හැබැයි ආර්යෝ දකිනවා ඒක දුකක් බව. අන්න සැපේ දුක දකිනවා. යම් පරේ දුක්ඛතෝ හෝති. යම් පරේ දුකයි යමක් කියනවා නම් ආර්ය මොකක් කියනද ඒකට? සුඛයි කියලා කියනවා. ඒ කියන්නේ මේ ආස්වාදයෙන් නික්මිලා නිවන් දකින්න එක. ආස්වාදයෙන් බැහැර වෙන එක සුඛයක් කියලා ආර්යෝ කියනවා. හැබැයි ආස්වාදයෙන් බැහැර වෙන එක දුකක් විදියට තමයි ලෝක සත්‍යය දකින්නේ. එහෙනම් මෙන්න මේ දහම තෝරගත්තා නම් මේ යථාර්ථය තෝරගත්තා නම් තමන්ගේ දෘෂ්ටිය තමන්ගේ දැක්ම අංශක 180කින් හැරෙනවා. ඊට පස්සේ ඒ හැරුණ පැත්තටයි ගමන් කරන්නේ. ඉතින් ඒක තමයි මේ ඵලය මහත් වෙනවා කියලා කියන්නේ. මේ දැනගත්තු දහම ඒ අවබෝධ වුණ දහම හීන වෙන්නේ කවදාවත් මහත් වෙනවා මිසක්. අන්න එන්න එන්න මහත් වෙලා මහත්ඵල ලැබෙනවා. මහත්ඵල කියන්නේ සෝවන් සකෘදාගාමි අනාගාමි අරිහත්. ඉතින් මේ ඵල ටික ලබන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි මේ මූලිකම දහම් අවබෝධය ලබන්න ඕනේ බුදු පියාණන් වහන්සේගේ දේශනාව. ඉතින් ඔන්න ඔය දහමම තමයි අපිට නිරන්තරයෙන් දේශනා කරලා තියෙන විවිධ ක්‍රමවලට. ඉතින් ওই ටික ගත්තාම අපේ කතාවම තමයි කතා කරලා තියෙන්නේ. ඉතින් උතන අපිට අර අමුතු වෙච්ච නිකන් අපායවලවත් දිව්‍ය ලෝකවත් එහෙමත් නැත්තම් නොතේරෙන නොපෙනෙන ඉතින් විශ්මයේ ජනක එහෙම දේවල් නැහැ. ඉතින් අපේ ජීවිතේ අපි මේ ගත කරන අපේ අත්දැකීම ගැන එහෙම නැත්තම් අපේ බලාපොරොත්තු ගැන මේ අපි ගැනම තමයි මේ දහමේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික තේරුම් ගත්තා නම් කෙනෙකුට තේරෙනවා මේ ලෝකේ ජීවත් වීම කිසි හරයක් නැති වැඩක්. මොකද ජීවත් වෙනකම් බලාපොරොත්තු වෙන්නේ ආස්වාද විඳින්න. ඉතින් ආස්වාද කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැත්නම් ඒ වෙනුවෙන් ඉඳලා වැඩක් නැහැ. අන්න එයා දැන් ආයේ ජීවත් වෙනවා ලැබුණු කය ඉතින් පරිහරණය කරගෙන මොකක් වෙනුවෙන්ද? නිවන් දැකීම වෙනුවෙන්. අන්න එයා දැන් සියලු කටයුතු සිද්ධ කරනවා නිවන් දකින්න. නිවන් දකින්න හේතු වෙන විදියට. ඉතින් කන බොන එක, අඳින පළඳින එක ඊට පස්සේ වැඩ කටයුතු කරන එක මේ ඔක්කොම කරන්නේ මොකටද? නිවන් දැකීම ප්‍රාරමාර්ථ කරගෙන. ඉතින් ඔන්න ඔය විදිහට අංශක 180කින් හැරෙනවා. මෙන්න මෙහෙම හැරිලා ඉවරලා නිවන් දැකිය යුතුයි කියන තීරණය ගත්තු කෙනාට අන්න නිවන් මගක් තියනවා වඩන්න. ඒක තමයි මේ භාවනාව කියලා අපිට වඩන්න තියෙන්නේ. ඉතින් ඒක නොඑක ආකාරයෙන් විස්තර කරා ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇසුරෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන ආකාරය. ඒතර එදිනෙදා ජීවිතයේදී අපි කරන කටයුතු වලදී හැම අවස්ථාවෙම නිවන සඳහා හේතු වෙනවද? ලෝකෙ සඳහාද හේතු වෙන්නේ කියන කාරණාව දැකගෙන බලාගෙන ඉතින් ඒකට අනුව නිවන සඳහා හේතු වෙනවනම් ඒක කිරීමත් ලෝකෙ සඳහා හේතු වෙනවනම් ඒක නොකිරීමත් කියන මේ ක්‍රමවේදයන් තුලින් අපිට එදිනෙදා කටයුතු කරද්දී නිවන් මඟ වඩන්න පුළුවන්. ඒ වගේම තමයි වෙනම අපිට අවස්ථාව අරගෙන මේ කර්මස්ථාන භාවනාවක් විදියට වෙනම අපිට මේ මග වඩන්න පුළුවන්. මොකද ඒ අවස්ථාවේදී සියලු අනිකුත් කටයුතු නතර කරලා මේ අසා දැනගත්තු ධහම කෙරෙහි මූලික අවධානය දීලා අපි මේක වඩන ක්‍රමවේදයක්. මොකද පංච විමුක්තායතන සූත්‍රවල මේ විමුක්ත වෙන්න භාවිතා කරන ක්‍රම පහක් ගැන කියනවා. ඒ කියන්නේ රහත් වෙන්න. එකක් තමයි අසා දැනගත් ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම. අනිත් එක තමයි ධර්මයේ ශ්‍රවණය කිරීම. තුන්වෙනි එක තමයි අසාධනගත ශ්‍රී සද්ධර්මය සජ්ජායනා කිරීම. ඊළඟට අසාධනගත ශ්‍රී සද්ධර්මය මෙනෙහි කිරීම. පස්වෙනි එක අන්නතර චේතෝ විමුක්තියක්. ඉතින් මෙන්න මේ පහෙන් තමයි විමුක්ත වෙන්නේ. ඉතින් මෙතනදී අපි කර්මස්ථාන භාවනාවේදී භාවිතා කරනවා මේ අසාධනගත ශ්‍රී සද්ධර්මය සජ්ජායනා කිරීම සහ අසාධනගත ශ්‍රී සද්ධර්මය මෙනෙහි කිරීම කියන ක්‍රමවේදේ. ඉතින් විමුක්තායතන සූත්‍රවල විමුක්තායතන දෙකක්. ඉතින් ඒක කර්මස්ථාන භාවනාවේදී සිද්ධ වෙනවා. එතකොට අපි මේ යථාර්ථය තමයි මෙනෙහි කරන්නේ. සජ්ජායනා කරන්නේත් යථාර්ථේ. සවිතක්ක සවිචාර වඩන එක. ඉතින් ඒ ටිකත් අපි විස්තර කරගත්ත කලින් එහෙනම් මෙන්න මේ සවිතක්ක සවිචාර වඩද්දී අපි භාවිතා කරන ක්‍රමේ අපි මොනවාද ක්‍රියාත්මක කරන්නේ? මෙන්න මේ දේවල් වල අර්ථය අපි ඇයි එහෙම කරන්නේ? ඊළඟට මේ කර්මස්ථාන ඇයි අපි මේ විදිහට භාවිතා කරන්නේ? ඒකේ මොකද්ද තියෙන අර්ථය කියන කාරණා ටික අපි දැන් සාකච්ඡා කරමු. ඉතින් ඒ ටිකත් අපි කතා කරලා ඉවර වෙලා ඊළඟට ඊළඟ අවස්ථා ටිකේදී මේ ප්‍රශ්න ගැටලු තියෙනවා අරගෙන ඒ ටිකත් අපි සාකච්ඡා කරමු. ඉතින් එහෙනම් අපි බලමු මේ කර්මස්ථාන වඩද්දී අපි මුලින්ම මේ පූර්යක් කෘත්‍යය කියලා එකක් කරනවා. දැන් මේ වගේදී තේරුම් ගන්න ඕනේ මේ එකක් මේ නියත නෙමෙයි. මෙහෙමම කරන්න ඕනේ මෙහෙම එකක් වෙන්න ඕනේ කියලා මේ නියතයක් නෙමෙයි. මේ දින අපි කරන ක්‍රමවේදය. ඒතර මේ අපි කරන ක්‍රමවේදය කොහොමද මේක ආවේ? මේක ආවේ අපේ පූජ්‍ය වලස් මුල්ල අබේ ස්වාමීන් වහන්සේ ද මේ බණ දහම අහන පිරිසට ඉතින් මේ භාවනා කර්මස්ථාන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරා. එතකොට වහරක අබේරතනාලංකාර හාමුදුරුව තමයි මේ දේවල් හොයාගෙන මේ දේවල් තමන් දැනගෙන ඒ තමන් තමා මේක විවර කරේ. එතකොට උන්වහන්සේගෙන් අහගෙන දැනගෙන ඒ උපදේශ පරිදි තමයි මේ මාර්ගයේ මේ දේවල් ක්‍රියාත්මක වුණේ. එතකොට මේ කාලයක් තිස්සේ මේ කර්මස්ථාන වැඩිම තුලින් එතකොට අබේහාම්දුරෝ මේ නිකන් නෙවෙයි දැන් මේ වඩ වඩවනකොට ඒගොල්ලන්ගේ තියෙන අදහස් ඒ වෙන දේවල් සමහරලාට ඔය Google form හරහා රිසර්ච් කරලා ඒ ඒ ඒ ගත්තු ෆීඩ්බැක් වලින් ඒ වඩන අයගෙන් මොකක්ද වෙන්න ඕනේ? ආ මෙහෙම හොඳ නැද්ද? මේක වැරදිද? ඒ දේවල් ඔක්කොම අරගෙන ටික ටික ටික ටික ඉස්සරහට දියුණු වෙච්ච ක්‍රමයක් තමයි මේ අපි දැන් කරගෙන යන්නේ. ඒ කියන්නේ මේ හැම එකක්ම සකස් වෙලා තියෙන්නේ අන්නේ අත්දැකීමත් එක්ක. එතකොට මුල් කාලේදී දවස් 14ක් විතර භාවනා මේ සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා. ඉතින් 14ක් තියෙන්න පුළුවන් නම් හොඳයි. නමුත් 14ක් ගොඩක් අයට අපහසු නිසා පස්සේ හැබැයි ඒ කර්මස්ථාන වඩන එකෙන්ම ඒ අත්දැකීම තුලින් තේරුම් ගත්ත දෙයක් තිබුණා. මේ දවස් 9ක් යද්දි සාමාන්‍ය ප්‍රශස්ත කාලයක්. දවස් 9කදී අර 175කට 80කට ඒ අවශ්‍ය කරන තැන් වලට එහෙම නැත්නම් මේ භාවනා වැඩිම කියන කාරණාවට එන්න හැකියාවක් හම්බෙනවා. ඉතින් ඒක නිසා ඒක දවස් 9කට හෝ 10කට කෙටි වුණා ඊට පස්සේ. අනිත් තියෙන අපහසුතාව එක. නැත්නම් ඉතින් 9න් නවත්තන්න ඕනේ 10න් නවත්තන්න ඕනේ කියලා නියමයක් නැහැ. එක දවසක් නම් පුළුවන් එක දවස කරත් කමක් නැහැ ඉතින්. ඉතින් ඒ විදිහට තමයි ඔක හැදිලා තියෙන්නේ. ඊළඟට අපි කර්මස්ථාන වඩද්දී පැය දෙක දෙක තමයි කරන්නේ. පැය දෙකක් කර්මස්ථාන වඩනවා, පැයක් විවේක කාලයක්. ඊට පස්සේ ආයෙ පැය දෙකක් වඩනවා, ආයෙ පැයක් විවේක කාලයක්. දැන් එතකොට ඒකත් නියමයක් නෙමෙයි. එහෙම එකක් නැහැ. එතකොට ඒක අපේ භාවනා වැඩසටහන තුලත් නියමයක් නෙමෙයි. භාවනා වැඩසටහන තුල ඉන්නවා ඉතින් හැමදාම එහෙම ඉන්න පිරිස් ඉන්නවා. සමහරලාට උදේ 6 මාට පටන් ගන්න කර්මස්ථාන වලට වාඩි වුණාම හවස 5 මාට තමයි නැගිටින්නේ. එක දිගට භාවනාවේ ඉන්නවා. ඉතින් එහෙම ඉන්න අයත් ඉන්නවා. සමහර අය පැය 4 5 ඉන්න අය ඉන්නවා. ඉතින් සමහර අය ඉතින් පැයක් විතර ඉඳලා නැගිටලා එන අයත් ඉන්නවා. ඉතින් ඒ Tamanට හැකියාවක් තියෙන විදිහට ඒ විදිහට කරන්න පුළුවන්. එහෙම නියමයක් නැහැ. පැය දෙකෙන් නැගිටින්න ඕනේ. පැයක් අනිවාර්යයෙන් විවේක ගන්න ඕනේ. එහෙම නියමයක් නැහැ. හැබැයි පොදුවේ පිරිසකට ක්‍රියාත්මක කරද්දී අර ප්‍රශස්ත මට්ටමක් කියන එක ඒ යම් යම් කරපු කාර්යයන් වලින් දැකපු දෙයක්. ඒ කියන්නේ මේ ක්‍රියාත්මක වෙද්දී දැන් පැයක් විතර කර්මස්ථාන වැඩුවාම ඒක මදි ටිකක් වැඩිලා එන්න. ඒ කියන්නේ ඒ කාලේ මදි. ඊට පස්සේ ඒක පැය දෙකක් වගේ වෙද්දි තමයි යන්න ප්‍රශස්ත මට්ටමක් එන්නේ. ඉතින් ඒවා ওই විදිහට අර මේ විවිධ සමීක්ෂණ තුලින් සහ අත්දැකීම් තුලින් කාලයක් තිස්සේ මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුලින් ලැබපු දේවල් එකතු කරලා හදපු වැඩපිළිවෙලක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක නියමයක් නෙමෙයි. ඉතින් ඒක ගැන මුලින්ම කියන්න ඕනේ. ඒතර මේ හැම එකක්ම එහෙමයි. මේ කර්මස්ථාන පිළිවෙලකට සකස් වෙලා තියෙන්නේත් එහෙමයි. එතකොට මේ පිළිවෙලක් නියමයක් නෙමෙයි. හැබැයි ලැබපු අත්දැකීම් තුලින් සහ ඒ ක්‍රියාත්මක කරපු වැඩසටහන් තුලින් ඒ අභයහාමුදුරේ දැකපු දේවල් ඒ ගත්තු දත්ත තුලින් සකස් කරපු ක්‍රමයක්. ඉතින් ඒවා මේ කර කර බලලා ඒ සමහර ඒවායි ගැලපෙන්නේ නැතිව එහෙම අයින් වෙලා තිනවා. ඒ කියන්නේ වැඩි ප්‍රතිඵලයක් නැතිව මොකද කරන්නේ? ඒවා බැහැර වෙලා තියෙනවා. ප්‍රතිඵලයක් තියෙන ටික තමයි අද වෙනකොට මේ කරගෙන යන්නේ. එතකොට අද වෙනකොට මේ කරන භාවනාවේ ක්‍රමය තමයි මම මේ විස්තර කරන්නේ. එතකොට මුලින්ම කරනවා පූර්ව කෘත්‍යයක්. ඒ කියන්නේ හැමදෑම භාවනාව පටන් ගන්න කලින් කමා කර ගැනීමක් කරනවා. දැන් කමා කරගන්නේ මොන දැන් ආරේක් වුණත් අපිට වෙන්න පුළුවන් ආවරණ තියෙනවා. යම් මේ ආවරණ જાති පහක් තියෙනවා. මේ විපාක ආවරණ තියෙනවා, ක්ලේශ ආවරණ තියෙනවා, කර්ම ආවරණ තියෙනවා, උපවාද ආවරණ තියෙනවා, අනාවතික්කම ආවරණ තියෙනවා. ඒතර මෙන්න මේ ආවරණ පහෙන් මොකක්ද වෙන්නේ? ආවරණය වෙනවා කියන්නේ වැහෙනවනේ. මොකද්ද වැහෙන්නේ නිවන් මාර්ග? ඒතර මෙන්න මේ ආවරණ පහ නිසා නිවන වැහෙනවා. එතකොට දැන් විපාක ආවරණ කියලා කියනවා. විපාක ආවරණයක් කියන්නේ කර්ම විපාකයක් වශයෙන් කෙනෙක් උප්පත්තිය ලබද්දිම දි හේතුක වෙලා උපදිනවා. ත්‍රි හේතුක නෙමෙයි. දැන් මිනිස්සු ඉන්නවා සමහර අය කන් ඇහෙන්නේ. උපතින් බීරි. එයාට නිවන් දකින්න පුළුවන්ද? බෑ. නිවන ආවරණය වෙලා. තවත් සමහර අය ඉන්නවා මන්ද බුද්ධිකයි උපදිද්දිම. එතකොට එයාට නිවන් දකින්න පුළුවන්ද? බෑ. නිවන ආවරණය වෙලා. අන්න විපාක ආවරණයක්. එතකොට සමහර අය ඉන්නවා උපදින්ම අන්ධයි. එයාට කන තිබ්බට නිවන් දකින්න කියන දෙයක් තේරෙන්නේ නැහැ. මොකද ඒවත් දි හේතුක වශයෙන් එන ඒවා. ඒ කියන්නේ හේතු ආසන සහිතේවා නෙමෙයි. එතකොට ඒ වගේ අය දි හේතුක උපතක්. එයාට නිවන් දකින්න හේතු ආසන නැහැ. ඒ අත්බැවේ තුල. එතකොට එයාට විපාක ආවරණයක් තියෙනවා. එතකොට නිවන් දැකපු කෙනෙක් නම් විපාක ආවරණයක් නැති කෙනෙක් නේ. විපාක වශයෙන් ආවරණයක් ඇවිල්ලා නැහැ. ඊළඟට තියෙනවා මොකද්ද? මේ ක්ලේශ ආවරණ. මොකද්ද මේ ක්ලේශ ආවරණය කියන්නේ? ක්ලේශ ආවරණ කියන්නේ ගැලීම පංච නීවරණ වලට. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කෙනෙක් මේ ක්ලේශයන් එක දැඩිව බැඳිලා ඉන්නවා නම් දැඩිව ඉන්නවා නම් එයාට නිවන් දකින්න පුළුවන් ඈ එයාටත් බෑ එයා ඒකමත්ෙමයි ඉන්නේ දැඩි කෙලෙස් සහිත පුද්ගලයෝ එතකොට එයා එයාම තීරණයක් අරගෙන හැබැයි ඒ දේවල් වෙනස් කරගන්න පුළුවන් දැන් උපා මේ උපතින් මේන විපාකාවරණ කියන එක එයාට වෙනස් කරගන්න පුළුවන්ද එයාට වෙනස් කරගන්න බෑ ඒක පස්සේ තමයි වෙනත් අත්බැව් එකේ තමයි ඒකේ මිදෙන්න හැකියාවක් හම්බෙන්නේ. හැබැයි ක්ලේශාවරණ කියන එක වෙනස් කරගන්න පුළුවන්. එතකොට දැඩි කෙලෙස් තිබ්බත් මේ බණ දහම ඇසුරු කිරීම තුළින් තමන්ගේ අත්දැකීම තුළින් ඒ කෙලෙස් ප්‍රහාණය කරගන්න තමන්ට හැකියාවක් තියෙනවා. එතකොට එහෙම නීවරණ වලින් වැහිච්ච මානසිකත්වයක් විනීවරණ කරගෙන බණ දහම් ටික අහගෙන ඒක වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට සමහර වෙලාවට දැන් දැන් අර මේ දැන් අපිට ඕක දකින්න බැරි වුණාට බුදු පියාණන් වහන්සේට පුළුවන්. දැන් අර අනුකම්පාව පිණිස අර කවුද උරුමරමර හිටියේ චුන්දසූකරනේ. චුන්දසූකරට බණ කියන්නේ ගහ බුදුහාමුදුරෝ කියන්නේ මොකක්ද? උඩ බණ කියන්නේ නැතුව ඉන්නෙම අනුකම්පාව නිසා. එයි දැන් මේ ඌරමරපින්ද යන්න ඉන්න උසුපත් නරකේ. බණ කියන්නේ ගියා මටත් බැනලා සාසනයටත් බැනලා අටමා මේ නිරේට යනවා. ඊටත් වඩා පහළ අපායකට යනවා. ඉතින් ඒක නිසාමයි බණ නොකිය ඉන්නේ. දැන් චුන්දසූකරට බණ තේරෙන්නේ නැහැ. මොකක්ද ආවරණේ? ක්ලේශ ආවරණේ. කෙලස් වලින් වැහිලා ඉන්නේ. ඉතින් බණ තේරෙන්නේ නැහැ. හැබැයි අපිට ඒක අද දකින්න බෑ අපිට කෙනෙක් දිහා බලලා මෙයාට නම් තේරෙන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්. බෑ ඒ වගේ දැඩි කෙලෙස් තිබ්බය තියෙනවා කියලා එළියට පේන අය ඕන තරම් නිවන් දැකලා තියෙනවා. දැන් අඟුලිමාල හාමුදුරුවෝ වගේ කෙනෙක් අද දවසේ හිටියොත් අපිට කියන්න වෙන්නේ හිතලා මෙයා කොහෙද නිවන් දකින්නේ මේ මිනි මර මර මිනි 1000කට වැඩිය මරලා තිනවා නිවන් දකින්න බෑ කියලා හිතෙනවා. හැබැයි ඒක අපිට එහෙම බලලා කියන්න බෑ. හැබැයි එවැනි ක්ලේශාවරණ තියන අය ඉන්න ඒගොල්ලෝ නිවන් දකින්න හේතු ආසනා නැහැ. හැබැයි ඒක ඕන වෙලාවක වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට තියෙනවා ක්ලේශාවරණ කියන්නේ ඔන්න ඕකට. ඊළඟට ආයෙත් තියෙනවා මොකද්ද? කර්ම ආවරණ කියන එක. ඒ කියන්නේ කර්ම කර්ම කරාම ආවරණයක් වෙනවා. එතකොට කර්මයක් තුලින් ආවරණයක් එන්නේ කොහොමද? අන්න ඒක අපි බලන්න ඕනේ. ඒ කර්ම ආවරණ කියන්නේ මේ ආනන්තරීය පාප කර්ම. ආනන්තරීය පාප කර්මයක් කරොත් මොකද වෙන්නේ? අන්න ඒකෙන් ආවරණයක් වැටෙනවා. ඒක ආවරණයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මොකද ඒ භවය තුල ඉන්නකම් Tamanට නිවන් දකින්න බැරුව යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අවීචි මහා නරකාදියට ගිහිල්ලා ওই ටික ගෙවලා ඇවිල්ලා තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ වගේ එකකට කියනවා කර්මාවරණයක් කියලා. එතකොට කර්මාවරණ යෙදෙන්න පුළුවන් පෘථග්ජනභාවයේ ඉන්න කෙනෙක් නම් එයා අතින් ආනන්තරී පාප කර්මයක් කෙරෙන්න පුළුවන්. ආනන්තරී පාප කර්මයක් කෙරුණොත් එහෙම අන්න ආවරණය වෙනවා. ආයේ හරියන්නෙම නෑ. ඉතින් ඒ භවයේ තියෙනකම් එයා නිවන් දකින්න බෑ. නිවන් දකින්න බැරුව යනවා. එතකොට මොකද වෙන්නේ? අන්න කර්මාවරණ කියන එකත් කරගත්තොත් එහෙම ඒ භවය තුල ආය නිවන යාට දකින්න බෑ. හැබැයි ආර්ය භාවයටපත් වෙච්ච කෙනෙක් අතින් කර්මාවරණ වෙන්නේ නැහැ. එයා ආනන්තරි පාපකර්මයක් කෙරෙන්නෙම නැහැ. සෝවන් ඵලයටපත් වෙච්ච කෙනෙක්. ඊළඟට තියෙනවා මොකද්ද? උපවාද ආවරණ. මෙන්න ඔව් ආනන්තරී පාප කර්ම තමයි අනිවාර්යයෙන්ම වෙන්නේ. අනි ආනන්තරී පාප කර්මයක් කරොත් අනිවාර්යයෙන්ම නිවන් දකින්න බෑම තමයි. එතනින් එහාට වෙන පාප කර්මයක් පෙන්නලා නැහැ. තව බලවත් ඒවා තියෙනවා. නමුත් ඒ වගේන් ආවරණයක් වැටෙනවා කියන එක පෙන්නලා නැහැ. වෙනස් කරගන්න පුළුවන්. එතකොට ඊළඟට තියෙනවා උපවාද ආවරණ. අන්න උපවාද ආවරණ කියන එක පෘ탁ජනයකට වෙන්නත් පුළුවන්, ආර්යෙකුට වෙන්නත් පුළුවන්. අන්න අපි පරිස්සම් වෙන්න ඕන තැන. මොකද්ද උපවාද ආවරණ කියන්නේ? මෙන්න මේ ආර්යෙකුට යම් උපවාදයක් කරා නම්, අපවාදයක් කරා නම්, ඒ තුලින් Tamanට ආවරණයක් වැටෙනවා. ඉතින් ඕක නොයෙකුත් කතාවල අහලා තියෙන තරම් අර එක අවස්ථාවක දැන් හාමුදුරුවෝ දෙනමක් පින්න පාතේ වඩිනවා. එක ඒ හාමුදුරුවන්ට ඒ ලොකු හාමුදුරුවන්ට කැඳ කැඳ වගේක් හම්බෙනවා. පින්න පාතේ වඩින්නේ. ඒ කැඳ එක හම්බුන ගමන් ඒ හාමුදුරේ ළඟම තිබ්බ තැනක වාඩි වෙලා මේ කැඳ ටික ඔක්කොම වළඳනවා. දැන් අර පොඩි හාමුදුරුවෝ කියනවා අපවාද කරන මොකක්ද කියන්නේ? මහා බඩජාරිකමක් තියෙන්නේ. ආරාමයට යනකම්වත් හිටියේ නෑ. මේක හම්බුන ගමන් වාඩි වෙලා තව කාටවත් දෙන්නෙම නැතුව තනියෙන්ම වැළඳුවා කියනවා. ඔන්න ඔහොම උපවාදයක් කරනවා. දැන් මේක උපවාදයක් වෙන්නේ අර වළඳපු හාමුදුරෝ ඇයි එහෙම කරේ මොකටද කරේ කියලා දන්නෙත් නැහැ. ඒ හාමුදුරන්ගේ මොකක් හරි ගුණයක් තියනද මොන වගේ කෙනෙක්ද කියලා දන්නෙත් නැහැ. ඊට පස්සේ ওই පිණ්ඩපාතේ වැඩලා ඒ ටික ඉවරලා ආවට පස්සේ අර ලොකු හාමුදුරහන පොඩි හාමුදුරන්ගේ මොකක් හරි මාර්ගඵලයක් එහෙම ලැබලා තියනවාද? ඊට පස්සේ ඌ කියලා කියනවා මට මතක හැටියට එක ඵලයක ඉන්නවා. ඊට පස්සේ කියනවා එහෙනම් ඔතනින් එහාට මාර්ගඵලයක් ධානයක් බලාපොරොත්තු වෙන්න එපා කියනවා. ඇයි අන්න කරගත්තු උපවාදෙහිඳ. අර ලොකු හාමුදුරුවෝ රහත් වෙච්ච එක්කෙනෙක්. එතකොට මොකක්ද එතන උන සිද්ධිය? අන්න සිද්ධිය තමයි මේ හාමුදුරන්ට බඩේ අජීර්ණයක් හැදිලා තිනවා. දැන් මේකට කැඳ ටික හම්බුණා මේක උණුවෙන් වැළඳුවොත් එහෙම මේකට බෙහෙතක්. දැන් සමහර ඒවා තියෙනවා නිමිල හරියන්නේ නැහැ. උණුවෙන් වළඳන්න ඕන. අන්න ඒක දන්න හින්දා බෙහෙතක් වශයෙන් ප්‍රත්‍ය වෙන නිසා මේක නිමෙන්න කලින් ඒක ලැබුණ ගමන් වැළඳුවා. ඒතොර ඒ ටික අර හාමුදුරුව දකින්න නැතුව උපවාදයක් කරනවා. අන්න උපවාදයක් කරා නම් ආවරණයක් වැටෙනවා. එතනින් එහාට මග වැඩෙන්නේ නෑ. එහෙනම් ආර්ය උපවාදයක් වුණාම එතනින් එහාට යාගේ ඵලය වැඩෙන්නේ නැති වෙනවා. ඊළඟට උපවාදයේ තියෙන යම් යම් මේ මට්ටම අනුව අපිට කියන්න බෑ මේකෙන් මෙහෙම වෙනවා මේකෙන් මෙහෙම වෙනවා කියලා. නමුත් ආර්ය උපවාදයක් වුණාම මේකේ මට්ටම අනුව එක්කෝ යාට ධාන වැඩිලා තිබ්බනම් ධාන වැඩෙන්නේ නැතුව යනවා. එහෙම නැත්නම් යම් ධානයක හිටියනම් එතනින් එහාට වැඩෙන්නේ නැතුව යනවා. ඔන්න ඔය වගේ විවිධ දේවල් වෙන්න පුළුවන්. ඊළඟට තමන්ගේ මග එතනින් එහාට වැඩෙන්නේ නැතුව යනවා. ඒ අත්බැවේ තුල. ආය පල්ලෙහාට එන්නේ නැහැ. දැන් සෝවාන් වෙච්ච කෙනෙක්ගේ අතින් උපවාදයක් වෙන්න පුළුවන්. ඔව් කමා කරගන්න පුළුවන්. ඒ ටික තමයි මේ කියන්න යන්නේ. එතකොට උපවාදයක් වෙන්න පුළුවන් සෝවාන් කෙනෙක්ගේ අතින්. වුණොත් එහෙම මොකද වෙන්නේ? අන්න ඒ අත්බැවේ තුල එතනින් එහාට මග වැඩෙන්නේ. එයාට විවිධ කරදර බාධක එනවා, වඩන්න බැරුව යනවා. ඊට පස්සේ ධානය වැඩෙන්නේ නැතුව යනවා. ඔහොම දේවල් වෙනවා. ඉතින් ඔහොම වෙච්ච සිද්ධි දිනනවා. එකපාරක් ඔය භාවනාවක අපේ හඳුරන්ටම වෙච්ච අත්දැකීමක් දැන් භාවනා පටන් ගද්දිම ඉතින් මේ හැම අවස්ථාවේ දෙන උපදේශක් තමයි තමන් තනියෙන් කාටවත් කරදරයක් බාධකයක් නොකර පාඩුවේ මේ වැඩේ කරගන්න. අනිත් ඒවා බලන්න යන්න එපා. ඉතින් ඔහොම වෙච්ච අවස්ථාවක එක්කෙනෙක්ට අසනීප වෙලා හරි කලන්තේ දාලා හරි වැටිච්ච වෙලාවක භාවනා කර කර හිටපු එක්කෙනෙක්ව නැගිට්ටවල මේ බලන්න මේ බලන්න කියලා හොල්ලලා නැගිට්ටවල. ඒතකොට භාවනා කර කර හිටපු එක්කෙනා හතරවෙනි ධානයේ හිටියේ. නමුත් එයාට ඒ කරපු බාධාව නිසා මොකද උනේ? අර බාධාව කරපු එකනට එදා ඉඳන් ධානය වැඩෙන්නේ නැතු වුණා. එයාටත් ධානය වැඩිච්ච කෙනෙක්. නමුත් එදා ඉඳන් වැඩෙන්නේ නැතු වුණා. ඒතර හාමුදුර මේ මෑතක කියද්දි කියන තාම වැඩෙන්නේ නැහැ. ඉතින් ඇයි එහෙම වෙන්නේ? අර කරපු බාධාව නිසා. ඉතින් ඒක නිසා එවැනි බාධා, උපවාද, අපවාද නොකර ඉන්න අපි තරයේ හිතට ගන්න ඕනේ. මොකද අපිට බලලා, දැකලා මෙයා මෙහෙම කෙනෙක් කියලා තීරණය කරන්න බැරි නිසා. අන්න බුදුහාමුදුරෝ කියනවා මා හෝ මා වැන්නෙකුට විතරයි කෙනෙක්ව විවේචනය කරන්න පුළුවන්. මේක සාල සූත්‍රයේදී කියනවා. කියලා ඉවරලා කියන අර පු탁ජන මේ මෝඩ කාන්තාව කොහෙද මේ තථාගතයන් වහන්සේ විසඳිය යුතු ආසියානුසේ ඥානය කොහොමද මේ මෝඩ කාන්තාවක් විසඳන්නේ? ඒ එයා පු탁ජනෙක් කෙනෙක්. ඒ විතරක් නෙමෙයි සරියුත් මුගලන් දෙනමටවත් බෑ. ඔය ආසය අනුසය තෝරන්න. එහෙමනම් බුදු විහාන් වහන්සේ කෙනෙකුට විතරයි පුළුවන්. ඒක නිසා තමයි පුද්ගල විවේචනයක් කරනවා නම් කරන්න අයිතිය තියෙන්නේ බුදු කෙනෙකුට විතරම තමයි. එහෙනම් අපි කරොත් එහෙම මොකද වෙන්නේ? එයාගේ තියෙන ගුණය මත අපි දන්නේ. එතකොට උපවාදයක් වෙන්න හැකියාවක් තියෙනවා. එහෙනම් ඒක අපි මුලින්ම පරිස්සම් විය යුතුයි. හැබැයි අපි නොදැන හෝ උපවාදයක් වුණොත් අන්න අපිට අවස්ථාවක් තියෙනවා මොකක්ද? අපි මේ දහම දැනගෙන ඉන්න නිසා වරද වරද හැටියට අපි දන්න නිසා එවැනි වැරදි වෙලා තියෙනවා නම් අපිට කමා කරගන්න පුළුවන්. අන්න බුද්ධ ශාසනයේ ක්‍රමයක් තියෙනවා. කමා කර ගැනීම, සමාව ගැනීම නෙමෙයි මොකද්ද? කමා කරගන්නවා. සමාව ගන්නවා කියන්නේ ගිහිල්ලා සමා වෙන්න කියලා ඒ වැරද්ද වෙච්ච කෙනාට කියන එකනේ. හැබැයි අපි ආපු අනන්ත සංසාරයක් තිස්සේ මේ භවයේ පුරා අපි මේ වැරදි අඩපාඩු වෙච්චයි කොහේ ඉන්නවද කොහොම ඉන්නවද අපි දන්නෙත් නැහැ. ඒ වගේම මේ ශාසනයක් වෙනුවෙන් ආර්ය උපවාදය හරි ඒ විදිහට වෙලා තියෙනවා නම් අපි ඒක නොදැන ඉන්නව වෙන්න පුළුවන්. එහෙම හිටියත් මේ කමා කර ගැනීමද මොකද කරන්නේ? අන්න තමන් මෙහෙම එකක් වෙලා තියෙනවනම් තමන්ගේ අතින් ඒක වැරදක් අඩුපාඩුවක් බව හරියටම දැකලා වංකව ඒ වරද බව දැනගෙන නැවත එවැනි වැරදි නොකරන බවට ආයති සංවරය පිහිටනවා. අන්න එහෙනම් ඒක තුලින් කමාවක් සිද්ධ වෙනවා. අර අඩුපාඩු දුරු වෙන්න හේතුවක් වෙනවා. අන්න ඒක නිසා තමයි අපි හැමදෑම මොන දේ කරත් අවසානයේ කායේන වාචා චිත්තේන කියලානේ මේ කයෙන් වචනයෙන් සිතින් අච්චයන් කම මේ බන්තේ මේ ඉක්මවාගේ වැරදි වලට කලින් කරන ලද වැරදි වලට කමා කරගන්නවා. ඉතින් කායේන වාචා ගාතාවෙත් ඕක කරන්නේ. ඇයි අපි හැම වෙලේම මේක කරගන්නේ? අන්න උපවාදයක් වෙලා තිබුණා අපේ මග වැහෙනවා. දැන් මේ වෙනකොට අපි දන්නවා දැන් මෙතන ඉන්න කවුරුත් මේ විපාකාවරණිකුත් නැහැ. ඊළඟට ක්ලේශාවරණිකුත් නැති බව ඉතින් අපිට කියන්න පුළුවන් දල වශයෙන් උනා. ඊළඟට කර්මාවරණිකුත් නෑ ඉතින් ගොඩක් වෙලාට ගත්තොත් නෑ ඉතින් ආනන්තරිය පාප කර්මයක් කෙරිලා නෑ. කෙරෙන්නේ ඉතින් කලාතුරකින් කෙනෙක් අතින්. ඊළඟට උපවාද ආවරණයක් නම් කියන්න බෑ ඉතින්. එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ. මොකද උපවාද ආවරණ කියන එක වෙන්න පුළුවන් කොයි කාලේ විතරද? ඈ? බුද්ධෝත්පාද කාලෙක විතරයි. උපවාද ආවරණ වෙන්නේ. ඒ ආර්යෝ ඉන්න බෑ. ආර්ය උපවාද කරන්න. එතකොට මෙන්න මේක නිසා එවැනි පරිසරයක ඉන්නවා නම් ඒක බොහොම පරිස්සමෙන් ඉන්න ඕනේ කියන එක මතක තියාගන්න. එතකොට අර සර්පයා වගේම තමයි. එහෙම නැත්නම් දැලිපියෙන් කිරි කනවා වගේ තමයි. ඉතින් මහා භයානකත්වයක් තියෙනවා. එහෙනම් එන්නේ ආවරණය හැබැයි අපිට කමා කරගන්න ක්‍රමයක් තියෙනවා. වරද වරද හැටියට දැකලා නැවත නොවන බවට නොකරන බවට ආයත සංවරේ පිහිටවා හිටියානම් මේක ත්‍රිපිටකය තුල සඳහන් වෙනවා බුදු පියාණන් වහන්සේ ඉස්සරහා අර සුසීම සූත්‍රයේ සඳහන් වෙනවා එයා දහම් සොරෙක් වෙලා පැවිදි වෙනවා මේ ශාසනය මොනවාද කරන්න කියලා බලාගෙන ඉන්න තමයි පැවිදි වෙන්නේ මොකටද ලාභ සත්කාර ගන්න හැබැයි දහම තේරුණාට පස්සේ කියනවා බුදුහාමුදුරන්ට මම මෙහෙමයි පැවිදි වුනේ ඊට පස්සේ බුදුහාමුදුරගෙන මම ඒක පිළිගන්නවා ඔබ වරද හැටියට දැකලා ආයති සංවරේ පිහිටුවා එහෙනම් ඒකට කමාව ලැබෙනවා කියලා කියනවා. එහෙනම් එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ නිසා තමයි අපි භාවනාව පටන් ගද්දිම කමාව කරලා පටන් ගන්න. එතකොට භාවනා පටන් ගද්දි මුලින්ම කමා කර ගැනීම සිද්ධ කරනවා. එතකොට මෙතනදී තව එකක් මතක තියාගන්න හැම එකක්ම කමා වෙන්නේ ඔය අර කියපු භාවනාදී අර බාධා කරපු එක්කෙනා කොච්චර කමා කරගත්තා. ජයශ්‍රී මහ බෝධිය ළඟට ගිහිල්ලත් ඒ විශේෂ ක්‍රම තියෙනවා. ඒ විදිහට කමා කරගෙනත් මේ හරි ගියේ නෑ. ඊළඟට ඒ වගේ සමහර දැන් ඒ උපවාදවලට අහුුනේ නැතත් භාවනා වඩද්දී මේ දෙන උපදේශ මතම පමණක් ක්‍රියා කරන්න අනිත් කෙනාගෙන් අල්ලපු කෙනාගෙන් අහන්න යන්න එපා. මොකද ඒ උපදේශ දෙන්න නිසා ඒ දේවල් කියන අයට අත්දැකීමක් තියෙනවනේ. එකක් තමයි අවුරුදු ගාණක් තිස්සේ වෙනි වැඩසටහන් වල ඉඳලා මේ වෙච්ච දේවල් එහෙම කරාම මොකද වුනේ? මේ විදියට කරාම මොකද වුනේ? ඒකේ අත්දැකීමකුත් තියෙනවා. ඒ කියන්නේ එක එක සිද්ධි දන්නවනේ නේ. කේස් ස්ටඩි කියන එක. ඒකක් දන්නවා. ඊට පස්සේ න්‍යාය දන්නවා. Tamanට අත්දැකීමක් තියෙනවා. ඒක නිසා ඒ වගේ කෙනෙක්ගෙන් අහන වැරෙන්න වෙන කෙනෙක්ගෙන් අහන්න එපා. මොකද වැරදි උපදේශක් ලැබුණොත් ඒක Tamanගේ මග වැහෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට භාවනාවේදී ඔය වැරදි උපදේශක් තමයි ඔය භාවනාවේ වෙන ධානාංග අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා වඩන එක. මේක අපි එදා ඉඳන් අද වෙනකන් කියනවා අනිවාර්යෙන් හැම භාවනා සෙෂන් එකකම එක්කෙනෙක් හරි එනවම තමයි එක්ක ආලෝකය අනිච්චයි කියලා වඩලා නැත්නම් ප්‍රීතිය අනිච්චයි කියලා වඩලා එනවම තමයි. අනිවාර්යෙන් එනවා. දැන් මේ අප්‍රේල් එකෙත් අනිවාර්යෙන් එනවා. මොකද මේ වෙනකන් තිබ්බ හැම භාවනා session එකෙම අඩුම එක්කෙනෙක්වත් ආවා. මේක කොච්චර කිව්වත් අනිවාර්යෙන් මේ අප්‍රේල් භාවනා ප්‍රෝග්‍රෑම් එකෙත් එක්කෙනෙක් හරි එනවම තමයි. මොකක් වඩලාද? එක්ක ආලෝකය අනිච්චයි කියලා වඩලා නැත්නම් ප්‍රීතිය අනිච්චයි කියලා වඩලා සුඛය අනිච්චයි කියලා වඩලා. ඉතින් වැරදි උපදේශ. වෙනත් බණත් අහන්න. අහන ගමන් සිහි බුද්ධියෙන් අහන්න. අහන ඒවා gedi pitin ගන්න එපා. හොයලා බලලා ගන්න. එතකොට එහෙම වැඩුවහම මොකද්ද වෙන්නේ? ඉතින් අපි දන්නේ ඔකේ සෝන තරම් තියෙනවා. එහෙම වැඩුවා මේ ධානාංගේ නැවත එන්නේ නැතුව යනවා. ඉතින් ධානාංගේ අනිච්චයි කියලා වඩන්න ඕනේ හැබැයි ඒකේ තේරුම ධානාංගේ නිච්චයි සුඛයි අත්තයිද? නෑ එහෙම එකකුත් නෑ. ධානයත් ලෝකේ තමයි. ඒ විතර නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොහෙටද අයිති? ඈ ලෝකෙට අයිති. සංකතයි පටිච්ච සමුප්පන්න. ඒක මාර්ගය. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයනේ. දැන් මාර්ගය gedara ගෙනියන්නේ නෑනේ නේ. gedara ගියාට පස්සේ මාර්ගේ භාවිතා කරනවා gedeට යන්න. ඒ වගේ නිවන් දකින්න මාර්ගය භාවිතා කරනවා. නිවන් දැකීම කියන කාරණා පූර්ණ වුණාට පස්සේ මාර්ගය ඕනේ දායි. මාර්ගය ඕනේ නැහැ. ඒතකොට මාර්ගය අපි අතහැරලා දාන්න පුළුවන්ද? අතහැරලා දාන්නත් බෑ. නිවන් දැකීම පූර්ණ වෙනකම් මාර්ගය පරිහරණය කරනවා. ඉතින් ඔන්න ඕක අපි මතක තියාගන්න ඕනේ. එහෙනම් ධානය අපි පරිහරණය කරන්න ඕනේ නිවන් පූර්ණ වෙනකම්. ඒතකොට මේ ධානය මගදී එපා කියලා අතහැරියොත් එහෙනම් කොහොමද නිවන් දකින්නේ? නිවන් දකින්න බැරුව යන. එහෙනම් ඒ වැඩෙන ධානයක ධානාංග අනිච්චයි දුක්ඛ අනත්තයි කියලා වඩන්නේ ඒක තේරුම ඒව නිච්චයි සුඛයි අත්තයි නෙමෙයි අනිච්ච දුක්ඛ අනත්ත වඩන්නේ මේ පංච උපාදානස්කන්ධය. ඒකෙන් තමයි සසරක් ගෙනියන්නේ. අන්න ඒක පොදුවේ අරගෙන අනිච්ච දුක්ඛ අනත්ත වඩනවා. ඉතින් කර්මස්ථාන විග්‍රහයේදී අපි ඉස්සරහදී බලමු. ඒක නිසා ඒකත් මතක තියාගන්න. ඒ වගේ වැරදි අඩුපාඩු වෙන ඒ වගේ. දැන් ඔහොම ඉන්න සිද්ධි තියෙනවා. ඒ ආලෝකය අනිච්චයි කියලා වඩලා ඉවරලා ආලෝක නැති වෙලා ওই විවිධ ක්‍රම වලට කමා කරගෙන ඒක වරද බව දැනගෙන දැනට අවුරුදු 4ක් විතර වෙනවා. ඉතින් තාම ආලෝක වැඩෙන්නේ නැහැ. ඉතින් ප්‍රණීතව ධානය වැඩිච්ච එක්කෙනෙක්. ඉතින් ඒ වගේ සිද්ධි ඕන තරම් එහෙම කියන්න පුළුවන්. ඒක නිසා ඒ එවැනි වැරදිත් කරන්න එපා. නිතර උපදෙස් ගන්නවා නම් ඒ වෙනුවෙන් පෙනී හිටින ඒ භාවනා මධ්‍යස්ථාන වල කවුරු හරි ඉන්නවා ස්වාමින් වහන්සේ නමක් හරි කවුරු හරි මේ වෙනත් ඔය කිව්වන්නේ ගෲප් එකක ඉන්න ඒ මේ කෙනෙක් හරි ඉන්නවා. ඒගොල්ලොන්ගෙන් විතරක් අහලා උපදේශයක් ගන්න. ඉතින් එහෙනම් අපි මේ කමා කර ගැනීම සිද්ධ කරන එක භාවනාවේ මුලට දාගෙන තියෙන්නේ ඔන්න ඔය හේතුව නිසා. ඊළඟට තවත් ආවරණයක් තියෙනවා අනාවතික්කම ආවරණය කියන එක. ඒ කියන්නේ මේ බුදු අණ කැඩීමේ වරදට අසු වෙනවා. දැන් බුදු අණක් දීලා තියෙනවානේ. ඒ අණ අපි පිළිපදිනවා කියලා සමාදන් වෙලා. එහෙම කරනවා කියලා අපි අරගෙන ඉවලා ඒක නොකර හිටියොත් මොකද වෙන්නේ? අණ කැඩීමේ වරදට අසු වෙනවා. ඉතින් ඕක වෙන්න පුළුවන් විශේෂයෙන් ওই පංච ශික්ෂා සමාදානයේදී පංච ශික්ෂා සමාදානයේදී මොකද්ද කරන්නේ? ඔය රහතන් වහන්සේගේ සීලයනේ. දැන් ඔය අදහස ගන්න නැති නිසා හොඳයි අද දවසේ පංච ශික්ෂා කියලා පන්සිල්නේ සමා පන්සිල් කියලා පංච ශික්ෂා සමාදන් වෙනවා. සමාදන් වෙලා හැබැයි ඕක ඔය අදහසින් ගන්න නැති හින්දා හොඳයි අනාවතික්කමාවරණයට අහු වෙන්නේ නැහැ. තමන්ගේ අදහසනේ වැදගත් වෙන්නේ. හැබැයි හරි අදහසින් අරගෙන ඉවරලා ඕක රකින්න නැතුව හිටියනම් මොකද වෙන්නේ? බුදුහාන කැඩීමට අසු වෙනවා. මම මෙහෙම කරනවා කියලා ඒක නොකර ඉන්නවා. එතකොට ඒ වගේ විග්‍රහයක් අපි කරගත්තා. ඉදිරියේ දවස් වෙන තවදුරටත් විග්‍රහ කරගමු. එතකොට ඒ වගේ සීලයක් රකින්න නම් අපිට අදිෂ්ඨාන කරලා ඇත්තටම පුළුවන් කාලේ විතරක් අදිෂ්ඨාන කරත හැකි. ඉතින් ඒකට උපක්‍රමයක් වශයෙන් පංච ශික්ෂාව සජ්ජායනා කරනවා නම් මේ ශික්ෂාව සජ්ජායනා කරලා ඉවරනකම් පමණ කලක් විතරක් මම මේක රකින්නවා. රාතන් වහන්සේ වගේ. මොකද ඒ කාලේදී ඒක කැඩෙන්න තියෙන අවස්ථාව ඉතාම අල්පයි. ඉතින් එහෙම සමාදන් වෙන්නත් පුළුවන්. ඉතින් මේ කාල මේ වේලාම සූත්‍රයේ සඳහන් වෙනවා බුදුරේකට දෙන දාණයටත් වඩා උතුම් එකක් තමයි මේ මොහොතකට හරි සිකපද සමාදන් වෙනවා නම්. ඉතින් ඒකත් එහෙම එහෙම තියෙන කාරණා. මොකද ඒකෙනුත් අනන්ත අප්‍රමාණ මේ උපනිශ්‍රයක් හම්බ වෙනවා නිවන් දකින්න. ඉතින් නිවන් දැකපු කෙනෙක්ට තමයි ඔය මේ ශික්ෂා සමාදානය තුලින් නිවන් මඟක් කියන එක කරගන්න පුළුවන්. නිවන් දැකපු නැති කෙනෙක් කොච්චර ශික්ෂා සමාදන් වුණත් නිවන් දකින්නේ නෑ. ඉතින් බණ දහම් තෝරගෙන අනිච්ච දුක්ඛ අනාත්ම දැකපු කෙනෙකුට ශික්ෂා සමාදානෙන් නිවන් දකින්නත් පුළුවන්. ඒකත් නිවන් මඟක්. එතකොට ඒක තමයි පස්වෙනි ආවරණේ. ඉතින් මෙන්න මේ හතරවෙනි එක අපිට වළක්වා ගන්න එහෙම විදියක් හිතලා තමයි මේ කමා කර ගැනීම කියන එක භාවනාවේ මුලට එකතු කරන් තියෙන්නේ. ඉතින් මේ වගේදී සමහර වගේදී අපිට මේ ලොකු විස්තරයක් කරන්න අවශ්‍ය නැහැ. මේ ප්‍රසන්ටේෂන් ඕන දෙන්න පුළුවන් අපි ගෲප් එකටත් දාන්නම්. මෙන්න මේ මේකෙදි මුලින්ම කියන්න ඕනේ මට සඳහන් කරන්න අමතක වුණා. ඉතින් මේ ප්‍රසන්ටේෂන් එක හදන්න කීප දෙනෙක් දායක වෙලා තමයි මේක කරලා දුන්නේ. මොකද මේ ගොඩාක් ටයිප් කරන්න තියෙනවා. ඉතින් ලොකු වැඩක්. ඇත්තටම මේක මේ නිකන් දැක්කහම පොඩි වගේ මේක ගොඩාක් කාලයක් යනවා. ඉතින් මූලික වශයෙන් ක්‍රිෂානි ගුණසේකර මහත්මිය මේක සඳහා දායක වුණා. ඊළඟට දුලංජේ ලක්ෂාන් පතිරගේ මහතා මේ සඳහා මේ දායක වුණා. ඒ වගේම තමයි ජී ඩේසිරාණි මහත්මිය ජී ඩේසිරාණි පෙරේරා මහත්මිය මේ සඳහා දායක වුණා. ඒ වගේම තරුෂ ලක්ෂාන් පතිරගේ මහත්මයාත් මේ සඳහා දායක වුණා. ඉතින් ඒගොල්ලන්ගේ දායකත්වයෙන් තමයි මේ වගේ ප්‍රසන්ටේෂන් එකක් අපිට හදාගන්න පුළුවන් වුණේ. ඉතින් ඒක නිසා මම මුලින්ම අර පුණ්‍යානුමෝදනා සහිතව මතක් කරලා ඉන්න ඕනේ. ඉතින් එහෙමනම් අපි බලමු දැන් මේ මේ සමහර ඒවා දිගින් දිගට විස්තර කරන්න අවශ්‍ය නැහැ. මේ මේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන පොදු විදිහක්. ඉතින් මේක මේ විදිහම කියලාත් නැහැ. නමුත් අපි මෙහෙම භාවිතා කරන්නේ. ඉතින් මේක වචන කියෙව්වහම තේරෙනවා. ඒ අතර නොතේරෙන තව විස්තර කරගන්න අවශ්‍ය වගේ තිබුණොත් අහන්න. ඉතින් මෙතන තියෙන්නේ අනන්ත සසර ගමනේ සිත කය වචන යන තිදොරින් බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ටත් ආර්යයන් වහන්සේලාටත් බුද්ධ ශාසනයටත්. එතකොට මෙතන සමහර වහන දැන් බුද්ධ ධම්ම සංඝ කියන ඔක්කොම අහු වෙනවනේ. ඇයි වෙන වෙනම ගන්නේ? දැන් වෙන වෙනම ගන්නේ ටිකක් ඒක අර වෙනම කිව්වහම ටිකක් ප්‍රමුඛ වෙලා එනවනේ. ඒක එක හේතුවක්. අනිත් එක තමයි බුද්ධ ධම්ම සංඝ කිව්වහම සම්මුතික වශයෙන් අපිට ගන්නත් පුළුවන්. දැන් සම්මුතික ශාසනය අපි කතා කරන ටික ඊළඟට අන්න මේ ආර්යයන් වහන්සේලා කියන එක වෙනස් කරලා ගන්නවා. දැන් සංඝ කිව්වහම සම්මුතික සංඝ ඉන්න, පරමාර්ථ සංඝ ඉන්න. ඉතින් ඒ අදහසක් ආවොත් ඒක තවත් ප්‍රමුඛ කරගන්න ආර්යයන් වහන්සේලා බුද්ධ ශාසනය කියලා වෙනවා අපි සඳහන් කරනවා. ඊළඟට සියලු ලෝක සියලු සත්‍යයන්ට යම් අවඩක් අසාධාරණයක්, හිංගියක්, හිංසාවක්, කරදරයක්, බාධකයක්, ප්‍රමාද දෝෂයක් දස අකුසලයේ මූලික කරගෙන කිරීම කරවීම කිරීමට අනුබල දීම කිරීම වර්ණනා කිරීම යටතේ යම් අකුසලයක් කරදී ආකාර හතරක් වෙන්න පුළුවන්නේ කිරීම කරවීම කිරීමට අනුබල දීම කිරීම වර්ණනා කිරීම. එතකොට මෙන්න මේ හතර යටතේම මේ අවඩ අසාධාරණ හිංගි හිංසා කරදර බාධකයක් ප්‍රමාද දෝෂයක් සිදු වී සිදු කර ඇතනම්. ඒ කියන්නේ අපි කරලා තියෙන්නත් පුළුවන් දැන දැන නොදැන වෙන්නත් පුළුවන්. ඒ වරද ප්‍රමාද ප්‍රමාද දෝෂයේ වරදක් බව දැන ඒ වරද නැවත සිදු නොවන බවට වීරය වඩමින් ආයති සංවරේ පිහිටමින් කමාවෙත්තා කමාවෙත්තා කමාවෙත්තා. ඉතින් මේක හැම කර්මස්ථාන සෙෂන් එකක් මුලදී තුන් අරක් කමා කර ගැනීම කරලා තමයි කර්මස්ථාන සජ්ජායනා කරන්නේ. ඒතර ඈ හිංගි කියන්නේ හිත රිදවීම වලට. හිත රිදවීම කරන ඒවා. එතකොට දැන් මේ මේක දැන් මේක අනිවාර්යෙන් කරන්න ඕනේ දැවුවොත්. එහෙම එකක් නැහැ. දැන් Tamanට හැබැයි මේ හදලා තියෙන්නේ මොකද්ද මේ මූලිකව මේ භාවනාව වඩන කෙනෙකුට භාවනාව වැඩිම සඳහා හේතු සාධක වෙන මේ හොඳම ක්‍රමවේදයක් තමයි හදලා තියෙන්නේ. එතකොට මේක නෙමෙයි උපරිම හොඳ එකක්. මීට වඩා තව හොඳ ඒවා තියෙන්න පුළුවන්. එතකොට මේක තව කාලයක් යද්දී යද්දී මොකද වෙන්නේ? එවැනි තව අඩුපාඩු දකිනවා නම් මේවා තව මෙහෙම කරොත් හොඳයි කියලා දකිනවා. ඒව හැමපාරම එකතු වෙනවා. ඉතින් එකතු වෙයි තමයි යන්නේ. මොකද අර බුදු පියාණන් වහන්සේට වගේ විශිෂ්ට ඥාණයෙන් දැකලා මේක තමයි රහත් වෙන්න ඔයාට හරියන කර්මස්ථාන කියලා දෙන්න ක්‍රමයක් දන්නේ. නැහැ. ඉතින් ඒකට ඒ අත්දැකීම් සමග ඒ වැඩසටහන් එක්ක විවිධ දේවල් එකතු වෙවි ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මේ කමාව කරගන්නවා තුන් වරක්. එතකොට කෙනෙකුට මේවා මුකුත් නැතුව ඉතින් කර්මස්ථාන වඩලා ඒ ධානය වැඩිලා ඉවරලා ඒකේ පුරුද්දක් ක්‍රමවේදයක් තියෙනවනේ. ඉතින් මේ මුකුත් නැතුව වඩන්න පුළුවන්. ඊළඟට මේ බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ සජ්ජායනා කිරීම සිද්ධ කරනවා. ඒක කරන්නත් හේතුව හේතුව තමයි මේ බුද්ධානුස්සතියක් වශයෙන් ධම්මානුස්සතියක් වශයෙන් සංඝානුස්සතියක් වශයෙන් නිවන් මඟ වැඩෙන ක්‍රමවේදයක්. ඉතින් ඒ ටික අපි සාකච්ඡා කරා සාකච්ඡාව ඇතුළතදී. ඊළඟට අනිත් එක තමයි මේ වගේ ආරක්ෂාවක් ලැබෙනවා. දැන් අපි යම්කිසි භාවනාවක් කරන්න යද්දී අපිට යම් යම් බාහිරින් එන්න පුළුවන් කරදර බාධක තියෙනවා. නොඑක් පැතිවලින්, නොපෙනෙන පැතිවලින් එවැනි කරදර බාධක එන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ඒක නිසා දැන් මේ වගේ එකක් මුලින් සජ්ජායනා කරලා පටන් ගත්තාම ඒක අපිට ආරක්ෂාවක් විදියට ක්‍රියාත්මක වෙනවා. කරදර බාධක වලින් වළකින්න ආරක්ෂාවක් විදියටත්. අනිත් එක කර්මස්ථානයක් විදියටත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතනදී මේ බුදුගුණ විවිධ විදියට සජ්ජායනා කරනවා. මේ නව ආරාධිය බුදුගුණ ගාථාව විදියට සජ්ජායනා කරනවා. ඊළඟට මේ ගුණෙන් ගුණේ අරගෙන නමෝ අරහං නමෝ සම්මා සම්බුද්ධෝ නමෝ විජ්ජාචරණ සම්පන්නෝ ආදී වශයෙන් එහෙම සජ්ජායනා කරන්න පුළුවන්. ඉතින් තවත් විදිහට මේ ගුණෙන් ගුණේ වෙන්ව මේ ඉතිපිසෝ භගවා කියන අදහස හැම ගුණයකටම එන විදිහට. ඒ කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ ඉෂ්ටෝ ප්‍රිය වූ භාග්‍යතුන් වහන්සේගේ මෙවැනි ගුණ තියෙනවා. මෙවැනි ගුණ තියෙන භාග්‍යතුන් වහන්සේ කියලා নমස්කාර කරනවා කියන අදහසින් අරගෙනත් මේ කර්මස්ථාන දීර්ඝ වශයෙන් වඩන ක්‍රමයකුත් තියෙනවා. ඒකෙදි ඒකෙදි කරන්නේ සෝ භගවා ඉතිපි අරහං අරහං වත සෝ භගවා කියලා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතින් මේ විදිහට ගුණෙන් ගුණේ අරගෙන ওই විදිහටත් වඩනවා. එතකොට මෙතනදී අපි අර මුලින්ම විස්තර කරා වගේ මේ ඉතිපි සෝ භගවා කියලා මෙතනින් කඩලා වෙනම සජ්ජායනා කරන්න ඕනේ. නැත්නම් මේකේ අර්ථය වර්ධනය නිසා සහ මේ ගුණෙන් ගුණේ වෙන් වෙන්ව සජ්ජායනා කරන්න ඕනේ. ඉතින් මේ කර්මස්ථාන භාවනාව අපි ලබන සතියේ කරමු. එතකොට මේකේ ප්‍රායෝගික අත්දැකීම Tamanට ලබන්න පුළුවන්. එතකොට මේ ಗುಣ ටික ඒ විදිහට සජ්ජායනා කරනවා අර බුද්ධානුස්සති භාවනාවක් විදියට. ඒ වගේම ධම් ගුණත් එහෙමයි සංඝ ගුණත් එහෙමයි. ඉතින් මේ වගේ විවිධ අර්ථයන් අපි වෙනත් අවස්ථාවලත් කතා කරලා තිනවා. ඒ වගේ මේ වගේ නිරුක්ති අර්ථත් තියෙනවා. ඉතින් ඒවත් අවශ්‍ය වුණොත් අපි තෝරගමු. එහෙම නැතුව මේකේ අප්‍රමාණ ගුණයක් කියන අදහස අරගෙන වැඩුවා නම් ඇති. මොකද මේකේ ගති හඬක් තියෙන්නේ. මෙන්න මේ ගති හඬ නිසා ගති ගුණ ගතිරුව විද්‍යාමාන වෙනවා. එතකොට අප්‍රමාණ ಗುಣ කියලා අරගෙන ඒ ಗುಣයි වඩන්නේ කියන අදහසින් යුක්තව මේවා සජ්ජායනා කරා නම් හරි. ඊළඟට තවත් ආරක්ෂක ගාථා විදිහට අපි භාවිතා කරන කීපයක් තියෙනවා. මේ වගේනොත් අර කිව්වා වගේ Tamante ඒ ආරක්ෂාවක් සැලසෙන. බාහිර මොනවා හරි කරදර බාධක තියෙනවනේ ඒ වගේ ආරක්ෂා වෙන්න ආරක්ෂාවක් සැලසෙනවා. ඒ වගේම තමයි දැන් මේව මුලදි මුලට අරගෙන භාවිතා කරන්න හේතුව ඒකයි. ඒ විතරක් නෙමෙයි මේ සියලුම ගාතාවල නිවන් මඟ වැඩෙන විදර්ශනාවකුත් තියෙනවා. ඒ කියන්නේ සවිතක්කයක් සවිචාරයක් වෙනවා අනිවාර්යයෙන්ම. දැන් අර බුදුගුණ ධම්ගුණ සංඝගුණ ආරක්ෂාවක් වගේම බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති භාවනාවක් උනායි. ඒ වගේ මේ සියලුම ගාතත් එහෙම්මම තමයි. ඉතින් ආරක්ෂාවත් සැලසෙනවා නිවන් මාර්ගත් වැඩෙනවා. එතකොට මෙතනදී මේ ජයෝ මුනින් දස සුබෝධි මූලයේ කියන ගාතාව එතකොට මේක ඕන තරම් අහලා ඇති. මේකේ අදහස තමයි මොකද්ද? මේ මුනි දුවේ කියන්නේ බුදු පියාණන් වහන්සේ මේ බෝධි පාමුලදී ජය ලැබුවා. ඒතොර ජය කියන්නේ මොකද්ද? නිවනනේ. මේ සියලු මාරයන් පරාජය කළ මේ පස්මරුන් කියනනේ ක්ලේශමාර ඇතුළු කරගෙන ඇති ඔය දේවපුත්ත මාරගෙන් අවසාන වෙන ක්ලේශමාර කර්මමාර ස්කන්ධමාර මච්චුමාර දේවපුත්ත මාර කියන මේ පංචමාරය පංචමාරයන් පරාජය කරා පරාජය කළ උතුම් ජයක් ලැබුවා ඒ තමයි නිවන එතකොට මෙන්න මේ නිවන ලැබුවේ මේ සියලු මාරයන් පරාජය කළා හෝසි මාරස්ස පරාජයෝහි එතකොට ඒ අවස්ථාවේදී උග්ගෝසයන් දේව ගණාපසන්නා දෙවිවරු සාදුකාර දුන්නානේ. අර තලාටු දේවතා, භූමාටු දේවතා, වෘක්ෂ දේවතා ආදියෙන් පටන්ගෙන චාතුරු මහරාජික දෙවියන් ඊට පස්සේ එතනින් එහාට නේ තාවතින්සේ යාමේ තුසිතේ නිම්මාන රතිය පරිනිම්මිත වසවත්ති ඊට පස්සේ බ්‍රහ්ම පාරිසජ්ජී පුරෝහිතය මහා බ්‍රහ්මයා ආදී කරගෙන ඔය අසඤ්ඤ සත්‍ය අය සහ අරූප හතරේ ඇරෙන්න අනිත් ඔක්කොමලා මොකද කරේ? සාදුකාර දුන්න පිළිවෙලින්. ඒ මේ අවස්ථාව අනු අර සාදුකාරය ඇහිලා ඊළඟයි. ඕක තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඔය සද්ද මනුස්සාවේසුන් කියලා මේ සාදුකාර දීපු ආකාරය විස්තර කරන් යන්නේ. එතකොට එහෙනම් මොකක්ද වෙන්නේ මෙන්න මේ වගේ දෙවිවරු සාදුකාර දුන්නා. එතකොට මේ විදිහට දෙවිවරු බ්‍රහ්මයෝ සාදුකාර දුන්න ඒ අවස්ථාවේදී. එහෙනම් ඊළඟට අවසානයේ සත්‍යක්‍රියාවක් වශයෙන් කරනවා ඒතේන සත්‍යේන සුවත්ති හෝතු. එම සත්‍ය බලෙන්. එම සත්‍ය බලෙන් මේක ආකාර තුනකට ගන්න පුළුවන් එකක් තමයි ජයස්සු මයං ඊළඟට ජයස්සු තුයං ඊළඟට සුවත්ති හෝතු ජයස්සු මයං කියන්නේ මටත් ජය වේවා එතකොට මේකේ ලෝකෝත්තර අදහස තමයි Tamanටත් එන්න ඕනේ ජය මොකක්ද ඒ සත්‍ය බලේ ඈ නිවන නිවන වෙන්න ඕනේ. අන්න ඒක තමයි පරමාර්ථ අර්ථය. මේ නිවන් දකින්න තමයි අපි භාවනාව කරන්නේ. මතක ඇති අරණෙත් ප්‍රකරණේ තිබ්බා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන දර්ශනයෙන් පහ වෙනවා. ඊළඟට කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච කියන ඊතර සංයෝජන හත භාවනාවෙන් පහ වෙනවා. එතකොට බුද්ධ ශාසනේ භාවනාව තියෙන අන්නේ සංයෝජන පහ කරන්න. ඒ කියන්නේ නිවන් දකින්න. එහෙනම් ඒතේන සච්චේන ජයස්සුමයන් කියන්නේ මොකක්ද? එහෙනම් අපි භාවනා කරන්නේ. Taman මටත් මේ නිවනටමපත් වේවා. හැබැයි මේ හැම ගාථාවෙම ඉතින් ලෞකිකවත් භාවිතා කරනවානේ. ඉතින් විවිධ ජය ලැබෙන්න ඉතින් විවිධ තමන්ගේ තරඟ විභාග ආදී දිනින්න මේ ગાතා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒක ලෞකික පැත්තක්. නමුත් අපි භාවනාවේදී ඒක යොදා ගන්නවද? ඈ? එහෙම යොදා ගන්න නැහැ. භාවනාව තියෙන්නේ ලෝකෝත්තරාර්ථය. මේ නිවන් දකින්න තමයි භාවනා කරන්නේ. ඕකත් හැම වෙලාවෙම මතක තියාගන්න. එහෙනම් ඒ තේන සත්‍යෙන ජයස්සු මයයන් කිව්වහම මට නිවන නිවන තමයි උතුම් ජය. ඒ ජය ලැබේවා. ජයස්සු තොයයන් කිව්වොත් ඔබට ඒ ජය ලැබේවා කියන. සුවත්ති හෝතු කිව්වොත් මේ හැම කෙනෙකුටම ඒ ජය ලැබේවා කියන අදහස. ඉතින් මේක ආකාර තුනෙන්ම සජ්ජායනා කරන්න පුළුවන්. ඊළඟට තවත් ගාතාවක් තියෙනවා සම්බුද්දේ අට්ඨ වීසංච ද්වාදසංච සහස්සකේ පංචසත සහස්සානි නමාමි සිරසාදරං තේසං ධම්මංච සංගංච ආදරේන නමාමහං නමක්කාරානුභාවේන සබ්බ බයා උපද්දවා අනේකා අන්තරායාපි විනස්සන්තු අශේෂතෝ දැන් මේකෙත් කරන්නේ එකක් එක පැත්තකින් ආරක්ෂාවක් එනවා තව පැත්තකින් කර්මස්ථානිකුත් වෙනවා. ඒතර මේකේ අදහස තමයි සම්බුද්දේ අට වීසංච. සම්බුද්දේ කියන්නේ බුදු පියාණන් වහන්සේලානේ. අට වීසංච කියන්නේ 28යි. අන්න බුදු පියාණන් වහන්සේලා 28යි. ද්වාදසංච සහස්‍රයේ. ද්වාදස කියන්නේ 12ට. සහස්‍රය කියන්නේ 1000යි. එතකොට 12000යි. අන්න මුලින් 28යි ඊළඟට 12000 ඊළඟට කියන පංච සත සහස්සානි සත සහස්‍රය කියන්නේ සත කියන්නේ 100 සහස්‍ර කියන්නේ 1000 100 දහසයි කියන්නේ ලක්ෂයයි එතකොට පංච සත සහස්සානි කියන්නේ ලක්ෂ 5යි එහෙනම් බුදවරු ලක්ෂ 5කුයි 12000කුයි 28කුයි ඒ කියන්නේ 512028ක් බුදවරු එතකොට මොකද්ද මේ 512028ක් කියන්නේ දැන් මේවා සමහර වෙලාවට පටල ගන්න නිසා අපි විස්තර කරගෙන යමු. ලොකු විස්තරයක් නෙමෙයි. දැන් මේ මේකෙන් සමහරව අදහස් ගන්නවා මේ ලෝකේ පහළ වෙලා ඉන්නේ බුදවරු 512028යි මේ වෙනකොට කියලා. එහෙම අදහස් ගන්න අය ඉන්නවා. එහෙ සමහරව ඕක 28 නවත්තන අයත් ඉන්නවානේ. මේ ගාතාව දන්නේ නැති අය කියන බුදවරු 28යි ලෝකේ පහළ වෙලා ඉන්නේ. එහෙම නෑ මේ ලෝකේ දැන් අනාදිමත් කාලයක ඉඳන් එනවා බුදවරු අනන්ත අප්‍රමාණ පහළ වෙලා තියෙනවා. එතකොට අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ මේ බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරද්දී ආකාර තුනකින් පුරනවා. හැම බුදුවරයෙක්ම එහෙමයි. පළවෙනි එක තමයි මනෝ ප්‍රණිදාන. දෙවෙනි එක වාග් ප්‍රණිදාන. තුන්වෙනි එක කාය ප්‍රණිදාන. ඒ කියන්නේ මනසින් විතරක් පාරමිතා පුරනවා. මනසින් පුරනවා කියන්නේ තමන් හිතනවා විතරයි ඒක කරන්නේ. ඒක ටිකක් ලේසිනේ නේ. අපිට ඕන වෙලාවක කැඩුනත් ඉතින් කවුරුත් දන්නේ නැහැ. දැන් අපි නිකන් අපි නිකන් සරල උදාහරණයක් ගත්තොත් කවුරු හරි ඉන්නවා අරක්කු බොන එක්කෙනෙක්. මෙයා හිතනවා මං අරක්කු බොන එක නවත්තන්න ඕනේ. මොනද එයා හිතින් විතරයි. මං නවත්තනවා කියලා ඉන්නවා. හැබැයි යාට හිතපු ගමන් නවත්තන්න බෑනේ නේ. ඊට පස්සේ ආයෙ අවස්ථාවක් ලැබුණාම එයාට කිසිම මේ පැකිලීමකින් තොර ඒ අවස්ථාවේ බොන්න පුළුවන් ඇයි? තමන් හිතුවා විතරනේ කවුරුත් මේ ගැන දන්නෙත් නෑ. ඉතින් ප්‍රශ්නයක් නෑ. ඔන්න තමන් බොනවා. එතකොට මනෝ ප්‍රණිදාන් කියන්නේ ඔන්න ඔය වගේ එකක්. එතකොට මේ මනෝ ප්‍රණිදාන් පුරනවා සොලසා සංකේය කල්පලක්ෂයක්. ඒ කියන්නේ කල්පලක්ෂ 16ක් මනෝ ප්‍රණිදාන් පුරනවා. ඊළඟට මෙන්න මේ මනෝ ප්‍රනිදාන් පුරපු කාලේ අපේ ගෞතම බුදුහාමුදුරන්ට හම්බෙනවා බුදුවරු ලක්ෂ පහක් හමු වෙනවා. බුදුවරු ලක්ෂ පහක් හම්බ වෙනවා. ඒක තමයි ඔය 5 ලක්ෂයක් බුදුවරු. ඊළඟට වාක් ප්‍රනිදාන් පුරනවා අටා සංකේය කල්පලක්ෂය. වාක් ප්‍රනිදාන් කියන්නේ මොකද? අන්න වචනෙන් පුරනවා. ක්‍රියාවට නම් වන්නේ අපි දැන් සමහර වෙන්න ඔන්න ඉතින් අර අර උදාහරණම ගත්තොත් මං බොන එක නවත්තනවා කියලා එයා කියනවා. කිව්වට ක්‍රියාවෙන් කරන්නේ නැහැ. එතකොට වාග් ප්‍රනිදාන වචනයෙන් විතරයි පුරවන්නේ. මේක දල උදාහරණයක් ඈ. ඉතින් බුද්ධත්වයේ සඳහා එන පාරමිතා ඒ විදිහට පුරනවා කියන එක තමයි මේ කියන්නේ. එතකොට වාග් ප්‍රනිදාන පුරනවා. එතකොට වාග් ප්‍රනිදාන පුරපු කාලේ 12000ක් බුදවරු හම්බ වෙනවා බුදු පියාණන් වහන්සේට. අපේ ගෞතම බුදු පියාණන් වහන්සේට. ඊළඟට අන්න කාය ප්‍රනිදාන පුරනවා සාරා සංකේය කල්පලක්ෂයක්. ඒතර අද වෙනකොට සමාජගත වෙලා තියෙන්නේ ඕක විතරයි. කාය ප්‍රනිදාන පුරනපු කාලේ විතරයි. අන්න ඒ කාලේ අපේ ගෞතම බුදුහාමුදුරණ හම්බෙනවා බුදවරු 28 නමක්. ඔන්න ඕක තමයි 512028ක් බුදවරු කියලා අපි වන්දනා කරන්නේ. ඉතින් ඊට එහා තව බුදවරු ඉන්නවද නැද්ද? ඉන්න ඕන තරම් ඉන්නවා. අනන්ත අප්‍රමාණ පහළ වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ 512028 කියන මේ සියලු බුදවරුන්ට නමාමි සිරසාදරං මේ සිරසේ දරාගෙන නමනවා. ඒ කියන්නේ හිස් මුදුනේ දොහොත් මේ මුදුන් තබලා වන්දනා කරනවා. අන්න බුදුවරුන්ට වන්දනා කරනවා. එතකොට මේකේ අර්ථ දෙකයි. එකක් තමයි ඇත්තටම මේ බුදුවරු සිහි කරලා වඳිනවා. নমස්කාරය මගේ. ඊළඟ වන්දනාව කියන එකේ නිරුක්ති අර්ථය මොකක්ද? මේ අන්ධ වෙලා යන න්‍යාය වැය කරලා දානවා. අන්ධ වෙලා යන න්‍යාය මොකක්ද? මේ අස්සාද පස්සේ යන්නේ කරන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම හොඳයි කියලා ඒව පස්සේ අන්ධ වෙලා යන න්‍යායක් තියෙනවා ක්‍රමයක් තියෙනවා. ඒක වැය කරලා දානවා. ඒ කියන්නේ අන්ධ වෙලා යන්නේ නැහැ. එතකොට අස්සාද පස්සේ අන්ධ වෙලා ගියේ නැත්තම් රාගෙන් දේශයෙන් මොහෙන් පටිච්ච වෙන්නේ නෑ. රාග දේශ මොහ වලින් පටිච්ච වෙන්නේ නෑ කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාර කරන්නේ නෑ. අවිද්‍යාව පත්‍ය සංඛාර කරන්නේ නැත්තම් භව නිර්මාණය වෙනවද? නෑ භව නිර්මාණය වෙන්නේ. එහෙනම් භව නිර්මාණය වෙන්නේ නෑ කියන භව නිරෝධ වෙනවා. එහෙනම් භව උදුරා දාලාද නැද්ද? භව උදුරා දාලා. අන්න භව උද්ද කරනවා. අන්න බුද්ධ. අන්න බුද්ධ වන්දනාව. අන්න බුද්ධ කියන එකටපත් වෙන්න නම් අන්ධ වෙලා යන න්‍යාය වැය කරලා දැම්මා. අන්න බුද්ධ වන්දනා. එහෙනම් 512028ක් බුදවරුත් ඕකමයි කරේ මමත් ඒක කරනවා. අන්න නියම වන්දනාව. පැහැදිලිද? අන්න එහෙනම් වැදගත්තා. ඉතින් ඕකම තමයි තියෙන්නේ අර මේ කැලණිය වඳින කවියේ තියෙන්නේ ඕකනේ. උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ. එතකොට ඕක අර කවිය මේ කවි මේ හතර පදයක අවසාන පේලියනේ. එතකොට ඕකෙන් දැන් බැලුවාම තියෙන ඉතින් භෞතිකාර්ථය අරගෙන කට්ටිය කැලණි පන්සල් වඳින්න යනවා. දැන් කැලණි පන්සල් වඳින එක හොඳයි. නමුත් කැලණි පන්සල් වැන්දා කියලා උපන්දාසිට පවු නැති වෙනවද? එහෙමනම් වෙන්නේ නැහැ. ඒ වඳිද්දි පිනක් රැස් වෙනවා. ඊට පස්සේ ඒක නිකන් පොඩි වගේ හින්දා තව කට්ටියක් අර්ථ දක්වනවා. ඔගේ වරක් කියන්නේ වසරක් කියලා. ඒගොල්ලෝ කියන ඉතින් වසරක්ම වඳින්න ඕනේ හැමදාම. තව කට්ටියක් කියනවා මේ වසරක් පොයට විතරක් වැන්දාම හරි. ඉතින් ওই වගේ විවිධ අර්ථ කතන ඉතින් අපිට දකින්න පුළුවන්. ඒ වගේ විවිධ දුර පළාත් වලින් ඉතින් බස් අරගෙන එනවා ඉතින් හැම පොයටම ඉතින් පොය මේ අවුරුද්දක් වැන්දොත් හරියනවා. තව කට්ටියක් කියන අවුරුදු 5ක් වැන්දොත් හරියනවා. ওই විදිහට වඳිනවා. ඉතින් ඕවෙත් ඉතින් අර්ථ තියෙනවා. ඉතින් ඒක ලියපු කෙනා මොන අර්ථෙන් ලියුවත් ඉතින් ඕකේ මේ සාසනික අර්ථයක් ආර්ය අර්ථයක් තියෙනවා. ඉතින් ඕකේ මුල් පේලි තුනක් තියෙනවා නේ. කොහොමද තියෙන්නේ? පසන් ගෞතම මුනිතුගුදුයි ශාසනයේ ලොව පැවතියේ. එසම්පත් ඇති අයත් යනවා මරුව සමගින් හුරුදියේ. වසන් නැතිදා කරපු පිංමදි කැටුව යන්නට පැහැදියේ. උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ. ඉතින් ඊතුරු පද තුනෙන් ඕක තෝරගන්න පුළුවන්. පසන් ගෞතම මුනිදුබුදුවි ශාසනයේ ලොව පැවතියේ. එතකොට මේ ගෞතම බුදුහාමුදුරෝ බුදු වෙලා තමයි ශාසනයේ ලෝකේ පැවතුනේ. එතකොට ශාසනයේ පවතිනවා නම් මොකක් තියෙන්න ඕනේද? මගඵලලාභීන් ඉන්න ඕනේ. එතකොට මගඵලලාභීන් බිහි වෙලා මේ ශාසනය පැවතින්නේ මොකක් හින්දාද? අන්න එක අවස්ථාවක ආනන්ද හාමුදුරුවෝ කියනවා මේ ශාසනයෙන් 150ක් මේ කියන්නේ හරි අඩක් පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසායි. බුදුහාමුදුරුවෝ කියන ආනන්දේ එසේ නොකියව මේ ශාසනයේ 100%ක්ම මේ මුළු ශාසනයෙන් පවතින්නේ මොකක් හින්දාද? කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසායි. එයි මේ කෙනෙක්ගෙන් දන්න මේ බණ දහම අවබෝධ කෙනෙක් තව කෙනෙකුට කිව්වේ නැත්නම් ශාසනය බිහි වෙනවද? නැහැ. අන්න එහෙනම් මේ ශාසනය පවතින්නේ කල්යාණ මිත්‍ර ඇසුර නිසාමයි. කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසාමයි. ඒක පටන් ගත්තේ කවුද? බුදුහාමුදුරුව. බුදුහාමුදුරුව තමයි පළවෙනි කල්යාණ මිත්‍රයා. එහෙනම් අන්න පසන් ගෞතම මොනිදු බුදු වී ශාසනය ලෝ පැවතුවේ. මෙන්න මේ ශාසනය පැවතුනේ කල්යාණ මිත්‍රයාගෙන්. එතකොට අද වෙනකොට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙනවා. එහෙම තියෙද්දි ජනතාව මොකද කරන්නේ? ජනතාව කියන්නේ මේ ලෝක සත්‍යය මොකද කරන්නේ? ඈ අනිත් වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවද නැද්ද? දැන් බණ අහන්න කිව්වා දැන් පළවෙනි දවසේ ආපු අය ඔක්කොම නැහැ මෙතනනේ. එතකොට ඒ වගේ මොකද වෙන්නේ? දැන් එන්න කියපු අයගෙන් කීප දෙනෙක් තමයි එන්නේ. ඉතින් මේ වගේ පිරිස අඩුයි. අනිත් එකකට මොකද වෙන්නේ? ලෝකේ වැඩවලට. දැන් මෙතන මොකක් හරි පාටියක් තියෙනවා, මොකක් හරි එහෙම නැත්තම් මේ කොන්සර්ට් එකක් තියෙනවා කිව්වොත් මේක පිරෙන්න එනවද නැද්ද? ඈ? එනවනේ නේ හවුස්ෆුල් වෙනවා ටිකට් ටික කලින්ම විකිනනවා නේ. ටිකට් දැන් මේකට නම් ටිකට් ගන්න නැහැ නේ. සල්ලි අය කරන්නේ නැහැ නේ. ඉතින් නමුත් එහෙම එන්නේ ඇයි අන්න එහෙම සම්පතක් තිබිලත් ඒ සම්පත් ඇති අයත් යනවා. කොහෙද යන්නේ? මරුව සමගින් හුරුදියේ. අන්න මායාවේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන මායාවේ වැඩපිළිවෙල තමයි ඉතින් අස්සාද වැඩපිළිවෙල. අන්න ඒක ක්‍රියාත්මක කරනවා හුරුවට වගේ අර සංසාරේ පුරාවිතී. ඕකනේ හුරුව. ඒක කරගෙන යනවා. වසන් ඇතිදා කරපු පිං මදි කැටුව යන්නට පැහැදියේ. වසන් ඇතිදා කියන්නේ මොකද්ද? අර නීවරණ වලින් වැහිලා තිනකම්. මේ කතාව තෝරගන්න කල්යාණ මිත්‍රෙක් ළඟට එන්නේ නැහැ. මේකේ අවුලක් දකින්නේ නැහැ. එහෙම වහගෙන ඉන්නවා නම් එයාට මෙන්න මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න කල්යාණ මිත්‍ර සම්පත්තියක් ඇසුරු කරන්න එන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ පිං මදිද නැද්ද? ඈ? පින මදි. වසන් නැතිදා කරපු පිං මදි. කැටුව යන්නට පැහැදියේ. පැහැදිය කියන්නේ මොකද්ද? මේ ශාසනය පැහැදෙන එක. මේ හිත පැහැදෙනවා කියන්නේ මොකද්ද? අර පැහැදුණු දියක් කියන්නේ මොකද්ද? පතුල පේනවනේ. කුණු නෑ. එහෙනම් හිත පැහැදෙනවා කියන්නේ මොකද්ද? රාග දේශ මොහ ප්‍රහීන වෙනවා. රාග දේශ මොහ ප්‍රහීන කරන වැඩපිළිවෙල තියෙන බුද්ධ ශාසනය විතරයි. රාග දේශ මොහ ප්‍රහීන කරන්න නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන කරන්න ඕන. අන්නේ තුන් සංයෝජන ප්‍රහීන කරාම තමයි පැහැදියටපත් වෙන්නේ. අන්න පැහැදීමක් ඇති වෙන්නේ. ඒ ඇති වෙන පැහැදීමට තමයි බුද්ධේ අවිච්ඡප්පසාදේන ධම්මේ අවිච්ඡප්පසාදේන සංඝේ අවිච්ඡප්පසාදේන කියන්නේ. එහෙනම් අන්න ඔතෙන්ටපත් වෙන්න පිංමදි. දැන් මේ බණ දහමක් තියෙනවා කිව්වට එන්නේ නැහැ පිංමදි. ඉතින් හැබැයි එහෙම කෙනෙක් එහෙම පිං මදි වුණත් කොහොම හරි අවස්ථාවක කල්යාණ මිත්‍රෙක් හම්බෙලා බණ ටික අහගත්තා නම් ඔන්න ඕකට කියනවා උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ. අන්න එක මේක වතාවක් ඇවිල්ලා කල්යාණ මිත්‍රයාට තමයි කැලණිය කියන්නේ. කල්යාණ. කල්යාණ මිත්‍රයා වැඳගත්තා නම් වඳිනවා කියන්නේ මොකද? කල්යාණ මිත්‍රයාට දන ගහලා වඳින එකද? නෑ කල්යාණ මිත්‍රයා වඳිනවා කියන්නේ මොකද? අන්ධ වෙලා යන න්‍යාය වැය කරගන්නවා කල්යාණ මිත්‍රයා හම්බෙලා. ඒ කියන්නේ අස්සාදි අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා තෝරගන්න. අන්න එහෙම තෝරගත්තා නම් උපන්දාසිට කියන්නේ මේ භවයේ නෙමෙයි. සංසාරේ කවදා හරි දවසක අපි හටගත්තා නම්. නේ කවදා හරි ඉඳන් එනවනම් එදා ඉඳන් කරව පව් ටික ඉවරද නැද්ද? ඉවරයි. ඇයි පව් වලින් කොහෙද යන්නේ? පව් වලින් කොහෙද යන්නේ? අපායි. කල්යාණ මිත්‍රය හරියට වැඳගත්තා නම් අපාය යනවද ආයි? නෑ. උපන්දාසිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ. ඉතින් අන්න එහෙනම් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය තුලින් ඔන්න ඔය අවස්ථාව අපිට උදා කරගන්න පුළුවන්. එතකොට ඔන්න ඕක තමයි වන්දනාව කියලා කියන්නේ. එහෙනම් බුද්ධ වන්දනාව කියලා මේ 512028ක් බුදවරු වඳිනවා කියන්නේ මම එතනට පත් වෙනවා කියන අදහස. නේ? নমස්කාර කරනවා කියන්නේත් ඒකයි. নমස්කාර කියන්නේ මොකද්ද? නැමී හිටිනවා. එතකොට යම් තැනකට නැමී හිටිනවට කියනවා නම දිනවා කියලා. නමෝ කියන්නේ ඒකයි. නැමී හිටිනවා. කොතෙන්ටද ඒ ගුණයට? ඒ කියන්නේ අපි ඒ බවට පත් වෙනවා කියන එක තමයි නියම নমස්කාරය. අන්න එහෙනම් බුද්ධ නමස්කාරය කරමින් තමන් බුද්ධ වෙනවා. ශ්‍රාවක බුද්ධ බවට පත් වෙනවා කියන අදහස මෙතනින් ගන්නවන්න ලෝකෝත්තර විදර්ශනාවක් වැඩෙන මඟ. ඊළඟට තේසන් ධම්මංච සංගංච ආදරේන නමාමහං. ඊට පස්සේ එම බුද්ධ ශාසනයන් තුල ඒ දේශනා කරන ලද, ඒ මතු කරන ලද ඒ සියලුම ධර්මස්කන්ධය, ඒ වගේම ඒ ආර්ය මහා සංඝරත්නය নমස්කාර කරනවා. ඒතර එක අදහසක් තමයි අපි සම්මතයේ තියෙන নমස්කාරය, වන්දනාව, ගරු බුහුමන් දැක්වීම, අනිත් එක තමයි එවැනි බවට අපි පත් වීම. අපිත් සංඝ වෙනවා, කෙලෙස් බිඳ හරිනවා. මේ ධර්මයේ අනුගමනය කරගෙන අන්න ඒක ආදරේ ආදරේන නමවහන් බොහොම ආදරෙන් යුක්තව ගෞරවයෙන් යුක්තව ඒ කටයුත්ත කරනවා නමස්කාරානුභාවේන. ඒ කියන්නේ নমස්කාර කිරීමේ ආනුභාවයෙන්. දැන් අපි নমස්කාර කරා එහෙනම් බුද්ධ ධම්ම සංඝ කියන 512028ක් බුදුවරුන්ට ධර්ම රත්නයේ සංඝ රත්නයේ নমස්කාර කරා. මෙන්න මේ নমස්කාර කරපු එක ආනුභාවයෙන් සබ්බ බය උපද්දවා. සියලු බය උපද්ද්‍රවයන්. අනේකාන්තරාය අපි අනේක විද වෙච්ච අන්තරායන්. ඒ කියන්නේ විවිධාකාර වෙච්ච සියලුම අතුරු ආන්තරා විනස්සන්තු අසේසතෝ ශේෂයක් නැතුවම අශේෂතෝ කියන්නේ ශේෂයක් නැතුවම විනාශ වෙලා යාවා කියලා අදිෂ්ඨාන කරනවා. එතකොට මේකේ ආරක්ෂාව පැත්තෙන් ගත්තාම කොහොමද ආරක්ෂාවක් සැලසෙන්නේ? අන්න බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ට নমස්කාර කරන එකේ බලයෙන් අපිට තියෙන සියලු බය උපද්‍රවයන් දැන් එන්න තියෙන කරදර බාධක නොපෙනෙන ලෝකෙන් හරි ඒ විදියට එන්න තියෙන ඒවා ඊට පස්සේ මේ විවිධ අතුරු ආන්තරා ඒ දේවල් විනාශ වෙලා යන්නේ. එතකොට ඒක සත්‍යක්‍රියාවක වශයෙන් ක්‍රියාත්මක වෙලා ඒ තීන කරදර බාධක දුරු වෙනවා. ඊළඟට බුද්ධ ධම්ම සංඝ කියන ඒ තුනුරුවන්ගේ අපි මේ ආර්ය අර්ථය අරගෙන ඒ බවට මාත්පත් වෙනවා කියලා අදිෂ්ඨාන කරගෙන ඒ බවටපත් වෙන්න නම් මොකක් වෙන්න ඕනද? අන්න ඒපත් වීම තුලින් සබ්බ බය උපදවා සියලු බය උපද්‍රවයන්. බය කියන්නේ මොකේද? බය anu කාමයට නමකි. මේ බය කියන්නේ කාමයට. බයක් ඇති වෙන්නේ යම් ක්ලේශයක් තියෙනවා නම් විතරම තමයි. කෙලෙස් අධික වෙන්න වෙන්න බය මොකද වෙන්නේ? බය වැඩි වෙනවා. කෙලෙස් අධික වෙන්න වෙන්න බය වැඩි වෙනවා. අපි ඔය දේහ ලක්ෂණ විද්‍යාව කියන්නේ නේ. ඒ කියන්නේ විවිධ අංග ලක්ෂණ, ඒ හැසිරීම් බලලා එයායි ගතිගුණ කියන්න පුළුවන් ක්‍රම තියෙන. ඉතින් ඕකේ තියෙන එකක් තමයි කෙනෙක් නිදියන් ඉද්දි. එයාට ඇහැරුවාම එයා නැගිටින ක්‍රමෙන් කියද හැකි මේ අධික ප්‍රඥාද, මධ්‍යමද, මන්දද කිය. දෙව සාමාන්‍ය ක්‍රම ඉතින්. කෙනෙක් වැහැරුවාම එයා නිදාගෙන හිටියේ නෑ වගේ නැගිටලා එනවනම් පිබිදිලා එනවනම් එයාගේ ප්‍රඥාව ඉහළ කෙනෙක්. ඒ බය තැති කෙනී මඩු කෙනෙක්. එතකොට එයා උප්පත්තිය ලැබලා තියෙන ත්‍රි හේතුක උත්කෘෂ්ඨ සිතකින්. එතකොට එහෙම නැතුව නිදාගෙන හිටපු විදියට නැගිටිනවා බයක් ඇති ගැනීමක් නැතුව සාමාන්‍ය විදියට නැගිටිනවා. අර නිදාගෙන හිටියේ නෑ වගේ නැගිටින කෙනා බොහොම පිබිදීමෙන් යුක්තව නැගිටින අය ඉන්නවා. ඒගොල්ලෝ ප්‍රඥා මට්ටම ඉහළ කෙනෙක්. අර මධ්‍යම විදියට නැගිටිනවා. නිදාගෙන හිටපු බවක් පේනවා. නමුත් ඇති ගැනීමක් ගැස්සීමක් නැතුව නැගිටිනවා. එයා ත්‍රි හේතුක මධ්‍යම සිතකින් උප්පත්තිය ලැබුව කෙනෙක්. කෙනෙක්ට ඇහැරුවම බය වෙලා ගැස්සිලා තමයි නැගිටින්නේ. අන්න එයා ත්‍රි හේතුක ඕමක සිතකින් උප්පත්ති ලැබුව කෙනෙක්. ඒ කියන්නේ එයාගේ කෙලෙස් මට්ටම ටිකක් වැඩි කෙනෙක්. ඉතින් ඕවා පරීක්ෂණ විදියට කරලා බලලා තියෙනවා. ඉතින් ඒකේ විදියටම හරිම තමයි ඉතින්. දැන් මගේ යාළුවෙක් හිටියා එහෙම එයා එයාව ඇහැරුවම දැන් මේ බණ අහන්න කලින් දැන් ඔය අංග ලක්ෂණ විදිය ඒ සමහර ඒ දන්න කරුණු එක්ක දැන් මම දන්නවා එයාගේ ස්වභාවය ඇහැරපු ගමන් නිදාගෙන හිටියේ නෑ වගේ නැගිටලා කෙලින්ම එනවා ඕනම වෙලාවක මේ සමහරලාට රෑ අපි 1ට 2ට නිදාගෙන දිනවා පාන්දර එන්න අපි පිටත් වෙන්න ඉතින් 3ට 4ට ඇහැරුවත් ඒ විදිහටම නැගිටිනවා. ඉතින් මේ බණ ටික අහගත්තු ගමන් මට අදහසක් ආවේ මෙයාට නම් මේ ටික අනිවාර්යෙන් තේරෙයි. ඉතින් එයාට කියන අදහස තමයි තිබුණේ කියන්න අවස්ථාව ගන්න යම් කාලයක් ගියා. නමුත් මම මගේ ජීවිතේ කියපු කෙටිම බණ කියලා තියෙන්නේ එයාට විනාඩි 25යි කිව්වේ. ඉතින් එතනින් එයාට මට කියන්න දෙයක් නැහැ. එක කියද්දි අනිත් ටික එයා කියනවා. ඉතින් එයාට තේරෙනවා. එතකොට ඒ අර සාධකත් එක්ක ගැළපෙන බවත් අපිට වැටහෙනවා. ඉතින් ඕක නිකන් සාමාන්‍ය කාරණයක් විතරයි කිව්වේ. එහෙනම් මේ බය තැති ගැනීම එන්නේ මොකටද? කෙලෙස් වැඩි නම්. කෙලෙස් වැඩි සත්තු මේ බය ගන්නවා. දැන් සත්තු ඇයි බය වෙන්නේ ඔච්චර? උන්ගේ කෙලෙස් වැඩි නිරන්තරයෙන් බයෙන් ඉන්නේ. උප්පත්තිය ලබන්නෙම උපේක්ෂා සහගත සම්තිර්ණ සිතකින්. අර අකුසල් සිතකින්. එතකොට එවැනි සිතකින් උප්පත්තිය ලැබපු කෙනාගේ ක්‍රියාත්මක වෙන නිරන්තරයෙන් මොකද්ද? බය තැත ගැනීම. එතකොට තිරසන් ලෝකේ නිරන්තරයෙන් තියෙන එකක් තමයි බය තැත ගැනීම කියන එක. පැහැදිලිද? එතකොට එහෙනම් මේ සියලු බය ඇති වෙන්නේ මොකක් හින්දාද? මෙන්න මේ කෙලෙස් නිසා, කාමයන් නිසා. එහෙනම් මේ සියලු කෙලෙස් කියන එක තමයි මේකේ අදහස. සබ්බේ සබ්බ බය. උපද්දවා, උපද්ද්‍රවයන්. එතකොට මෙන්න මේ අපිට එන උපද්‍රව මොනවාද? රාග, දේශ, මෝහ. ඔය ඇර වෙන උපද්‍රව තියනවද? ඈ වෙන උපද්‍රවයක් නැහැ. එහෙනම් මෙන්න මේ උපද්‍රව. ඒ වගේම අනේක ආන්තරාය අපි. ඒ කියන්නේ නොඑක් නොඑක් ආකාරය වෙද්ද අතුරු ආන්තරා මොනවාද? රාග, දේශ, මෝහ තමයි මූලික. අතුරු ආන්තරා මොකද්ද? අන්න විවිධ වෙච්ච ක්ලේශ ධර්මයන් කියන ඔය 40 ආකාර විවිධ විදියට පෙන්වන්නේ ක්‍රෝධය, වෛරය, දේශය, ඊර්ෂියාව, මේ මච්චරිය, මසුරුකම ආදී ඔය විදියට බෙදලා දක්වලා තියෙනවා. එක එක ආකාර වලින් 40 ආකාර වලින් මෙහෙම මේ කෙලෙස් බෙදලා දක්වනවා. අන්න ඒ වගේ අතුරු කෙලෙස් මෙන්න මේ අනේකාන්තරාය අපි මේ සියල්ලම ශේෂයක් නැතුව විනාශ වේවා. ඒ කියන්නේ මොකද්ද? සියලු කෙලෙන් නැසලා රහත් වෙන්න කියලා තමයි මේකෙන් ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් මේක ආර්ය කර්මස්ථානයක් බවටත් පත් වෙනවා විදර්ශනාව නගන්න පුළුවන්. ඉතින් ওই කියන කරුණු කාරණා ඔක්කොම මේකෙන් ඉෂ්ට වෙනවා. ඉතින් ආරක්ෂාව ලැබෙන එක ඒක එක පැත්තකින් සිද්ධ වෙනවා. ඒ වගේම විදර්ශනාවක් නගන්නත් පුළුවන් වෙනවා. ඊළඟට තවත් ගාතාවක් තමයි යේ බ්‍රාහ්මනා වේදගෝ සබ්බ ධම්මේ කියන ගාතාව. ඉතින් මේකත් ආරක්ෂාවක් වගේම ඒ අර නිවන් දකින්න පැත්තටත් අපිට භාවිතා කරන්න පුළුවන් ගාතාවක්. ඉතින් මෙතන කියනවා යේ බ්‍රාහ්මනා වේදකු සබ්බ ධම්මේ තේ මේ නමෝ තේච මං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා දැන් යේ බ්‍රාහ්මනා වේදකු සබ්බ ධම්මේ කියන්නේ යම් බ්‍රාහ්මණෙක් දැන් බ්‍රාහ්මණ කිව්වහම විවිධ අර්ථ වලින් මේ ගන්න ඒ අවස්ථාවට අනුව දැන් බුදුහාමුදුරන්ටත් බ්‍රාහ්මණ කියලා කියනවා දැන් අපි දැකලා තියෙනවා අර සමන සූත්‍රය එහෙම කියන්නේ යමෙක් ආස්වාදාදීනව නිස්සරණ දන්නේ නැත්නම් එයා ශ්‍රමණ කෙනෙකුත් නෙමේ බමුණු කෙනෙකුත් නෙමේ කියනවා. එතකොට මේ බ්‍රාහ්මණ කියන එක බමුණු කියන එක අර්ථ කීපයකින් ගැලපෙනවා. ඉතින් බුදුහාමුදුරන්ට එක එක නම් වලින් හඳුන්වන්න බුදුහාමුදුරෝනේ. එතකොට ඒ නම් කියන්නේ ඇයි කියලා අහුවාම හේතු සහිතව කියන්නේ කියනවා. එතකොට බුදුහාමුදුරන්ට ඒ නම කියනවනම් මෙන්න මේ හේතුවෙන්ද ඒ නම කියන්නේ. එතකොට ඒ නමින් හඳුන්වන වෙන දේවලුත් තියෙන්න පුළුවන්. නේද? ඉතින් ඔය විදිහට කියනවා. එහෙනම් මේ බ්‍රාහ්මණ කියලා බුදුහාමුදුරන්ටත් හඳුන්වනවා. එයි එහෙම හඳුන්වන්නේ මේ වේදගු සබ්බ ධම්මේ සියලුම ධර්මයන් කෙරෙහි සියලුම දේවල් කෙරෙහි වේදගු කියන්නේ විද්‍යාවේ අග්‍ර අග්‍ර වෙච්ච. විද්‍යාවේ අගට පැමිණි අග්‍ර වෙච්ච කෙනෙක් තමයි බුදු පියාණන් වහන්සේ. මේ සියලු ධර්මයන් කෙරෙහි විද්‍යාව එහෙම නැත්නම් අග්‍ර ස්ථානයටපත් වුණු කෙනෙක් ඉන්නවනේ. එයා කවුද? බුදු පියාණන් වහන්සේ. අන්න ඒ බ්‍රාහ්මණා වේදකු සබ්බ ධම්මේ කියන්නේ එහෙනම් බුදු පියාණන් වහන්සේ. තේමේ නමෝ තේජමං පාලයන්තු. අන්නේ බුදු පියාණන් වහන්සේට මම নমස්කාර කරමි. ඒ নমස්කාරය හේතුයෙන් මං පාලයන්තු කියන්නේ මාව පාලනය කරන්න. දැන් මාව පාලනය කරනවා කියන එකේ අදහස තමයි මේ මාව මෙහෙයනවා කියන එක. එතකොට බුදු පියාණන් වහන්සේට নমස්කාර කරනවා කියන්නේ මොකද්ද? ඒ බුද්ධත්වයේ කියන බබේ උදුරා දමපු ගුණයට මම නැමී හිටිනවා. ඒ කියන්නේ මොකද්ද? අන්න ඒක තුලින් මාව පාලනය කරන්න කියනවා. මේකේ අදහස තමයි මොකක්ද? ඕනනම් අපි අපි හිතමු අපි දැන් දෙයක් කරන්න යනවා. දෙයක් කරන්න යද්දී අපි ඒක කරනවාද නැද්ද කියන තීරණය ගන්න අපි දෙපැත්තක් හිතනවනේ. දැන් මේ අහලා දැනගත්තු කෙනෙක් මොකද කරන්නේ? ආ මේක කරන එක වැරදි. අනිච්ච දුක්ඛ අනත් එක. හොඳ නැති එකක්. එතකොට එක පැත්තකින් එහෙම හිතෙනවා. ඒත් මට මේක කරන්න වෙනවා. තව පැත්තකින් හිතෙනවා. තේරෙනවා දෙකක් ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ දෙක මොකද්ද? එකක් තමයි කෙලෙස් පැත්ත, අනික තමයි කෙලෙස් වලින් මිදෙන පැත්ත. ඒ කියන්නේ මතු කරගත්තු ලෝකෝත්තර සම්මාදිට්ඨිය එක පැත්තකින් ක්‍රියාත්මක වෙනවා. අනිත් පැත්තෙන් මේ ලෝක පැත්තට අදින පෙර ඉඳන් ඒ දරාගෙන ආපු ක්‍රමවේදී ක්‍රියාත්මක වෙනවා. ඉතින් ওই දෙකෙන් වැඩියෙන් බලයක මොකද වෙන්නේ? දිනිනවා. එතකොට ඔය සම්මාදිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? වෙන කවුරුත් නෙමෙයි. තමන්ගේම ආපු අවබෝධය නේද? ඈ අර තමන්ට දෙකක් වගේ දැනුණාට තමන්ගේම ආපු අවබෝධය. එහෙනම් මේ බුදු පියාණන් වහන්සේට මාව පාලනය කරන්න කියන්නේ මොකේද මේ? මේ මම දැකපු බුද්ධ භවයේ උදුරා දමවූ එකක් මම දැකලා තියෙනවා. මොකද්ද? සම්මාදිට්ඨියටපත් වීම තුලින්. මෙන්න මේ සම්මාදිට්ඨිය මාව පාලනය කරන්න. ඔන්න ඕක තමයි මේ බුදු පියාණන් වහන්සේට මාව පාලනය කරන්න කියනවා කියලා කියන්නේ. ඉතින් ඕක වෙනම් මෙහෙම තව මම උදාහරණයක් කියන්න. ඔන්න දැන් කෙනෙක් දෙයක් කරන්න යද්දී ඔන්න Tamanට හිතෙනවා දැන් තීරණයක් ගන්න බෑ. ඒතර අපිට මෙහෙම කරන්න පුළුවන් වෙනවා. මෙන්න මෙතනදී මම බුදුහාමුදුරන්ගෙන් ඇහුවොත් බුදුහාමුදුරනේ මම මොකද්ද කරන්න ඕනේ මේකද මේකද එතකොට මොකද්ද බුදුහාමුදුරෝ දෙන උත්තරේ? ඒ උත්තරේ අපිට හිතලා ගන්න පුළුවන් නේ ඈ හිතලා ගන්න පුළුවන්. අන්න ඒක එහෙනම් මම ක්‍රියාත්මක කරනවා. එතකොට ඇත්තටම අපි ඒ හිතලා ගත්තේ කොහොමද ඒක? අපේම තියෙන අවබෝධයෙන්ද නැද්ද? අන්න එහෙනම් අපේම තිබ්බ අවබෝධය තමයි බුද්ධ විදියට එතන ක්‍රියාත්මක උනේ. ඒ බුද්ධ විදියට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අපි බුද්ධ වෙච්ච ප්‍රමාණයට. අපි භවයේ උදුරා දාපු ප්‍රමාණයට. එහෙනම් යමෙක් සක්කාය දිට්ඨි මේ විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කරලා භවයේ උදුරලා තියෙනවා නම් යම් ප්‍රමාණයකට අන්න ඒ ප්‍රමාණයට එයා බුද්ධ වෙලා ඉන්නවා. එහෙනම් අන්න ඒක තුලින් පාලනය කරනවා කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය මූලික කරගෙන මග වඩනවා කියන එක. අන්න ඒක සිද්ධ වෙන්න කියන එක එන්න එක විය යුතුයි කියන එක තමයි මේ ගාථාවේ පළවෙනි පද දෙකෙන් කියන්නේ. ඊළඟට මේක ආරක්ෂක විදියට ගන්නවා නම් අර්ථය තමයි කෙලින්ම බුදු පියාණන් වහන්සේට මම নমස්කාර කරනවා. ඒ කියන්නේ වඳිනවා. අන්න ඒක හේතුවෙන් මාව පාලනය කරන්න. ඒ කියන්නේ මට තියෙන යම් කරදර බාධක දුරු කරලා මාව මේ යහමඟට ගෙනියන්න හේතු වෙන්න. ඉතින් ඒකත් සිද්ධ වෙනවා ඇත්තටම. දැන් Tamanට මොකක් හරි මේ මග යන්න බැරි ඒ කරදරයක් බාධක කරගන්න බැරි නම් ඉතින් ওই බෝධි පූජා තියලා නොඑක් පූජා ඒ වතාවත් කරලා Taman කරන ඒ ප්‍රාර්ථනාව මේ නිවන් මගට යන්න හේතු වෙනවා. ඉතින් එහෙම කරපු ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් සමහර අයට පැවිද්දට යන්න බලාපොරොත්තු වෙනවා යන්න හම්බෙන්නේ හම්බෙන්නේ නැහැ. ඉතින් කොච්චර කරත් කරදර බාධක. ඉතින් මේ වගේ බෝධි පූජා තියලා පඳුරු ගැට ගහලා එහෙම මේ සාසනික වතාවත් කරලා ඉල්ලා හිටියාම ඒකට මග සැලසිච්චා ඒ වගේ අවස්ථා කීපයක්ම දෙනවා. ඉතින් එහෙම කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි අර ආරක්ෂක පැත්තෙන් ගන්නවනම් අපිට ගන්න තියෙන අදහස. ඊළඟට නමත්තු බුද්ධානං නමත්තු බෝධියා. ඒ කියන්නේ මම මේ බුද්ධත්වයට සහ ඒ බුද්ධත්වයේදීපත් උනේ අවබෝධයට নমස්කාර කරනවා. එහෙම නැත්නම් ඒ අවබෝධයටපත් වෙන්න උපනිෂ්ඨ දීපු බෝධින් වහන්සේට নমස්කාර කරනවා. එතකොට ඒක උඩින් තියෙන අර්ථය. ඊළඟට එවැනි ගුණයට නැමී හිටිනවා කියන එක තමයි අනාර්ය අර්ථ විදර්ශනාවට නගන්න ඕනේ. මම මේ බුද්ධත්වයේ කියන්නේ මොකද්ද? භවය උදුරා දැමීමට. ඒ බෝධිය කියන්නේ මොකද්ද? මේ සම්බොජ්ජංග වලට. එතකොට මෙන්න මේ බොජ්ජංග වලට නැමී හිටිනවා. බෝධිපාක්ෂික ධර්ම වලට නැමී හිටිනවා කියන අදහස. නමෝ විමුක්තානං නමෝ විමුක්තිය. ඒ කියන්නේ මේ විමුක්ති මාර්ගයටයි විමුක්තියටයි. විමුක්ති මාර්ගය කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. විමුක්තිය කියන්නේ මොකද්ද? නිවන. එහෙනම් මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට නැමී හිටිනවා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරමින් නිවන සාක්ෂාත් කරගන්නවා. අන්න නිවනට නැමී හිටිනවා. ඕක ආර්යර්ථයෙන් ගන්න ඕනේ. එහෙම නැත්නම් අර ආරක්ෂා පැත්තෙන් ගත්තොත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට සහ නිවනට নমස්කාර කරනවා කියන අදහසින් මේනවා. මොකද එවැනි নমස්කාර තුලින් මොකද්ද වෙන්නේ? ඒ ගුණයන්ට, ඒ දේවල් වලට নমස්කාර කරාම ලොකු ශක්තියක් බලයක් නැගෙනවා. ඉතින් ඒක තුලින් Tamanට ආරක්ෂාවක් ලැබෙනවා. ඉතින් මේක තියෙන්නේත් එහෙම පිරිතක මට පිරිත නම මතක නැහැ මෝර පිරිත වගේ මතක මෝර පිරිතනේ. ඔව්. ඔව් මේකේ දෙපාරක් භාවිතා කරනවානේ. එතකොට මේ ගාතාව තමයි යහපත සැලසෙන. ඒ මොකක් හරි උපද්‍රවයකින් මිදෙන්නේ මේ ගාතාව තුලින්. ඔව්. ඔව්නේ. ඔව් නිදාන කතාවක් තියෙනවා. ඉතින් ඒක ගොඩක් අය දන්නවා ඇති. මට එහෙම හරියට මතක නැහැ. නමුත් ඒකෙදි යාට වෙන බාධා වලින්, කරදර බාධක වලින් මිදෙන්නේ මේ ගාතාව භාවිතා කරලා. එතකොට මේකේ තියෙන්නේ අන්න එහෙම අදහසක්. එතකොට මේක අපි භාවිතා කරාම අපිට භෞතික නොපෙනෙන ඒ යම්තාක් තියෙන කරදර බාධක ටිකක් දුරු වෙනවා. නිවන් දකින්න එක අපිට උපනිෂ්ඨිකුත් වෙනවා. ඔය කියන අර්ථ දෙකෙන්ම අපිට ගන්න පුළුවන්. ඊළඟට තවත් ගාතාවක් තියෙනවා ඒ වගේ ඔව් අපි දැන් මේකේ මේ පිරිතේ තියෙනවා තව මේ ગાතා හතරක් එක්කන එන්නේ. ඒතකොට නමුත් මෙතන අපි කර්මස්ථානට ගන්න මේ කොටස. ඊළඟට සුද්ධෝදනෝච පීතාච කියන ગાතාව. එතකොට මෙන්න මේ ගාතාවත් ආරක්ෂක ගාතාවක් විදිහටත් භාවිතා කරනවා. ඒ වගේ මේක අපේ නිවන් මඟ වැඩෙන්න හේතු සාධක වෙන විදිහකටත් අපි භාවිතා කරනවා. එතකොට මේ ආරක්ෂක ගාතා ඔක්කොම කියනවා කියලා නෑ. ඒ කර්මස්ථාන දෙන අවස්ථාවවලදී ඒ ස්වාමීන් වහන්සේ ගැළපෙන පරිදි අවශ්‍ය එකක් වෙන්න පුළුවන්, දෙකක් තුනක් වෙන්නත් පුළුවන්. එහෙම භාවිතා කරනවා. එතකොට මේ තියෙන්නේ සුද්ධෝදනෝච පීතාච මායාදේවීච ගෝතමෝ සිද්ධ සත්තාච සුද්ධසේනා කස්සපෝච විසුම් විසුම් කියන ගාතාව. එතකොට මේ ගාතාවන්ගේ මූලාශ්‍රයක් ඇහුවොත් ඇත්තටම පෙන්වන්න අමාරුයි. හේතුව තමයි මේ ගාථා තමයි මේ රන්දෙනේ ගාථා කියලා අහලා තියෙන්නේ නේ. ඉතින් මෙන්න මේ අර බුදු පියාණන් වහන්සේ පරිණිර්වාණය වෙච්ච අවස්ථාවේ අර චිතක දැල්ුණේ නැතුව තිබුණ කාශ්‍යප මහරහතන් වහන්සේ වඩින කන්නේ. ඉතින් ලොකු කතාවක් තියෙනවා. ඉතින් අපි කතාවම කියන්න අමාරුයි. මොකද මේ වෙලා කාල වේලා මදි නිසා. ඉතින් උන්වහන්සේ ඇවිල්ලා විවිධ කතා තියෙනවා ඔකට. ગાතා ඒ කියපුවා ගැන විවිධ කතා තියෙනවා. විවිධ මූලාශ්‍රවලත් එහෙම සඳහන් වෙනවා. ඔය යంత్ర මන්ත්‍ර ක්‍රමවේදයන් වලදී ඒව භාවිතා කරන නිසා. ඉතින් එතනදී සඳහන් වෙන ප්‍රධාන වශයෙන් ગાතා තුනක් ගැන සඳහන් වෙනවා. ඒක තමයි මේ රන් දෙන ඇරිච්ච ગાත විවෘත වෙන්න කියපු ગાතාවක්. ඒ කියන්නේ විවෘත වෙන්නේ මොකටද? බුදු පියාණන් වහන්සේ අවසන් ගෞරව දක්වන්න, දේහයට අවසන් ගෞරව දක්වන්න ගාතාවක් කියන. ඒ ගාතාව කිව්වහම මේ රන් දෙන විවෘත වෙනවා. ඒ කියන්නේ කාශ්‍යප මේ මහරහතන් වහන්සේ ඇවිල්ලා. ඊට පස්සේ පැදකුණු කරලා වැඳලා ගෞරව දක්වලා ඉවරලා තව ගාතාවක් කියනවා. ඒක කිව්වහම රන් දෙන වැහෙනවා. වැහෙන්න ගාතාවක් කියනවා. මේ දෙන කියන්නේ අර චිතකේ දල්වන්න හදපු එක නෙනේ. ඒක රත්තරණින් කරපු එකක් කියලා තමයි ඒකේ අදහස තියෙන්නේ. ඊළඟට තව ගාතාවක් කියනවා. ඒක කිව්වහම චිතකේ ගිනි දැල් වෙලා ඊට පස්සේ මේ ගාන ධාතු ඉතුරු වෙන මට්ටමට ඒ හරි විදිහට දැල්විලා ඉවරුනහම වැස්සක් ඇවිල්ලා මේ ගිනි දැල් ටික නිවෙනවා. ඉතින් ඔන්න ඕකට තව ගාතාවක් කියනවා. ওই ගාතා තුන ප්‍රධාන වශයෙන් තියෙනවා. ඕක ඉතින් තව තියෙන ඕක මේ අර දරසෑයක සඳුන් දර දාලා සෑය ඇතුළේනේ තින්නේ නේ. ඉතින් තවත් සමහර තැන්වල ඉතින් කියනවා මුලින්ම මේ සෑයෙන් එළියට වඩින්න ගාතාවක් කියනවා. දෙන එතකොට එළියට වඩිනවා. ඊට පස්සේ විවෘත වෙන්න ඊට පස්සේ ආචාර කරලා වැඳලා ඉවරලා වහලා ඊට පස්සේ ආයෙ ඇතුළට වඩින්නත් ගාතාවක් කියනවා. ඉතින් ඔහොමත් එනේම තියෙනවා. ඒතර රන්දිනේ ගාථා කියලා ඉතින් විවිධ තැන්වල විවිධ විවිධ ඒවා භාවිතා කරනවා. ඒතර මේ තියෙන්නේ අපේ මේ වහරක ලොකු හාමුදුරුව පෙන්නපු ගාතාවක් මේක භාවිතා කරලා තින්නේ රන්දන ඇරෙන්න කියපු ගාතාව විවෘත වෙන්න. එතකොට මේකේ අදහස තමයි මේ සුද්ධෝදනෝච පීතාච. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේගේ පිය પરම්පරාව මොකද්ද? සුද්ධෝදනනේ. සුද්ධෝදන රජතුමා ඇතුළු ඒ පිය પરම්පරාව. එතකොට මේ પરම්පරාවේ තියෙන ශක්තියක් එහෙම නැත්නම් සුද්ධ ගුණයක් තමයි මෙතන එකතු කරගන්නේ. ඒක මතක් කිරීමේ. මොකක්ද මේ සුද්ධ ගුණේ? හැමදාම මේ ලෝක සත්‍යයට යහපතක්මයි කරේ. දැන් ඒ කියන්නේ මොකද්ද? දැන් බුදු පියාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන પરම්පරාව. සක්විති රජවරු පහළ වෙන්නේ තේ પરම්පරාවෙන්. එතකොට මේ ලෝකයට කරන්න උපකාරයක් තියෙනවනේ ඒක කර කර ආවේ. දැන් ගෞතම බුදුහාමුදුරු පෙර අත්බැවවලදී එන ගමනේදී ලෝක සත්‍යයට අවඩා සාධාරණ නෙමෙයිනේ කරේනේ. පාරමිතා පුරනවා කියන්නේ මොකද්ද? මේ යහපතක්මයි කර කරන්නේ. ඉතින් විවිධ විදියට ඒ අවස්ථාවේ තේරෙන විදියට ලෝක සත්‍යයට යහපත කර කර එනවා. Taman නායකත්වයේ ලැබමින් නේ අපි අර ජාතක කතාවල අහලා තියෙන යහපතක් කර කර එනවා. ඒ කර කර කර කර එන ගමනේදී ඒ කරන්න පුළුවන් උපරිම යහපත තමයි බුද්ධත්වයටපත් වෙලා කරන්නේ. එතකොට එහෙනම් බුද්ධත්වයටපත් වෙන්නේ ඒ ආපු ඒ પરම්පරාව. දැන් ඒ પરම්පරාව එහෙම සුද්ධ ගතියක් තිබ්බ හින්දාම තමයි බුදු පියාණන් වහන්සේ අර පැවිදි කරගද්දී පරිවාස කාලයක් දෙනවනේ. මාස 3ක් 6ක් ඒ වගේ විවිධ අවස්ථාවල මේ පෙන්නපු ප්‍රමාණ තියෙනවා. හැබැයි ශාක්‍ය වංශික කෙනෙක් නම් පරිවාස කාලයක් නැතුවම පැවිදි කරගන්නවා. ඇයි අර පවුලට දක්වන විශේෂේව නෙමෙයි. උන්වහන්සේ ඒක දැකලා කරන්නේ මොකද්ද? ඒ මග වඩාගෙන ආපු පිරිසක්. ඒගොල්ලෝ කොහොමත් සුදුසු කට්ටිය. ඒ සුදුසින්න මොකද කරන්නේ? අන්න පැවිද්දටපත් කරගන්න පරිවාස කාලයක් තියන්නෙම නැතුව. එතකොට අන්න එහෙම පිරිසක්. එතකොට මේ ශක්තිය තමයි මෙතනදී මතක් කරන්නේ. සුද්ධෝදනෝච පීතාච කියලා. මායා දේවීච ගෝතමෝ. එතකොට මව් පාර්ශවය මෙතනින් මතක් කරනවා. ඒකත් ඒ වගේම තමයි මේ ලෝකෙට යහපතක් කරගෙන ආපු එහෙම ක්‍රමවේදයක්. එතකොට අන්න ඒකත් මතක් කරනවා. ඊළඟට සිද්ධ සත්තාච සුද්ධ සේනා. එතකොට මේ සිද්ධ කියන්නේ යමක් යහපත් දෙයක් වෙනවට කාර්ය සිද්ධ වෙනවා කියලා අපි කියන්නේ. සිද්ධ වෙනවා කියන්නේ යමක් වුණා කියන එක සිද්ධ වුණා කියලා අපි කියන්නේ. මේ දේ වුණා. එතකොට යහ බලාපොරොත්තුවක් ඉෂ්ට කරලා දෙන එකට කියනවා සිද්ධි වෙනවා කියලා. ඒක ඉෂ්ට කරලා දෙනවා. කාර්යය ඉෂ්ට කරලා දෙනවට කියනවා කාර්යය සිද්ධ වෙනවා කියලාත් කියන්නේ නේ. ඒ අදහස. එතකොට මෙන්න මේ සත්තාච කියන්නේ සත්වයන්ට යමක් යහපතක් සිද්ධ කරලා දෙන සුද්ධ සේනාවක් තමයි ওই මව පාර්ශවය සහ පිය පාර්ශවය. මේ ඇතුළු කරගෙන ගත්තාම ඉතින් බුදුහාමුදුරුවෝ ඒකේ උපරිම තැන ඉෂ්ට කරලා තිනවා. මේ දෙකේම එකතුවක් එක්ක සහ තමන්ගේ නගාගෙන ආපු පාරමිතා ශක්තිය තුළින් බුද්ධත්වයටපත් වෙලා ඒක පූර්ණ භාවයටපත් කරා. මොකද්ද පූර්ණ භාවයටපත් කරේ? මේ සත්වයාට යහපතක් සිද්ධ කරන ගතිය. ඉතින් ලෞකික වශයෙන් උත් ඒ දේවල් ටික ඒ විදිහට කරා. අවසානයේ ලෝකෝත්තර වශයෙන් සිද්ධ කරන්න පුළුවන් උතුම්ම යහපත සිද්ධ කරා. ওই ටික මතක් කරලා ඒ වගේම කාශ්‍යප මහරහතන් වහන්සේගේ තියෙන නැගීචේ දූතාංග පිරීම තුලින් සහ ඒ රහතන් වහන්සේගේ තියෙන ඒ ශක්තියත් එකතු කර ගැනීම තමයි මේ කස්සපෝච විසුම් විසුම් කියන කොටසෙන් සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේක කියන්නේ දෙන ඇරෙන ගාතාව. රන් දෙන ඇරෙන ගාතාව. ඒ කියන්නේ විවෘත වෙන්න තමයි කියන්නේ. එතකොට මේක අපි මොකටද භාවිතා කරන්නේ? මේක භාවිතා කරාම එකක් තමයි ආරක්ෂාව සැලසෙන එක. යම් කිසි මේ තීන කරදර බාධක යම් කිසි නොපෙනෙන පැති වලින් හරි මොනාගෙන් හරි එන කරදර බාධක දුර වෙනවා. ඊළඟ එක තමයි මේක මේකේ තියෙන ගුණය මොකද්ද? විවෘත වීමේ ගුණය. ඒ කියන්නේ යමක් ඇරීමේ ගුණයක් තියෙනවා. එහෙනම් මේක අපිට භාවිතා කරන්න පුළුවන් මොකටද? මේ ධර්මයේ විවර කරගන්න. ඒ කියන්නේ අපේ දහම් අවබෝධයේ ඥානය විවර කරගන්න මේ ගාථාව භාවිතා කරන්න පුළුවන්. එහෙනම් මේ මේ ගාථාව භාවිතා කිරීම තුළින් අපේ මොකක්ද විවර වෙන්නේ? ධර්ම ඥානය, දහම් අවබෝධය. මේ අවබෝධය එන්න එන්න මොකද වෙන්නේ? විවර වෙනවා මෙන්න මේ ගාථාව භාවිතා කිරීම තුළින්. එතකොට ඒක නිසා තමයි මේක අපි කර්මස්ථානයක් විදියට භාවිතා කරන්නේ. එතකොට මේක කෙනෙක් වැඩිපුර වඩනවා නම් එයා Tamanට ඉතින් අත්දැකීම් ලබන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රම තියෙනවා. කැමති නම් කරලා බලන්න. තමාර යම්කිසි දහම් ගැටලුවක් තියෙනවා නම් ඒක තේරෙන්නේ නැත්නම් අවබෝධයටපත් කරගන්න බැරි නම් ඒ ප්‍රශ්නේ හිතේ තියලා මතක් කරලා මෙන්න මේක තියෙනවා මේකට මට උත්තරයක් ඕනේ කියන එක අදහස් කරලා මේ ගාතාව වඩන්න. දිගින් දිගට අපි ඔය යන එන ගමන් එන මේ කන බොන ගමන් හැම අවස්ථාවෙම අපි ඔය සින්දු කිය කී ඉන්නේ. ඒ වගේ මේ ගාතාව කිය කී ඉන්න. නිරන්තරයෙන්ම කිය කී ඉන්න. Tamanට තිනේ මේ මට්ටම් මනෝ සමහර වෙලට දවස් දෙක තුනක් යද්දී නිකම් උත්තරේ එනවා. අර දහම් ප්‍රශ්නෙට. ඉතින් ඒවා නෑ කියන්නත් එපා කරලා බලන්න. කරලා බැලුවාම Tamanට අත්දැකීමක් ලැබෙයි. ඉතින් ඒ විදිහට උත්තරේ නෝ මොකද මේකේ තියෙනවා විවර වීමේ ගුණයක්. අන්න ඒ ගුණේ අපි වැඩුවහම මොකද වෙන්නේ? ඒ හඬත් එක්ක ඒ ගුණේ වැඩෙනවා. ඒ ගුණේ වැඩුණාම Tamanටම අවබෝධයටපත් වෙනවා. Tamanට එහෙම අවබෝධයක් එන්නේ ඇයි? Tamanට අර මූලික ඥානෙ තියෙනවනම්. ඒ කියන්නේ න්‍යාය දැකලානේ තියෙන්නේ. න්‍යාය දැක්කම අපි කියන්නේ ওই දහසක් නයින් ප්‍රතිමණ්ඩිතයි කියලා. දැන් එයා සම්මාදිට්ඨියෙන් යුක්තව තමයි තීරණයක් ගන්න. එයා න්‍යාය දැකලා හින්දා වරදින්නේ නැහැ. අන්න ඒකට හරිය උත්තරේ Tamanටම එනවා. එන්නේ කොහෙන්වත් නෙමෙයි. Tamanගේ මනස ඒ தත්වෙට වැඩෙනවා. නැතු අද්භූත එකක් විශ්වයෙන් ඇවිල්ලා කොහෙන් හරි දීපුව නෙමෙයි ඈ. Tamanගේ මනස ඒ தත්වෙට වැඩෙනවා. අන්න Tamanට මනසින් ඒකට උත්තරේ හම්බ වෙනවා. මොකද ඒ தත්වෙට වැඩුණ නිසා. ඉතින් ඒ වගේ ශක්තියක් තියෙන ගාතාවක්. ඉතින් ඒක අපි වඩන්නේ ඔන්න ඔය ධම්ම අවබෝධය විවර වේවා කියන අදහසින්. ඒ ගාතාවත් අපිට කර්මස්ථාන විදිහට භාවිතා කරන්න පුළුවන්. ඔව් කස්සපෝච විසුන් විසුන් එකෙන් කරන්නේ ඒ කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශක්තිය එකතු කරන එක. දැන් උන්වහන්සේ විශේෂයිනේ දැන් බුදුහාමුදුරුවෝ උදාහරණයට උපමාවට ගද්දි රහතන් වහන්සේ කෙනෙක්. පෙන්නලා ගද්දි බොහෝ අවස්ථාවල අරන් තියෙන කාශ්‍යප රහතන් වහන්සේ. කාශ්‍යපේ වගේ වව කියනවා. ඒ කියන්නේ කාශ්‍යපයන් වගේ වෙන්න කියනවා. ඒ දූතාංග දරපු ඒ ලෝකාදර්ශයේ පිණිස. ඒ වගේම කාශ්‍යප මහරහතන් වහන්සේ අපි තවත් දැකපු ඒ චරිත කතාවල ගොඩාක් විශේෂ ලක්ෂණ තියෙනවා. හැම වෙලාවෙම ආදර්ශයක් පෙන්වපු චරිතයක්. ඒ ඒ වගේම ওই දූතාංග කියන එක නිවන් මාර්ගට උපනිශ්‍රේ වෙනවා. රහත් වෙලත් ඒ දූතාංග දරුවනි. එයි කියලා ඇහුවොත් ආදර්ශයේ පිණිස. එතකොට ඒ වගේ ಗುಣ වඩපු මේ මහරහතන් වහන්සේ කෙනෙක්. ඒ වගේම තවත් අපි අහලා තියෙනවා බුදු පියාණන් වහන්සේ සිවුරු මාරු කරගත්තු එකක් නේ. ඉතින් ඒවා සත්‍යද මේ නැද්ද කියලා එහෙම අදහසක් නැහැ. නමුත් එහෙම අහලා තියෙනවා. ඒ කියන්නේ අර ඒකෙනුත් පෙන්වන්නේ අර මේ සුදුසු භාවය කියන එක. ඒ වගේම රූප සම්පත්තියෙන් ගත්තාම බුදුහාමුදුරන්ට සමානයිනේ නේ. ඒකනේ අර මේ අවසාන කාලයේ කැලේටම වෙලා ඉන්නේ අර දානේ දෙන්න ගිහිල්ලා පාත්‍රයට කැවුමක් පූජා කරලා ආය අරන් ඇවිල්ලා කාශ්‍යප මේ මහරහතන් වහන්සේට පූජා කරපු කතාව. ඉතින් ඒ වගේ විශේෂත්වයක් තියෙනවා. ඉතින් ඒකේ තවත් නොයෙකුත් ඔය අටුවාවල තියෙන ඉතින් කතාත් තියෙනවා. ඉතින් ඒවා සමහර වෙලාවට හැම එකක්ම අපි මේ කතා කරන්න අවශ්‍යත් නැහැ. මොකද මතවාදවලට මේ තුඩු දෙන නිසා. ඉතින් යන්න එහෙම ශක්තියක් තියෙනවා. ඉතින් ඒක තමයි කස්සපෝච විසුම් විසුම් කියන එකෙන් එකතු කරන්නේ. දැන් මෙවැනි ගාතාවල සමහර වෙලාවට මේ වචනවල අදහසක් නැති වෙන්න පුළුවන්. දැන් විසුම් විසුම් කියන එකේ අදහස ඇහුවොත් ඒක ගන්න අමාරුනේ. සමහර වෙලාවට මේ අක්ෂර බලයක් නැගෙන්නේ ඒ වගේ කොටස් එකතු කර ගන්නවා. ඉතින් එහෙම අදහසක් තියෙනවා. ඉතින් ඒක තමයි මෙතනින් එකතු කරන්නේ. ඉතින් මේක අපිට අර ධර්ම අවබෝධයට, ධර්ම ඥානයේ වැඩි වෙන්න, විවර වෙන්න අවස්ථාවක් හින්දා අපිට මේක කර්මස්ථානයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට මේ සබ්බපාපස්ස අකරණම් කියන ගාතාව. ඉතින් මේක කර්මස්ථානයක් විදිහට ගොඩක් වෙලාට මේ කර්මස්ථාන සජ්ජායනා කරන මේ සෙෂන් වලදී මැදදිත් භාවිතා කරනවා. සමහර අවස්ථාවල මුලදිත් භාවිතා කරනවා. මේකෙනුත් ආරක්ෂාවක් සැලසෙනවා මේකේ තියෙන ශක්තියත් එක්ක සහ අපිට විදර්ශනාවක් නගන්නත් පුළුවන්. එතකොට මේකේ අදහස ගත්තාම ආකාර දෙකකින් අපිට ගන්න පුළුවන්. ඒ ආකාර දෙකකින් ගන්න චරිත දෙකක්. එතකොට චරිත දෙකක් ඉන්නවා. මේ චරිත දෙක මේකේ අදහස ආකාර දෙකෙන් ගන්න පුළුවන්. ඊළඟට කවුරු හරි චරිතයක් මේකේ අදහස ඒ විදියට අරගෙන එයාට ගැළපෙන නිසා අනිත් එක වැරදි කියන්න හොඳ නැහැ. ඉතින් නිතරම කියන දෙයක් ඉතින් අනිත් එකක් තියෙනවා. ඒක තේරෙන අයත් ඉන්නවා. එතකොට මේ බුද්ධ ශාසනය මේ මඟ අනුගමනය කරමින් යන අයගේ තියෙන ක්‍රම දෙකක්. දැන් ඔක කියන එක අවස්ථාවක මේ ශාසනයේ තියෙන දිය රහිත නෑමක්. මොකද්ද දිය රහිත නෑම? දිය නෑ හැබැයි නානවා. මොකෙන්ද නාන්නේ? අන්න සඳහම් අමාවැස්සෙන් තමයි නාන්නේ. ඒ කියන්නේ මොකද්ද? සද්ධර්ම වර්ෂාවෙන්. අන්න මේකෙන් නා ගන්නවා. මේකෙන් නා ගන්න ඕනේ කොහොමද? නිකන් නෙමෙයි නිර්වතින් නා ගන්න ඕනේ. නිර්වතින් නානවා කියන්නේ මොකද්ද? අන්න මේ නීවරණ අයින් කරගෙන. එහෙම නැත්නම් මේ කෙලෙස් තමන්ගේ දින මති මතාන්තර දෘෂ්ටි ඔක්කොම බැහැරින් තියලා තමයි සඳහන් මම වැස්සෙන් ආ ගන්න ඕනේ. අන්න එතකොට නෑවහම මොකද වෙන්නේ? පිරිසිදු වෙනවා. කෙලෙස් ප්‍රහාණය වෙනවා. නේද? මෙන්න මෙහෙම දිය රහිත නෑමක් තියෙනවා. ඒක තමයි මේ ශාසනයේ දහම් අවබෝධය ලබන මේ දහම් ශ්‍රවණය කිරීම කියන එක. අන්න මේ නෑම ආකාර දෙකකට කරනවා. කොහොමද කරන්නේ? කෙනෙක් ඇතුලෙන් නාලා පිටතින් නානවා. තව කෙනෙක් පිටතින් නාලා ඇතුලතින් නානවා. ඒ කියන්නේ මොකද්ද? අන්න මේ නාන ක්‍රම දෙකක් තියෙනවා. සමහර අය ඇතුළතින් නාලා තමයි පිටතින් නාන්නේ. සමහර අය පිටතින් නාලා ඇතුළතින් නානවා. එතකොට මේ ඇතුළතින් නාලෙවල පිටතින් නාන්නේ කොහොමද? ඔන්න දැන් කෙනෙක් ඉන්නවා. දැන් ඕක කියනවා මේ සාසනේ එන මේ මගේදී පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනා උපමා කරනවා ජලාශයකට. දැන් සමහර ජලාශ තියෙනවා ගැඹුරු නෑ. ගැඹුරු නෑ. ඒක බැලුවහමත් කියත හැකි අපිට ගැඹුරු නැති බව. ඒක එකක්. ගැඹුරු පෙනුනොත් නැහැ ගැඹුරුත් නැහැ. ඊට පස්සේ තව එකක් තියෙනවා ගැඹුරු පෙනුම් නැත්තේ වේ ගැඹුරුද වේ. ඒ කියන්නේ බැලුවාම ගැඹුරු නෑ වගේ. හැබැයි ඇත්තටම ගැඹුරුයි. බැලුවාම ගැඹුරු නෑ වගේ. ගැඹුරු නැති පෙනුමක් තියෙනවා ඇත්තටම ගැඹුරුයි. එහෙම එකක් තියෙනවා. තව ජලාශයක් තියෙනවා ගැඹුරුද වේ ගැඹුරු පෙනුම් ඇත්තේද වේ. ඒ කියන්නේ ඇත්තටමත් ගැඹුරුයි බැලුවාම ගැඹුරුයි කියලත් පේනවා. තව ජලාශයක් තියෙනවා ගැඹුරු පෙනුම් නැත්තේ වේ ගැඹුරුද වේ. ඒ කියන්නේ බැලුවාම ගැඹුරු බවක් පේන්නේ නැහැ. හැබැයි ගැඹුරුයි. එතකොට මේ ශාසනයේ ගමන් කරද්දී මේ මේ වගේ පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. එතකොට මෙන්න මේ නොගැඹුරුයි වගේ පේන නොගැඹුරු අය ඉන්නවා. නොගැඹුරුයි කියන්නේ මොකද්ද? එයාට දහම් අවබෝධයක් නැහැ. ඒක පිටින් බැලුවමත් පේනවා. එයාගේ වැඩපිළිවෙලින්. එහෙම අයත් ඉන්නවා. ඊළඟට තව පිරිසක් ඉන්නවා කොහමද? නොගැඹුරු පෙනුම් ඇත්තේ වේ ගැඹුරුද වේ. බැලුවහම නොගැඹුරුයි වගේ කියන්නේ මොකද්ද? පිටින් බැලුවාම යාට ධම්ම අවබෝධයක් නැති බවයි පේන්නේ. ඇයි කරන කියන වැඩවලින්. මේ පිස්සු නටනට ඉන්නවා. ඉතින් විවිධ දේවල් කර කර ඉන්නවා. බැලුවාම නොගැඹුරු පෙනුම් තියෙනවා. හැබැයි ගැඹුරු ඒ කියන්නේ ධම්ම අවබෝධය තියෙනවා. දැක්කද මේ වැඩවලින් හොයන්න බෑ කියන්නේ ඒකයි. ඉතින් ඔන්න ඕක නිසා පරිස්සම් වෙන්න ඕන. එහෙම පිරිසක් ඉන්නවා. තව පිරිසක් ඉන්නවා ගැඹුරුද වේ ගැඹුරු පෙනුම් ඇත්තේද වේ. මේ කියන්නේ මොකද්ද? අන්න ධම්ම අවබෝධයත් හොඳටම තියෙනවා. එයාගේ ගති ලක්ෂණ වලින් ක්‍රියාකලාපිනුත් අපිට ඒක දකින්න පුළුවන්. අන්න ගැඹුරු පෙනුම් තියෙන ගැඹුරු කෙනෙක්. තව කෙනෙක් ඉන්නවා ගැඹුරු පෙනුම් ඇත්තේ වේ ගැඹුරු නොවේ. ඒ කියන්නේ මොකද්ද? එයාගේ බාහිර ගති ලක්ෂණ වලින් බැලුවම හොඳට ධම්ම අවබෝධය තියෙන කෙනෙක් වගේ හැසිරීම ක්‍රියාකලාපේ. නමුත් එයාට එහෙම ධම්ම අවබෝධයක් නැහැ. එහෙම පිරිසකුත් ඉන්නවා. ඉතින් ඔන්න ඔය පිරිස් හතරක් ඉන්නවා. එතකොට මෙන්න මේ පිරිස් හතරෙන් ඔය දැන් නොගැඹුරු පෙනුම් තියෙන කෙනා. ඒ කියන්නේ මේ පිටින් මේ සියලුම අනම් මනම් වැඩ කටයුතු කරගෙන ආස්වාද විඳගෙන එහෙම නැත්තම් දහදුරා වැඩ කරගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. දැන් එයා එහෙම ඉන්නවා මිසක් එයාට කොච්චර කිව්වත් මේ ඕවා කරන්න එපා මෙහෙ වරෙන් සිල් ගනින් පන්සල් ඵලයන් මේ වැඳපම් පුදපම් මේවා කිව්වට එකක්වත් කරන්නෙම නැහැ. එකක්වත් කරන්නෙම නැහැ. පුළුවන් තරම් ඉතින් නරක වැඩ කර කර ඉන්නවා. ඔහොම ඔහොම ඉන්න අතරේ මොකක් හරි වෙලාවක අවස්ථාවක් වෙලා ඔන්න බන ටිකක් අහන්න නම් එනවා මොකක් හරි හේතුවකට. මේ එහෙම ආපු අය ඉන්නවා ඒ විදිහටම. ඉතින් මොකක් හරි හේතුවකට එනවා. ඉතින් එයාට එන්න හිතලා හරි නැත්නම් එයාගේ ඉන්න යාළුවෙක් කවුරු හරි ගෙන්න ගන්නවා වෙන වැඩකට. මොකක් හරි වෙන දෙයක් කියලා. ඔය බොරු කියලාත් ගෙන්න ගන්න සමහරලාට නේ. ඉතින් එහෙමත් ගෙන්න ගන්න. ඉතින් ඔය වගේ ඒ ළඟදිත් එහෙම සාකච්ඡාවකට ගෙන්නගෙන තිබ්බා. මචං මෙහෙම එකක් මං කරනවා. ඒතර මට පොඩි කේස් එකක් එන්න පුළුවන් මොකක් හරි. ඒ කියන්නේ වලියක් හරි මොකක් හරි ආවොත් පොඩ්ඩක් බේරගනින් කියලා ඔය මේ ටිකක් ওই පාතාලේ පැත්තට සම්බන්ධ එක්කෙනෙක්ව ගෙන්න ගත්තා. ගෙන්නගෙන මිනිහා මොකද කරේ අන්තිමට? මිනිහා බණ ටික අහලා ඉතින් අද වෙනකොට ඉතින් හොඳ අවබෝධයකින් ඉන්නවා. ඉතින් එහෙම හරි එනවා. ආවට පස්සේ මොකද වෙන්නේ? අන්න බණ ටික අහුවාම යාට තේරෙනවා. අන්න දැන් කොහෙන්ද යා නෑවේ. පිටතින් නාලා හිටියේ නෑ. පිටතින් බැලුවාම කෙලින්ම ඉතින් පාතාලේ හරි කොහේ හරි ඉතින් දහදුරා වැඩ කරන කෙනෙක්. දැන් නෑවේ කොහෙන්ද කෙලින්ම? ඇතුලෙන් නෑවේ. ඒ කියන්නේ දහම් අවබෝධයටපත් උනා. තමන්ගේ ඇතුලෙන් නෑවා. පිටතින් නෑව දෙයක්. පිටතින් නෑවනේ. අන්න ඇතුලතින් නෑවා. ඒ ඇතුලතින් නාපු කෙනා මොන වගේද එතකොට? නොගැඹුරු පෙනුම් ඇත්තේ වේ ගැඹුරු වේ. අන්න නොගැඹුරු පෙනුමක් තියෙන හැබැයි ගැඹුරුයි. දහම් අවබෝධය තියෙනවා. සම්මා දිට්ඨියටපත් වෙච්ච කෙනෙක්. එතකොට එයා කාලයක් යද්දි මොකද වෙන්නේ? අන්න ටික ටික පිටින් නානවා. ඇතුලේ නාලා තමයි පිටින් නාන්නේ. ටික ටික බැලුවම අර සමහරලාට ඔය කරන නරක මේ අර ටිකක් ඕලාරික මට්ටමේ ටික නතර කළා. දැන් එහෙන් මෙහෙන් ඉතින් අහුවෙච්ච අහුමුළු ටිකක් තියෙන්න පුළුවන්. ඒක ටික ටික නතර වෙලා යනවා. අන්න එතකොට ඇතුලෙන් නාපු කෙනා පිටතින් නානවා. පස්සේ. එතකොට ඒක නෙමෙයි ලෝකේ තියෙන එකම ක්‍රමය. තව කට්ටියක් ඉන්නවා පිටතින් තමයි නාන්නේ. බැලුවාම ඒ කියන්නේ ගැඹුරු පෙනුම් ඇත්තේ ගැඹුරු නෑ. දහම් අවබෝධයක් ඇත්තේ නෑ බැලුවාම. හැබැයි ආ හරිම හොඳයි. අර පස්පව් කරන්නේ නෑ. හැම පොයෙටම සිල් ගන්නවා. ඉතින් බණ දහම් කටයුතු සියල්ලම කරනවා. ඉතින් ගමේ ගත්තාම හරි ප්‍රසිද්ධයි. ඉතින් එහෙම කිසිම දෙයක් කරන්නේ හරිම හොඳ චරිතයක්. එතකොට එයා කොහෙන්ද නාලා තින්නේ? පිටතින් නාලා ඉන්නෝ. ඒ පිටතින් නාලා ඉන්න නිසාම එයාට යම් අවස්ථාවක දැන් එහෙම දහම් කටයුතු මොකක් හරි තියෙනවා නම් ඉතින් එනවා අනිවාර්යෙන්ම. එන්නේ නැතු ඉන්නේ පොඩි දානයක් හරි මොකක් කිව්වත් ඒත් එනවා. දැන් ඔන්න එහෙම තියෙන ඉතින් දහම් සාකච්ඡාවට හරි මොකේකට හරි එයාත් එනවා. ඇවිල්ලා බණ ටික අහලා ඉවරලා අන්න ධර්මාබෝධයටපත් වෙනවා. එතකොට එයා මුලින් නෑවේ කොහෙන්ද? පිටතින් නෑවේ. පස්සේ තමයි ඇතුළතින් නෑවේ. අන්න පිටතින් නාලා ඇතුළතින් නානෝ. එතකොට ওই ආකාරයේ දෙකක් ඉන්නවද නැද්ද දෙපිරිසක්? දෙපිරිසක් ඉන්නවා. අන්න පිටතින් නාලා ඇතුළෙන් නාන කෙනා පිටතින් නාලා ඉද්දී අන්න ගැඹුරු පෙනුම් තියනවා ගැඹුරු නෑ. හැබැයි දහම් අවබෝධයටපත් වුනහම ඇතුළතිනුත් නෑව. අන්න ගැඹුරු පෙනුම් ඇත්තේද වේ ගැඹුරුද වේ. අන්න එයා ගැඹුරු පෙනුනුත් තියනවා ගැඹුරුත් වෙනවා. බන ටික අහගත්තු ගම. හැබැයි ඇතුළතින් ආපු කෙනාට මොකද වෙන්නේ? පිටතින් නාන්න ටිකක් කල් යනවා. කල් නොයන අයත් ඉන්න බුල හැබැයි කල් යන අයත් ඉන්න පුළුවන්. පිටතින් සංවර වෙලා නැහැ, ඇතුළතින් සංවරයි. ඔන්න ඔය වගේ පිරිසක් ඉන්නවා. එහෙනම් මෙන්න මේ සබ්බපාපස් අකරණං ගාතාව කියන්නේ සියලු බුදුරුන්ගේ අණ, බුදු අණ. මේක තමයි අපිට ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. මේකත් ක්‍රියාත්මක කරන්න පුළුවන් ඔය කියන ආකාර දෙකටම. අන්න පළවෙනි විදිහ ගත්තොත් එහෙම මේ පිටතින් නාල ඉවරලා ඇතුළතින් නාන ක්‍රමවේදේ. සබ්බපාපස්ස අකරණං. මුලින්ම මොකද්ද කරන්න ඕනේ? මේ පව් කරන එක නතර කරලා දාන්න ඕනේ. මේ පව් වැඩ කරන එක මේ දස අකුසලයේ යෙදෙන එක නතර කරනවා. අන්න පිටතින් නානෝ. ධම්ම අවබෝධයක් නැහැ පිටතින් නානෝ. නේද? අර සියලු පව් නොකර ඉන්නවා. අන්න තමන් තියෙන ඉතින් ওই ලෝක සම්මතයේ කියන ඉතින් පස් පව් ආදී දස අකුසල ආදී ওই ටිකෙන් වළකිනවා. අන්න සබ්බපාපස් අකරණම් වෙනවා. අන්න එහෙම ඉන්න කෙනා ඊළඟට මොකද කරන්නේ? ඔන්න බණ දහම් ටිකක් අහලා කුසලස්ස උපසම්පදා වෙනවා. කුසලයේ උපසම්පාදනය කරගන්නවා. අන්න තමන් බණ අහලා අවබෝධයටපත් වෙනවා. අන්න ඒ බණ බණහල අවබෝධයටපත් වීම තුලින් එයාට ඇති වෙනවා මොකද්ද? මේ චිත්තපරියාය දපණය වෙනවා. ඒ කියන්නේ මේ චිත්තය කියන එක කලින් මොකද උනේ? දපණය වෙලා තිබුණේ නැහැ. දපණය වුණා කියන්නේ මොකද්ද? තමන්ගේ පාලනය යටතේ. එහෙම නැත්නම් තමන්ට ඕන විදිහට හසුරෝන එක. ඒ කියන්නේ මේ යහපත් විදියට හරි විදියට හසුරෝන එක. එහෙම එකක් තිබුණේ නැහැ. කලින් දපණය වෙලා තිබුණේ නැහැ. කොහොමද උනේ? රාගයට, දේශයට, මෝහයට යනවා. ඒක ප්‍රහාණය කරන්න දන්නේ නැහැ. නමුත් කුසලයේ උපසම්පාදානය කරගත්තු එක තුලින් අන්න සිත රාගෙන් දේශයෙන් මෝහෙන් වළක්වන වැඩපිළිවෙල නීවරණ වලින් මිදෙන වැඩපිළිවෙල හේවත් නිස්සරණය දන්නවා අන්න යාට නිස්සරණය වෙන්න පුළුවන් ඒක තමයි කියන්නේ අර උපන් කාම රාගයාගේ නිස්සරණය තතුසේ දනි අන්න එයා ඒක දන්නවා අන්න එහෙනම් එයාට තමයි පුළුවන් චිත්තපරියාය දපණය කරගන්න එහෙනම් ඒ ක්‍රමවේදය අනුගමනය කරනවට මොකක් කියනවද හේතම් බුද්ධාන සාසනං අන්න සියලු බුදුවරුන්ගේ අණ මේක තමයි ඊට පස්සේ මේකම අනිත් විදියට ක්‍රියාත්මක කරනවා එයා කොහොමද යන්නේ එයා ගාතාවේ අග ඉඳන් මුලට වඩන්නේ. අන අග තියෙනවා මොකද්ද? සියලු සියලු බුදවරුන්ගේ අණ තමයි එයා මුලින්ම අහගන්නේ. ඒ තමයි මොකද්ද? සද්ධර්ම ශ්‍රවණය තුලින් අවබෝධයටපත් වීම. අන්නේ අවබෝධය තුලින් එයාගේ චිත්තපරයය තමයි දපණය වෙන්නේ. සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කැඩිලා ඉවරලා චිත්තපරයය දපණය වෙනවා. අන්න ඇතුළතින් තමයි යා නාන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? අන්න එයාට කුසලයක් උපසම්පාදනය වුණා. මොකද්ද කුසලය? සෝවාන් ඵලයටපත් වීම. එතකොට මේ මාර්ගඵලවල තමයි කුසල කියන්නේ. අන්න කුසලයක් උපසම්පාදනය වුණා. දැන් මොකද කරන්නේ? අන්නේ ආ ඊට පස්සේ ටික ටික සබ්බ පාපස්සා කරණම් වෙනවා. සියලු පව් දුරු කිරීමට පෙළඹෙනවා. ඉතින් ওই ක්‍රම දෙකටම ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මේ ගාතාව අපි කර්මස්ථානයක් විදිහට වඩද්දී මේකේ ගන්න ඕනේ උපරිම අර්ථය තමයි මේ ගාතාවෙන් කියන්නේ උපරිම තැන තමයි සබ්බ පාපස්ස අකරණම් වෙනවා කියන්නේ මොකද්ද? සියලු පව් නොකර ඉන්නවා. පව් කියලා ගත්තාම අර මං මුලින්ම විස්තර කරේ මූලික මට්ටම. ඊට පස්සේ මේ මග අවබෝධ කරගත්තු කෙනෙක් වඩද්දී සියලු පව් වෙන්නේ මොනවාද? රාග දේශ මොහ. එහෙනම් ලෝභ දේශ මොහ, අලෝභ දේශ මොහ කියන ඔක්කොම වැටෙන්නේ පව් ගණේටම තමයි. ඇයි ලෝකෙටමයි හේතු වෙන්නේ අවිද්‍යාව සාගතය. එහෙනම් සියලු පව් නොකර ඉන්නවා කියන්නේ මොකද්ද? සියලු ක්ලේශයන්ගෙන් අත මිදලා ඉන්නවා. එහෙනම් එහෙම ඉන්නේ කවුද? රහතන් වහන්සේ විතරයි. එහෙනම් මේ රහත් වීම කියන කාරණාව මූලික කරගෙන වඩන කර්මස්ථානයක්. අන්න සියලු පවු නොකර ඉන්නේ රහතන් වහන්සේ. අන්න එතනටපත් වෙන්න ඕනේ. අන්න ඒක මෙනෙහි කරනවා. නිවන මෙනෙහි කරනවානේ. කුසලස්ස උපසම්පදා. අන්න ඒ සඳහා කුසලයේ රැස් කරගන්නවා. කුසලයේ රැස් කරගන්න උපසම්පාදනය කරගන්නවා. එතකොට මේ කුසලයේ කියන්නේ මොකද්ද? අවිද්‍යා තෘෂ්ණා කියන මෙන්න මේ උපත්මට හේතු වෙන මූල බන්ධනය වෙච්ච සංයෝජන බිඳින එක. අවිද්‍යා තෘෂ්ණා. අන්න කුසලයේ උපසම්පාදනය කරන අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහීන කිරීම. ඒ කියන්නේ මොකද? දුක්ඛ සමුදය ප්‍රහාණය කිරීම. අන්න ඒක කරද්දී චිත්තපරයය දපණය වෙනවා. අන්න රාගෙට දේශයට මොහොයට යන්නේ නැහැ. චිත්තයේ පවතිනවා. චිත්ත කියන්නේ මොකද්ද? ප්‍රබස්සර මිදම් බික්කවේ චිත්තං. ප්‍රබස්සරත්තේ හිත නතර වෙනවා රාගෙට දේශයට මොහොයට යන්නේ නැති වෙනවා. අන්න චිත්තපරයය දපණය වෙනවා. අන්න මේක තමයි බුදුවරුන්ගේ අන සියලුම බුදුවරුන්ගේ ඥාන. එතකොට මෙන්න මේ අදහස අරගෙන අපිට වඩන්න පුළුවන් කර්මස්ථානයක් විදියට. එතකොට මෙතන මෙනෙහි කරන්නේ මොකද්ද? නිවන තමයි මෙනෙහි කරන්නේ. මේ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් හිත කිලුට කරගන්න නැතුව ඊළඟට අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ කුසලයේ වඩමින් චිත්තපරයය දපණය කරගන්නව නොහොත් මේ සංයෝජන ප්‍රහාණය කරලා දානවා. ඉතින් මෙතනත් නිවනම තමයි මෙනෙහි කරන්නේ. ඉතින් මේ ගාතාවත් ආරක්ෂාවත් සැලසෙනවා. මේකේ තියෙන ඒ විශේෂ ඉතින් මේ අර ගති හඬවල් එකේ ශක්තියක් තියෙනවා. ඒක නිසා තමන්ට ආරක්ෂාව ලැබීමත් වෙනවා. කර්මස්ථානයක් විදියට ඒ අදහස මෙනෙහි කරන්නත් පුළුවන්. හොඳයි ඊළඟට තවත් කර්මස්ථාන කීපයක් තියෙනවා. අපි ඒ ටිකත් කතා කරමු විවේකයෙන් පස්සේ. මම හිතන්නේ ඊළඟ සෙෂන් එකම යන්නේ නැති වෙයි. ඒ අවස්ථාවේදී අපි ඒ ටිකත් සාකච්ඡා කරලා ඉතින් ප්‍රශ්න ගැටලු දැනටත් ලැබිච්ච කීපයකුත් තියෙනවා. ඒ ටික සාකච්ඡා කරමු. මොකද අද දවසම අපිට තියෙන හින්දා කාල වේලාව තියෙනවා. අපි ඒ ටික ඊළඟට සාකච්ඡා කරමු. හොඳයි එහෙනම් අපි විවේකයේ සඳහා සාකච්ඡා මොහොතක් නතර කරමු. සියලු දෙනාට තෙරුවන් සරණයි.